සුපුරුදු පරිදි සිකුරාද දවසේ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව පවත්ව ගන්න සූදානම් වෙන්නේ. අද දවසෙත් පහෝගිය සතියේ වගේම අපි අභ්‍යාස පරීක්ෂාවෙන් පස්සේ තමයි ඉදිරි කාරණාවලට කාලය ගන්න සාකච්ඡාවට මේ සතියේ පුරාවටම අපි යෝජනා කළේ මේ ඇත්තන්ට අසුභ භාවනාව පුහුණු කරන්න කියලා. ක සමත වශයෙන් සහ විදර්ශනා වශයෙන් වඩන්නේ කොහොමද කියන එක පහුගිය සතියේ අපි කතා කරා. ඉතින් බාධා ඇති වුණත් අනිකුත් ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන ඒ ප්‍රමාණවත් විදියට සාකච්ඡාව සිදු කරගත්තා. දැන් අද දවසේ මේ අත්තන්ට තියෙනවා අවස්ථාව මුලින්ම පහුගිය සතියේ තමන් කොයි ආකාරයට අසුභ භාවනාව වඩා ගන්න දක්ෂ වුණාද කොයි ප්‍රමාණයකින් වඩාගත්තද කියන එක පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න. මේ කතා කරන්නේ ගිය සතියේ සිකුරාදා කරපු සාකච්ඡාවට අනුව මේ සතිය තුල කොයි විදියටද අසුබ භාවනාව වැඩි වෙ කියන එක සම්බන්ධවයි. ගිය සිකුරාදාට කලින් කරපු අසුබ භාවනාවල ප්‍රතිඵල නෙමෙයි ඔයත්ෝ තමන්ගේ භාවනා අත්දැකීම විදියට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න ඕනේ. මේ සතිය ඇතුළත තමන් කරපු භාවනාවේ අත්දැකීම් ඒ ප්‍රමාණය තමයි මේ වෙලාවේ සාකච්ඡාවට ගන්නෙ. ඉතින් මේ වෙලාවේ අපි ඒ පිළිබඳව අදහස විමසලා ගැටලු තියෙනවා නම් ඒ ගැටලු තියෙන තැනුත් සාකච්ඡා කරගෙන අනුසති භාවනාවල අපි ඉතුරු කරපු කාරණා දෙක සාකච්ඡා කරගන්න කාලය යොදා ගන්නවා. මරණානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව සම්බන්ධව. ඉතින් එහෙමනම් දැන් මේ ඇත්තන්ට අවස්ථාව තියෙනවා මේ සතිය පුරාවට පහුගිය සතිය පුරාවට කොහොමද අසුබ භාවනාව වඩාගත්තේ කියන එක පිළිබඳව තමන්ගේ අත්දැකීම් අදහස් ඉදිරිපත් කරන්න. තෙරුවන්සන්න ස්වාමීන් වහන්සේ කවුරුත් ඉදපත් වෙන්නේ නැති නිසා මම ඉදපත් වෙන්නම්. මම සාමාන්‍ය දවස් 3ක් 4ක් වගේ භාවනාව හොඳට කෙරුණා. මේ එක කරේ කෙස් ලොම් වල ඉඳගෙන එකින් එක අරගෙන අර අසුබයි අසාරයි තිපදයි පිළිකුලයි මේ විදිහට මෙනෙහි කරා ඒත් එක්කම ඒක පටවිය හැටියටත් මෙනෙහි කරා ඒ වගේම තමන්ගේ එකත් ඒ වගේම තමන්ගේ තියෙන හැටිත් ඒ වගේම පිට ඒ කෙස්ලොම් එහෙම තියෙන හැටිත් ඒකත් බැලුවා. ඊට පස්සේ කියන්නේ පිට තියෙන දේත් අසුබය අසාරය දුකඳ පිළිකුලයි කියන විදිහට බැලුවා ධාතු වශයෙන් බැලුවා. ඊට පස්සේ තමන්ගෙත් ඒක බැලුවා. ඊට පස්සේ ඒක අර මගේ නෙවෙයි කියන එක හිතට දාගන්න උත්සාහ කරා. ඒ වගේම දිගටම කරගෙන ගියා මම හිතන්නේ අට අට මිදුළු හරියට වගේ වෙනකොට ඉතින් මට මම හිතන එතනින් එහාට කරන්න ඕනේ නැහැ වගේ ගැතියක් තේරුණා. එතනින් මම හිතන ගොඩක් දවසට ඒ හරියට වගේ නතර වුණා. සමහර දවස නම් ගියා මම හිතන්නේ මේ කුඩා බඩවැල් මහ බඩවැල් හරියට යනකම් වගේ ගියා. එක දවසක මට මට මතක විදිහට නිකන් ආපු හරියටත් වෙනකන් ආවයි කියන්නේ සම සොටු සරවයි හරියට වෙනකන් බලලා ඒක ආපු ධාතු හැටියටත් ඒ වගේම අසුබය අසාරය විදිහට බලලා ඉතින් සමාධියක් නම් එනවා. ඉතින් එතනින් එහාට මම කරන පොඩි දර්ශනා කැලි වගේක් තියෙනවා මම ඒ විදිහටත් ඒක බැලුවා ඉතින් එහාට සමාධිය ඇති වුණාට පස්සේ ඉතින් ඒක තමයි කරගෙන ගියේ මම හිතනවා සෑහෙන සාර්ථක භාවනාවක් කියලා පුද්ගලිකව ඒක මට තේරුවා සරණයි ස්වාමීන් වහන්සේ මේ රේණුකා කතා කරන්නේ මම එක එක දවසක් මේ එදා සෙනසුරාදා මේ ස්වාමීන් වහන්සේ යොපු මේ මේකෙන් මේ මම භාවනාව වැඩුවා මේ මම ඇත්තටම මම විතරයි එදා ගෙදර හිටියේ මම කුස්සියේ තමයි කම්පියුටර් එක තිබිලා මේක කරේ මට එකපාරට මේ ලොකු සද්ද වගේක් ආවා මේ ඒ වෙලාවේ ටිකක් මේ කාලක් විතර වගේ යනකොට මට ටිකක් හරි බයක් වගේ හිතුණා ඊට පස්සේ මම හොඳට බලනකොට මේ ඒ මේ මම බැලුව කවුරුත් නැහැ ඊට පස්සේ ඊට පස්සේ ඊට වඩා හයිය සද්ද එනවා මේ කබඩ් එක අස්සෙන් වගේ එහෙම තුන් පාරක් විතර මම ඒක ගණන් ගන්න නැතුව දිගටම මේ භාවනාව දිගටම මේ කරා මේ ඊට පස්සේ මේ මට ඒක ටිකක් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒම වෙන්න මොන හරි හේතුවක් තියෙනවද කියලා. ඊට පස්සේ දවසේ මම තනියම මම මේ ස්වාමීන් වහන්සේගේ මේ මේක නැතුව නිකම්ම තනියම අසුභාවනා වැඩුවා. එතකොට මම ඉතින් පන්සිල් අරගෙන තෙරුවන් නම්ලා එහෙම ඒව මේව කරලා වෙනකොට මට එහෙම මොනවත් එහෙම මේකක් ආවේ නැහැ. මට මොන හරි ඒ වගේ මොන හරි මොකක් හරි මේකක් තියෙනවද එහෙම මේ එහෙම වෙන්න කියලා මට පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. හොඳයි. එතන අදහස පළවෙනි දවසේ අත්දැකීමත් දෙවැනි දවසේ අත්දැකීමත් අතර පරතරයක් සහ වෙනසක් තියෙන බව පැහැදිලියි. පළවෙනි දවසේ අත්දැකීමේදී නොවිච්ච දෙයක් දෙවැනි දවසේ සිද්ධ කරලා තියෙනවා. සිල් සමාදන් වෙලා තෙරුවන් වන්දනා කරගෙන භාවනාව පටන් අරන් තියෙනවා. ඒක එක පැත්තකින් ආරක්ෂාවක් සැලසෙන වැඩපිළිවෙලක්. ඉතින් පළවෙනි දවසේ බාහිරින් ආපු ශබ්දය භාවනාව කරන නිසා ආවය කියන තැනකට එන්න බෑ. ඒ නිසා අපි පරිසරය නිහඬ කරගෙන සුදුසු විදියට භාවනාවට යෙදෙනකොට මනසේ නිහඬියාව වැඩි වෙනකොට යම්කිසි අරමුණක් බාහිරින් හමුවෙනවා නම් ඒ අරමුණත් ටිකක් සියුම්වට තදින් දැනෙන අවස්ථාවල් තියෙනවා පුංචි සද්දයක් වුණත්. ඉතින් මම මේක මේ වෙන තැනකට සම්බන්ධ කරන්න හදනව නෙමෙයි. එතකොට පළවෙනි දවසේ ඒ ආපු අත්දැකීම දෙවෙනි දවසේ නැහැ. හැබැයි මට හිතෙනවා පළවෙනි දවසේ කිසියම් තිගැස්මක් ඇති වෙලා දෙවෙනි දවසෙත් එහෙම වෙයිදෝ කියලා සැක කර කර හිටියනම් දෙවෙනි දවසෙත් ඒකම හමු වෙන්නත් ඉඩ තිබුණා. නමුත් අපේ හිතටයි මේක එන්නේ බාහිරින් ඒ හම්බ වෙච්ච කනහරහා හම්බ වෙච්ච ඒ ශබ්දය තවදුරටත් ශබ්දයක් කියලා බාර අරගෙන අපි ඒක දිගින් දිගට මෙහෙම එකක් තියෙනවා කියන තැන දැන් ඔබතුමීගෙන් කියවුණා ඒක කබඩ් එක අස්සෙන් වගේ ශබ්දය ආවේ කියලා. ඒ කියන්නේ ශබ්දයට තැනක් අපි ලබා දීලා තියෙනවා එතෙන්දී. ශබ්දේ එන දිශාවක් අහු වෙලා තියෙනවා. ශබ්දේ එන්නේ මේ පැත්තෙන් මෙතනින් කියන සංඥාවකුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඒක හිතත් එක්ක ඊට පස්සේ සම්බන්ධ වෙනවා. දැන් දෙවනි දවස වෙනකොට එහෙම සම්බන්ධතාවයක් නැහැ. මූලික පරිසරය හදාගෙන තමන් භාවනාවේ යෙදিলা තියෙනවා. ඒ නිසා මේක දිගට හිතේ තියාගත යුතු කාරණාවක්වත් ගැටලුවක් විදියට අපි ඒක සැලකිල්ලට ගත යුතු කාරණාවක්වත් නෙවෙයි කියන එක මගේ අදහස. ඔබතුමිය හොඳයි දෙවැනි දවසේ ආරම්භ කරපු විදිය ඒ මතක් කිරීමත් එක්ක මම කැමති අනික් හැම දිනාටමත් පොදුවේ මතක් කරන්නේ හැම කෙනෙක්ම හැම වෙලාවකම භාවනා කරන්න වාඩි වෙනකොට හෝ සක්මන පටන් ගන්න හරින් කලින් තෙරුවන් කමා කරගෙන භාවනාව පටන් ගන්නවා නම් හරි හොඳයි. තෙරුවන් කමා කරගෙන අනිත් සමස්ත සත්වයන්ගෙන්ම බොහොම නිහතමානීව සමාව අයදගෙන භාවනාව ආරම්භ කරනවා නම් ඒක හොඳ ආරක්ෂක වැඩපිළිවෙලක් බවට අපිට පත් වෙනවා. ඉතින් ඒක කරන්නේ මේ විදිහට මම කරන විදිහ මේ සංසාර ගමන පුරාවටත් මේ ජීවිතයේදී දැන හෝ නොදැන සිතින් කයින් වචනයෙන් බුද්ධ රත්ණයට ධම්ම රත්ණයට සංඝ රත්ණයට කිසියම් වරදක් සිදු වී ඇතනම් ඒ වරදට පළමුවද දෙවනුවද තෙවනුවද සමාවෙත්වා කියලා සමාවන සේක්වා කියලා මුලින් තෙරුවන් කමා කර ගන්නවා. ඊළඟට ආර්යතුමන්ටත් ගුරුතුමන්ටත් මව්දෙමව්පියන්ටත් නෑහිත මිතුරන්ටත් විශ්වයේ වාසය කරන පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන්ට මාතින් දැන හෝ නොදැන සිතින් කයින් වචනයෙන් සිදු වූ සියලු වරදට පළමුවත් දෙවනුවත් තෙවනුවත් සමාවෙත්වා කියලා නිහතමානී සිත උපදවාගෙන අපේ භාවනාව ආරම්භ කරන්නේ එහෙම ආරම්භ කරනකොට අපි අර තෙරුවන් කමා කරගැනීමේ ගාථාදිය කියන එක පවා හොඳයි. ඒ විදිහට මෙනෙහි කරගෙන පරිසරය හදා ගන්නකොට ওই පුංචි පුංචි දෝෂ තියෙන ඒවා අපි අතින් අපි ළඟට එන්න කරදර වෙන්න තියෙන ඒවා ඉවත් වෙලා යනවා. කොහොමත් භාවනාව පටන් ගන්නකොට හිත සංසුන් කරගෙන, තෙරුවන් වන්දනා කරගෙන, තෙරුවන් කමා කරගෙන එහෙම පරිසරයකින් පටන් ගන්න එක වඩා සුදුසුයි. ඒ නිසා මේක ආරක්ෂාවක් විදියට මූලිකව කෙරෙන මේ කමා කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක යොදා ගන්න එක හොඳයි. ඉතින් හොඳයි ඔබතුමිය මතක් කරපේක දෙවනි දවසේ වෙනසක් තියෙන බව පේනවනේ. ඒ මූලිකව කරන්න ඕනේ පූර්වක්‍ෘත්‍ය සිදු කරගත්තට පස්සේ එතන පහසුවක් තියෙනවා. ඉතින් පළවෙනි දවසේ සිද්ධිය ඇත්තට මේක තවදුරටත් හිතේ රඳව ගන්න එපා. ඒක එතනින් ඉවත් කරන්න. මොකද ශබ්දය කියන එක හැදුනේම කන ඉපදිච්ච නිසා. කන ඉපදෙනවා කියලා කියන්නේ කනත් බාහිර ශබ්දයක් දෙක එකතු වුණු තැනදී ඇතිවුණු චක්කු විඤ්ඤාණ ස්වභාවයත් එක්ක ශබ්දයක් කියන පිළිගැනීම බාර ගැනීම අරගෙන ඊට පස්සේ ඒකට හිත දුවපු තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතනින් ඒක ඉවර කරන්න ඕනේ. එනිසා තවදුරටත් ඒ පිළිබඳව හිත ගෙනියන්නේ නැතුව දෙවනි දවසේ අත්දැකීමත් එක්ක යන්න දෙවනි දවසේ අත්දැකීම ඊටාම හොඳට ලැබිච්ච බව පේනවා. සර්වන් සර්වයි ස්වාමීන් වහන්සේ මේ කිෂාන් කතා කරන්නේ මම මුගක් කලාවට කරේ ස්වාමීන් වහන්සේගේ එවපෝ ලින්ක් එකකින් ඒක ප්ලේ කරන්න දාලා මෙනෙහි කරා. ඉතින් ඒ මෙනෙහි කරන වෙලාවේ මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ පැයක් විතර වාඩි වෙලා හොඳට ඒක අහගන්න සහ ඒක ගැන මෙනෙහි කරන්න. ඊට පස්සේ මට තේරුණා අර ටෙස් ලොම් ඒ වගේ වෙන් කරගෙන යනකොට මට තේරුණා හුඟක් කලාවට මගේ මනස ඩිවලොප් වෙන එක ගැන ඒ කියන්නේ මට ඒකේ චේන්ජ් එක තේරෙනවා ඒක ගැන මම මෙනෙහි කරගෙන විතරයි හිටියේ ඉතින් ඒක ඉවර වෙනවා එක්කම ඒ පැය යන එක මට කිසිම විදියකින් තේරුන්නේ නැහැ සාමාන්‍යයෙන් මම මෙඩිටේට් කරනකොට ඉතින් මේට්ටු 15ක් 20ක් වගේ යනකොට තේරෙනවා දැන් මේක ඇති කියලා හැබැයි ඒ බෑ යන එක හරි ලේසියෙන් කියයි කියලා තමයි මිනිත්තු පහක් වගේ නයි අදහස මට තේරුණයි. ඒක දිගටම තව කරගෙන යන්න ඕනේ කියලා පරතරය තියාගෙන ඉන්න එක ටිකක් අපිට කාලය පරිස්සම් කරගන්න බාධාවක් වෙනවනේ ඒ නිසා අපි සාකච්ඡාව ඉස්සරහට කරගෙන යමු. යම් කෙනෙකුට අදහසක් තියෙනවා නම් කරුණාකර මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඒ අනුව පිළිවෙලට අවස්ථාව ගන්නම්. ඒක වැඩි පහසුයි මං හිතන්නේ දැන් යන පිළිවෙලට බලාගෙන ඉන්නවට වඩා. එතකොට එහෙමනම් දැන් රජිත මහත්තයාගේ අත්දැකීම සහ ගෙෂන් මහත්තයාගේ ඒ වගේම රේණුකානෝනගේත් අත්දැකීම් සමග අපි බලමු දැන් අසුභ භාවනාව පිළිබඳව ඔයත්තුන්ගේ නිගමනය කොතනක තියනවද කියලා. මොකද පුංචි උත්තරයක් දෙන්න තියෙනවා අසුභ භාවනාව කොතෙන්ටද කියන එක සම්බන්ධව. ඒ නිසා මම කැමති ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නයට ඔයත්ොන්ට දැනෙන විදියට, ඔයත්ොන්ට තේරෙන විදියට ඒකට උත්තරයක් දෙන්න වැඩි විස්තර නැතුව ඊටාම කෙටියෙන් වචන කීපයකින් උත්තරයක් දෙන්න. ඒ ප්‍රශ්නය තමයි අසුභ භාවනාව කොතනටද පැහැදිලි කරොත් අසුභ භාවනාව වැඩිමෙන් අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය මොකද්ද? දැන් අපි පහුගිය සතියවල කතා කරා විටෙන් විට ඔයත්ට අදහස් එන්න ඕනේ. ඒ නිසා අසුභ භාවනාව වඩන්නේ කුමක් පරමාර්ථ කරගෙනද කියන අදහසක් තියෙනවා. ඒ අදහස ඔයත්ට හැඟෙන විදියට වචන කිහිපයකින් උත්තරයක් සපයන්න අපි ඒකට අනුව සාකච්ඡාව මේ කොටස අවසන් කරන්න අපි ඒ ප්‍රශ්නයේ අදහස් කීපය යොදාගමු. ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට නම් ඇත්තටම මට තේරලා තියෙන විදිහට මම යමක් ගැන මට දැඩි ඇලීමක් වගේ දෙයක් වගේ දෙයක් ඇති වෙනකොට අසුබ භාවනාවෙන් ඒ ඒ ඒ දේති වල තියෙන අසුබය ගැන හිතීමෙන් මට ඒක පාලනය හැඟීම පාලනය කරගන්න පුළුවන් කියන අදහස තියෙනවා. ස්වාමීන් වහන්සේ රාගය දුරු කිරීම සඳහා භාවනාව සුදුසුයි කියලා මට හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ මමත් ඉස්සෙල්ලම කියන්න ගියේ රාග සාහිත්‍ය කෙලස් ඇති වෙන කඩු කරගන්න පුළුවන් අසුබ භාවනාවෙන් ඒ වගේම මම කියන අදහස මමත්වය මම කියලා කෙනෙක් ඉන්නවා කියන එකත් ටික ටික අඩු වෙනවා කියලා මට හිතෙනවා අසුබ භාවනා කරනකොට. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ රාගය දුරු කර ගැනීමටත් ඇලීම් ගැටීම් වගේ දේවල් නැති කර ගැනීමට මේක ගොඩක් උදව් වෙනවා කියලා. මට හිතෙන දේ ස්වාමීන් වහන්සේ රාගය දුරු කිරීමත් ඒ වගේම මේ ශරීරයේ ශරීරයේ තියෙන නිස්සාරත්වය එන්නවා කියලා ඒ භාවනාව. මට මට හිතෙනවා හඳුනේ මේ අපි දැන් අරමුණු පරිශීලනය කරනකොට මේ අපිට හිතේ ඇතිවන සුබ සුබ සංඥාව ඒ එන අරමුණ ගැන ඒ සුබ සංඥාව නැති කරන තමයි අසුබේ වඩලා ඒ සුබ කියන සංඥාව නැති කරන්න අඩු කරන්න. හොඳයි. ලහිරු ඉදිරිපත් කරන අදහසම තමයි රිවි මහත්තයා ලියලවල තියෙන්නේත් සුබ සංඥාව දුරු කර ගැනීම සඳහා තමයි අසුබය වඩන්නේ කියන අදහස. බන්දුල මහත්තයත් ඒ අදහසම ඉදිරිපත් කරන රාගය දුරු කර ගැනීම සඳහා කියලා. තව අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මේ මම හිතනවා දැන් මූලිකව රාගය දුරු කරගන්න ඒත් එක්කම ඒක අසුබ භාවනාව කරනකොට ඒක මේ ටිකක් කරගෙන යනකොට අර විපස්සනාව වගේත් වැඩෙනවා. ඉතින් ඒ විපස්සනාව තුළින් මේ මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒක නිවනට යන්නත් පුළුවන් වෙනවා කියන එක ගැන එහෙමයි කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේ අතන රේණුකා කියපකට මට සමාන අදහසක් තමයි මට තියෙන්නේ මේ මේ මම ඒක වචන වලින් කියනවා නම් දැන් භාවනාව කරගෙන යනකොට තේරුනේ මොකද්ද මේ ජරා ගොඩ කියන එක. දැන් මේ ජරා ගොඩ වගේ කරගෙන මේ ඉන්නේ කියන එක ඊට පස්සේ මොකද්ද මේකේ වටිනාකමක් නැහැ කියන අත්දැකීම එනවා. එතනින් එහාට මේක තවදුරටත් මගේ කරගන්න ඕනද කියන එක එනවා. ඊට පස්සේ ඉතින් ආපහු තව භවයකට මේ වගේම එකක් හදාගන්න වටිනවද? අන්‍ය වගේ ඒක අවශ්‍ය නැහැ කියලා දැනিলা නිවන කියනකට මේ හිත දාන එක වගේ එකක් තමයි මට මේ භාවනාවේදී ඒක උනේ සිද්ධ උනේ. ඉතින් අර රාගය කියන දුර්වලක ඒක සාමාන්‍යයෙන් අර තේරෙන්නේ මේ විස්තර කරනකොට තේරෙනවා රාගය දුරු කරන්න තමයි ඒක කරන්න කියලා. හැබැයි භාවනාව එක්ස්පීරියන්ස් එකක් හැටියට මට තේරුනේ අන්නතර වගේ අත්දැකීමක් කියන එක මට හිතන ෂෙයා කරන්න ඕනේ. තේරුවා සන්න. ස්වාමීන් වහන්සේ මටත් එසේමයි රාගය දුරු කර ගැනීමටත් මේ කයේ ඇති අසාරත්වය දැනගින්න මීට එහා මේ සංසාරයේ තවදුරටත් එකම විදිහට මේ කය පවත්වාගෙන මේ අනවශ්‍යතාවය තමයි තේරෙන්නේ. නිවන පිළිබඳ කැමැත්ත. ස්වාමීන් වහන්සේ එතන අර විපස්සනා වගේ වැඩෙනකොට සිද්ධ වුණේ මේ ඒ අසුභය අරගෙන කර කර ඉන්නකොට එතකොට දැන් එකකින් මේක මේ මනසෙන් ඒක අපි හිතන ඒ අරමුණ සිතුවිල්ල කියලා ඒක ඇඳුර ගැනීමක් ඇතුළෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට නිකන් ආයතන අරහා අඳුර ගැනීමක් වෙලා තමයි විපස්සනාවට ගියේ. ඒක මම අත්දැකුව හැටි. ඉතින් ස්වාමීන් වහන්සේට යමක් කියන්න තියෙනවා. ගොඩක් පිං. හොඳයි එහෙමනම් අපි අවසානයේට රේණුකා නෝනා කියපු කාරණාව සම්බන්ධ කර ගන්නවා කතා කරන්න පොඩි වෙලාවක්. ඒ වගේම ඔයත්ෝ මුලින් අදහස් කරපු සියලු කාරණාම එකඟයි අදාළයි ඒ මූලික වැටහීම් ඔයත්ෝ අදහස් කරපු විදිහට තියෙන්නේ. අපේ තියෙන ඇලීම දුරු කර ගැනීම සඳහා රාගය දුරු කර ගැනීම සඳහා තමයි අසුභ භාවනාව වඩන්න යෙදෙන්නේ. එතකොට අසුභයේ මූලික අරමුණක් තමයි සුභ සංඥාව දුරු කර ගැනීම. එතකොට සුභ සංඥාව කියන එක එන්නේ සැපයි කියලා ගන්න නිසා. සැපයි කියලා සංඥාවක් එන්නේ නිට්යයි කියන සංඥාව තියෙන නිසා. එතකොට නිට්යයි කියන හැඟීම නිසා සුභ සංඥාවත් සැප සංඥාවත් සැප සංඥාව නිසා සුභ සංඥාවත් සුභ සංඥාව නිසා පැවැත්මක් තියෙනවා ආත්මයි කියන සංඥාවටත් අපේ මනස ස්වභාවයෙන් ඇදිලා යනවා මොකද එකක් ඇල්ලුවාම අනිත් ටික ඉබේම අපිට හම්බ වෙනවා. ඉතින් ඒ අදහස මුල් කරගෙන ඒ අදහස දැනගෙන මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අසුභ වශයෙන් අනාත්ම වශයෙන් වඩනකොට අනාත්ම සංඥාව ඇති වෙනවා ආත්ම සංඥාව බැහැර වෙනවා. ඒ උපකාර කරගෙන තමයි අසුභ භාවනාව වඩන්න තියෙන්නේ. ඊළඟට කායानुපස්සනා සතිපට්ඨානය සම්පූර්ණව තියෙන්නේ රාගය දුරු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙලට. මොකද රාගය කියන එක සංකල්පනාවක් විදියට හිතේ ඉපදුනාට ඒ ඉපදෙන්න අවශ්‍ය කරන හිත සකස් වෙලා මූලික පරිසරය ගොනු කරන්න මේ කයේ ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා සතිපට්ඨානය පුරාවටම ඒ දේශනා පුරාවටම පැහැදිලි වෙන්නේ අභ්‍යන්තර වශයෙන් සහ බාහිර වශයෙන් අජ්ජත් බහිද්ද වශයෙන් සමුදය වය වශයෙන් දැකලා මේ රූපය පිළිබඳව බැඳීම ඉවත් කරගන්න ඕනි කියලා. එතකොට මේ රූපය පිළිබඳව ඇතිවෙන රාගසිත දුරු කර ගැනීමන තමයි අසුභ භාවනාව තියෙන ඇත්තටම සතර සතිපට්ඨානෙම්ම කායानुපස්සනාවට විතරයි අසුභ භාවනාවෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. අනිත් සතිපට්ඨාන තුනට අසුභ භාවනාව සම්බන්ධ වෙන්නේ නැහැ. අසුභ සංඥාව ගන්න පුළුවන් බාහිරින් එන ඒ දිරණ කුණු වෙන විනාශ වෙන නැති වෙන ස්වභාවය ඊතර සතිපට්ඨාන තුනේදී සංස්කාර විදියට තමයි අපිට හමු වෙන්නේ. යම් කෙනෙක් අසව භාවනාව මනාව ප්‍රගුණ කරනවා නම් ඒ කෙනාට අවසාන වශයෙන් හම් වෙන ප්‍රතිඵලය තමයි සුබ සංඥාව දුර වෙලා අසුබ සංඥාව ඉපදීමත් රූප උපාදානස්කන්ධය නොවීමත් ඒ හරහා මගඵල උදා වීමත් කියන කාරණා තමයි හමු වෙන්න ඕන. මම මේ අදහස එහෙම ගේන්න හිතුවේ පහුගිය සතියේ සාකච්ඡාව මම නැවත ඇහුවා. ඒ අනකොට විවිධ අදහස් විවිධ පැතිවලින් ඉදිරිපත් වුණා සහ පෙර අත්දැකීම් ඉදිරිපත් කළා බොහෝ දෙනෙක්. මේක තමයි මේ සම්බන්ධව තියෙන මගේ නිගමනය. කොයි ආකාරයට අසුබ භාවනාව වැඩුවත් කමක් නැහැ. මොන විදිහේ තාක්ෂණයක් පාවිච්චි කරත් කමක් නැහැ. මොන විදිහේ දේශනාවලට හුම්කම් දුන්නත් කමක් නැහැ. හැබැයි ඒ හැම ක්‍රමයකින්ම අසුබ භාවනාව වැඩිලා එනකොට අවසානෙට හම්බවෙන්න ඕන උත්තර එකයි ඒ ඒ ක්‍රමවේදවලට ගැලපෙන උත්තර හමු වෙලා වැඩක් නැහැ. හමු වෙන්න ඕනි එක උත්තරයයි. ඒ තමයි නිර්වාණය. ඊළඟට ඒ විවිධ ක්‍රමවලට අසුභ භාවනාව වඩනකොට පරීක්ෂා කරලා බලන්න මේ අසුභ භාවනාව වැඩිම තුළ මම දැන් ඇහැ කන නාසය දිව ශරීරය උපාදාන වශයෙන් ගන්න එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු උපාදාන වශයෙන් ගන්න එක දැන් අඩු වෙලාද දුර වෙලාද මගේ රාගසිත දැන් අඩු වෙලාද ඇලෙන ගැටෙන ගතිය දැන් අඩු වෙලාද වැඩි වෙලාද දුර වෙලාද මමත්වය අඩු වෙලාද වැඩි වෙලාද ඒ විදිහට තමන් තමන් විසින් පරීක්ෂා කරලා බලා ගන්න ඕන ඒ කරපු භාවනා ක්‍රමවේද වලින් තවදුරටත් තමන් තුළ ඇලීම ගැටීම අඩු වෙලා නැත්තම් කරන විදියේ ගැටලුවක් තියෙනවා. ඒ කරන විදිය පරීක්ෂා කරලා බලා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ ගැටලුවක් නෙමෙයි. ඒක අපේ වැරැද්දක්. අපිට මේ පුහුණුව සිද්ධ වෙනකොට මේ කයත් බාහිර හමු වෙන කයත් ඇති වෙන නැති වෙන විදිහත් හටගත්තු දේ නිරුද්ධ වෙලා යන්නේ කියන දැනීමත් වැටහීමත් අවබෝධයත් සකස් වෙන්න ඕන. එහෙම සකස් වෙන්නේ නැත්නම් අපි කායානුපස්සනාවට ඇතුළත් කරලා අසුබ භාවනා වඩන එකේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා නැවත පරීක්ෂා කරන්න. අපි කරන ක්‍රමයට අපේ ක්‍රමේදී මේ මමත්වය ආත්ම සංඥාව නিত্য සංඥාව සුඛ සංඥාව සුභ සංඥාව ඉතුරු වෙනවද දුරු වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒකෙදි මම තව එක පැත්තක් මතක් කරන්න කැමතියි. ඇහැට රූපයක් පේනකොටම ඒ හමුවෙන රූපය අරභයා මේක අසවල් රූපය අසවල් කෙනා හෝ අසවල් දේ කියන හැඟීම තුලින් තවදුරටත් දැසගෙන යනවා නම් අපි ඒ තුල ඇලීම් ගැටීම් හදනවා නම් අපි මනස පරීක්ෂා කරන්න ඒ කියන්නේ තවම අපි මේක ලදරු මට්ටමේ පවත්වාගෙන යන අවස්ථාවක් කියලා තේරුම් ගන්න ඕන. මොකද අපි ඇලීම ගැටීම නැති වෙන තැනට මේ වැඩපිළිවෙල කෙරීගෙන යනවනම් අරමුණු හමුවේ සැලෙන කම්පණය වන දෙදරන කිපෙන වසඟ වෙන ස්වභාවයකට අපිවපත් වෙන්න බෑ අපිට මේ ක්‍රමවේදය හරි හැටි අහුවෙලා තියෙනවා මුලින් සිහිපත් කරපු කාරණා හැම එකක්ම ඇත්ත තමන්ගේ අත්දැකීම් සහ තමන්ගේ දැනීම් අනුව ඇලීම සහ ගැටීම දුරුකර ගැනීම අරමුණු කරගෙනයි මේ අසුභය වඩන්නේ. ඒක තමයි සතිපට්ඨාන දේශනාව. අභිජ්ජා දෝමනස්ස දුරුකර ගැනීම සඳහායි අසුභ භාවනාව වඩන්නේ. කායानुපස්සන සතිපට්ඨානය අනුව. ඉතින් එයයි සිහිපත් කරන්න තියෙන්නේ රේණුකා මහත්මිය අහපු කාරණාව මම කැමති නැවත මතක් කරනවා නම් එතකොට මට පැහැදිලි කරගෙන යන්න පුළුවන් ඉස්සරහට මොකක්ද එතන සාකච්ඡා වුණේ කියලා අවසානට විදර්ශනා සම්බන්ධව කතා කරපු කාරණාව. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් ටිකක් වෙලා ඒක අසුබේ ඒක වඩාගෙන යනකොට ටිකකින් අර ඒක හිත නිකන් ඉබේටම වගේ යනවා මේක මෙතන සිද්ධ වෙන්නේ මේ අර මොනයි මෙතන මනසයි දැන ගැනීමක් නේද වෙන්නේ කියන අන්න ඒ ස්වභාවයක් නිකන් හිත ඇතුළෙන්ම තේරුම් ගන්නවා. එතකොට මම හිතුවා ඒක එතනදි වෙන්නේ ඒක විපස්සනාව කියලා. ඒකයි මම එහෙම කිව්වේ. මට තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් එතන. එතකොට එතන මේ දැන් මේ මේ කාර් තුනක් එකතු එකතු වීමෙන් මෙහෙම මෙහෙම හැදි හැදි මේක යන්නේ කියන නිකන් එහෙමම හිටියහම පොඩි නිවීමක් වගේ එකක් සිද්ධ වෙනවා. ඒක දිහා බලන හිටියන් මිසක් මම වෙනත් මුකුත් කරේ නැහැ. මට තේරුණු දේ තමයි ඒ මනසට එන අරමුණු ස්වභාවය තමයි දැකලා තියෙන්නේ. ඒ දැකපු අරමුණේ ඇතිවීම නැතිවීම බලපු එකයි කරලා තියෙන්නේ කියන එක තමයි මට පැහැදිලි වුණේ. ඒ කාරණාවද ඔබතුමිය අදහස් කළේ? එහෙයි ස්වාමීන් එතෙන්දි මම මෙහෙම දෙයක් කියන්න කැමතියි. දැන් විදර්ශනාවේදී අපිට කලින් විදර්ශනාව පිළිබඳව සාකච්ඡා කළා ධර්මයේ දැනගෙන ඒ පිළිබඳව අත්දැකීම සහ ඒ පිළිබඳ තොරතුරු දන්න කෙනෙකුට නිහඬ මනසෙන් ඉන්නකොටත් ඒ එන හැම විතර්කයක්ම සහ ඒ එන අරමුණු විදර්ශනා කරගන්න පුළුවන්. ඒ විදර්ශනා කරගන්නකොට අපි ගොඩක් වෙලාවට පුරුදු කාරණේ තමයි මේ නිහඬවේ දිහා බලාගෙන ඉන්න එක. මම යෝජනා කරනවා නිහඬව බලාගෙන ඉඳීම වරදක් නෙමෙයි. නමුත් එතෙන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය ඇතුළත් කරගන්න පුළුවන් නම් හොඳයි. දැන් මේ විතරකයක් නම් ආවේ සිතවිල්ලක් නම් ආවේ රාග සිතක් නම් ආවේ මේ ආපු සිත හේතුවක් නිසා හටගත්තු එකක් එතකොට ඒක සිතවිල්ලක් හිතත් බාහිර අරමුණත් දෙක එකතු වෙච්ච නිසා ඇතිවුණු මනෝ විඥානයත් නිසා හටගත්තු ස්පර්ශයෙන් තමයි මේ අරමුණ දැන් හමු වෙලා තියෙන්නේ. එතකොට ඒ අරමුණ අනුව තමයි දැන් මේ ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී මේ හමු වෙලා තියෙන ප්‍රතිඵලය සමහර විට අපි හිතමුකෝ ඒ හරහා ආවේ සතුටක් හෝ දුකක් කිසියම් අරමුණක් වේදනා සහගත අරමුණක් කියලා දුක් හෝ සැප සහගත එතකොට ඒ අරමුණ අරමුණ වශයෙන් දැනගෙන දැන් දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් උපන්නා කියලා දැනගෙන ඒ සැප වේදනාව හෝ දුක් වේදනාව මට හමුුනේ කලින් තිබිච්ච විදියට නෙමෙයි නැත්තම් කලින් සැලසුම් කරලා එකක් නෙමෙයි මේක අනපේක්ෂිතව හම්බ වෙච්ච එකක් සැලසුම් නොකර හමු වෙච්ච එකක් එතකොට මේ හමුුනේ මනසත් බාහිර අරමුණකුත් මනසත් සිතුවිල්ලකුත් දෙක එකතු වෙලා උපන්න මනෝවිඤ්ඤාණය නිසා හටගත්තු ස්පර්ශ ප්‍රත්‍යයෙන් හම්බ වෙච්ච වේදනාවක් නේද මේ ලැබුණේ. ඒ කියන්නේ එහෙමනම් මේ වේදනාව ස්පර්ශය හටගත්තු නිසා අප එකක්. එසක වේදනාව කියන්නේ තනිව හටගන්න දෙයක් නෙමෙයි. එතකොට මේ ස්පර්ශයද වේදනාවට අයිති නැහැ. වේදනාවද ස්පර්ශයට අයිති නැහැ. වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. එහෙමනම් ස්පර්ශය හටගත්තේ මේ මනසත් අරමුණත් මනෝ විඥානයත් කියන තුන්දෙනාගේ එකතු වීම නිසායි සිද්ධ වුනේ. එහෙම නොවුනනම් එතන ස්පර්ශයක් හටගන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ එහෙමනම් එකකට එකක් හේතු වෙලා හටගත්තු මේ ස්වභාවයකින් ලැබුණු මේ ප්‍රතිඵලය හේතුවක් නිසාම හටගත්තු හටගත්තු හේතුව නැතිවීමෙන් නැති වෙලා යන මේ ඵලය කිසිම විදියකින් හේතුවට අයිති නැති දෙයක් කියලා නුවණින් මෙනෙහි කරගන්නකොට අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඇතිවුණු ස්වභාවය එකකට එකක් සම්බන්ධ වෙලා ආවට ඒ ඒ අයට ඒ ඒ අය අයිති නැහැ. ඒ කියන්නේ සම්බන්ධතාවයක් නැහැ. මේ මේවා හේතු නිසා මෙහෙම ආවේ. ඒ කියන්නේ එහෙනම් ඒ අය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනවා කියන්නේ අනිත්‍යතාවය. එහෙමනම් වෙනස් වෙන ස්වභාවයක සැප ඉතිරි වෙන්න තැනක් නැහැ. වෙනස් වෙන ස්වභාවයක සුභයක් ඉතිරි වෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන ස්වභාවයක ආත්මයක් ඉතිරි වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අනාත්මයි. අනාත්ම වූ මනසින් අනාත්ම වූ වරමුණක් හමු වෙලා අනාත්ම වූ විඥානයක් ඉපදෙලා අනාත්මන ස්පර්ශයක්ම ඉපදෙලා අනාත්මන සුව වේදනා දුක් වේදනාවක් ආව නේද කියලා නුවණ උදා කර ගැනීම ධම්ම විචය එහෙම නැත්නම් විදර්ශනා කිරීම එතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක් විදියට මොකද බුදුරජාණන් වහන්සේ විදර්ශනා කරනකොට අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ ආදී විදිහට වචන ගොඩකින් දේශනා කරා. ඒ කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි ලෙඩක් අසනීපයක් තුවාලයක් උලක් ඊළඟට අනුන්ට අයිති දෙයක් තමන්ට අයිති නැති දෙයක් හිස් දෙයක් ආදී විදියට ඒ ආපු අරමුණු මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා ඒ පිළිබඳව එහෙම මනසිකාර කරමින් විදර්ශනා කරන්න පුළුවන්. එතකොට රේණුකා මහත්මිය අහපු ඒ කාරණාවට සම්බන්ධ කරගෙන අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි මේ කියපු අදහස්. හොඳයි එහෙමනම් අපි ඊළඟ කොටසට සම්බන්ධ වෙන කලින් අපේ චන්දානන්ද හඳුරන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේට අපි ආරාධනා කරමු අපි දැන් අසුභවහනා සම්බන්ධ පහුගිය සතියේ ගොඩාක් විස්තර කතා කළා. උන්වහන්සේ තමයි අත්‍තරම ගිය සතියේ සාකච්ඡාව හතරෙන් තුනක් විතරම මෙහෙවන්නේ යෙදුනේ ඇති වුණු බාධා වැඩගෙන. එතකොට උන්වහන්සේට මම ආරාධනා කරනවා අසුබ භාවනාව සම්බන්ධව පහුගිය සතිය කතා කරපු ඒ කාරණා එක්ක මේ ඇත්ත දැන් අත්දැකීම් බෙදාගත්තු නිසා නිගමනයක් එන දැන් අපි කතා කරපු කාරණා එක්ක වහන්සේටත් එතෙන්ට එකතු කරන්න යමක් තියෙනවා නම් එකතු කරලා අපි ඉස්සරහා කාරණාවට සම්බන්ධ වෙමු. හොඳයි තිරුවන් සරණයි හැමෝටම මට විශේෂයෙන් යමක් කියන්න තියෙනවා නම් අර රේණුකා කියලා කලින් කතා කරපු නෝනා එක අත්දැකීමක් ගැන කිව්ව අසුන් භාවනාව කරනකොට විඳින්න වුණා. ඒ ගැන යමක් කියන්න කැමති ඒ නෝනා කිව්වා භාවනා කරනකොට කබඩේ ගැතුණු ලොකු සද්දයක් ආවා කියලා. ඉතින් ඒක කිව්වෙත් එක්තරා බියෙන් තැති ගැනීම. මම මේ දොස් කියනව නෙමෙයි. බලන්න අපි ඒ කියන්නේ දැන් එහෙම සද්දයක් ආවට පස්සේ අපි ඒ සම්බන්ධව නිගමනයකට ගිහිල්ලා යම්සි දෙයක් මවාගෙන මේක බාධාවක්ම කියලා හිතේ සටහන් කරගෙන ඉවරයි. මේ මේ හැම දෙයකින්ම ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් ඒ ඒ ಜಾති දේවල් මට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි 99%ක්ම මේක ඕගොල්ලෝ මන් දන්නේ නැහැ කිව්වට පිළිගනීද කියලා මම දන්නේ නැහැ. තව ඉස්සරහට ගිහිල්ලා බලන්න 99%ම සම්පූර්ණයෙන්ම අපේම මනසෙන් කරන හොල්මන් ටිකක් තියෙනවා. ඉතින් ඇත්තනම් මේක මේක අවබෝධ කර ගැනීමත් එක අඩු ගානේ නිවන් දැකීම කෙසේ වෙතත් මෙහෙම දෙයක් මේ ඇතුලේ සිද්ධ වෙනවා කියලා අවබෝධ කර ගැනීමත් ලොකු ජයග්‍රහණයක්. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක කියනවා මේ මේ මාර බලය තරම් ඉක්මවන්න අමාරු දෙයක් මම මේ ලෝකේ දකින්නේ නැහැයි කියලා. ඒතර මෙතන මම විශේෂයෙන්ම ක්ලේශ මාරය ගැනයි සඳහන් කරන්නේ. මම අර කලින් සතියේ කිව්වා මෙන්න මෙහෙම කතාවක් අපේ අපේ හිත හොඳට දන්නවා අපේ දුර්වලකම්. ඒ නිසා ඒ ඔස්සේ මොකක් හරි තුරුම්පුවක් ගෙනල්ලා ගහනවා වැඩේ කඩහප්පල් කඩහප්පල් කරන්න. ඒ නිසා මිනිස්සෙකුට හිතරවලන් ඔන්න දැන් භාවනා කරනකොට මගේ දරුවට මොකක් හරි කරදරයක් වෙයිද දන්නේ එයාව බලාගන්න ඕන කියන හිතනම් තියෙන්නේ ඒ හරහා මොකක් හරි ගෙනල්ලා ප්‍රශ්නයක් දානවා. එතකොට දැන් මෙහෙම මම මේ භාවනා කරනකොට මහත්ය හරි නෝන හරි එයාට කරන්න තියෙන යුතුයකම් ඉෂ්ට කරන්න බැරිලා ඒ මොකක් හරි මට මහත්ය හරි නෝන හරි නැති වෙයි දන්නේ නැහැ කියලා නම් හිතේ සැකේ තියෙන්නේ ඒ හරහා මොකක් හරි කතන්දරයක් හදලා මේක අවුල් කරන්න කෙලස් වලට පුදුම දක්ෂකමක් තියෙනවා පුදුම හැකියාවක් ඉතින් ඒ වගේම තමයි යම් කෙනෙකුගේ හිත කලබල වෙන්නේ රාගික රූප දැකීමෙන් නම් හරියට භාවනාව හොඳට යන වෙලාවට අන්න එහෙම දෙයක් රාගය ඇතිවීමට හේතු වෙන සංඥාව ගෙල්ලා දාන එක හිතට හරිම පුංචි දෙයක්. දැන් මෙහෙම ඔයගොල්ලෝ සමහරවිට පිළිගන්න එකක් නෑ මෙහෙම දෙයක් හිතට කරන්න පුළුවන් කියලා. පොඩ්ඩක් බලන්න සිහින දැකීමේ ක්‍රියාවලිය බලන්න ඔය ඔය සිහිනයක් කියලා එකක් ඇත්තටම තීන දකින්නකොට හරි හරි පුංචි වෙලාවකින් ෂණයකින් ඔබ දකින්න ඇත්තටම. අපිට සාමාන්‍ය හිතෙන හීනයක් කිව්වම පැය භාගයක් පැය ගාණක් අපි මේක දැක්ක කියලා. එච්චර දිග වුණාට ඒක සංඥාවක් ඒ ඒ ඒ ඔක්කොම අකුලලා පුංචි සංඥාවකින් බලුවට ගෙනත් දෙන එකයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේක තවත් ටිකක් දීර්ඝව කතා කරන්න ඕන මාතෘකාවක් අපි පස්සේ දවසක ඕනනම් කතා කරමු. අද කෙටියෙන් මට කියන්න තියෙන්නේ හොඳට අවදියෙන් ඉන්න ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට මනසෙන්ම කරන එක එක උඩර වැටි වැඩේ කඩාකප්පල් කරන්න දැන් මම ඔය මම මෙන්න මේ මම අපේ සිංහල සංස්කෘතියෙන් ආපු සහ බටහිර සංස්කෘතියේ හැදුණු වැඩුණු යෝගීන් ගොඩක් එක්ක සම්මුඛ සාකච්ඡා කරලා තියෙනවා ඔයාගේ භාවනාව කොහොමද කියලා අහලා. ඒක ඒ ඒ කරපු සාකච්ඡා වලින් ඇති වුණු වැදගත් දෙයක් තියෙනවා ඒ අත්දැකීම්. ඒ කිස් ඒ කිසිම වෙලාවක මේ මේ මේ ඇමරිකාවේ කැනඩාවේ මෙහි ඉපදුණු මේ සුදු අය කිසිම කෙනෙක් මට කියලා නැහැ මට කියන්නේ නැහැ මට යක්ෂ බලපෑම් භූත බලපෑම් ওই ප්‍රශ්න ආවයි කියලා. දැන් ඒ වගේ ප්‍රශ්න අහනත් විදිහක් තියෙනවා රිසර්ච් කරනකොට අපේ එක්තරා ක්‍රමවේදයක් තියෙනවා ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න අහන්නෙත් එක්තරා ක්‍රමයකට අපි රිසර්ච් එක කරනකොට කවදාවත් අහන්න හොඳ නැහැ කියලා කියනවා. ඔයාට මේ යක්ෂ പ്രേත බලපෑම් මේ වගේ මොන හරි අබග්ග වුණාද කියලා එහෙම අහන්නේ නැහැ. මොකද එහෙම ඇහුවොත් එහෙම ඒ මිනිස්සයා ඊට අනුරූප උත්තරයක් දෙන්නේ. එහෙම නැත්නම් එයා නිදහසේ එයාගේ අදහස ප්‍රකාශ කරන්න අපේ සංස්කෘතියෙන් බාධාවක් දැම්ම වෙනවා. එයාගේ මනසට රොඩක් දැම්ම වෙනවා. එහෙම දන්නේ නැතුව මම අහන්නේ වාගේ භාවනාවේ දැන් සාමාන්‍ය භාවනාව සාමාන්‍යයෙන් කතා කරගෙන ගිහලා වාගේ මොනවද විශේෂ අත්දැකීම් තියෙනවද පොඩ්ඩක් විස්තර කරන්න. එහෙම නැත්නම් එහෙම අහලා ඊට පස්සේ ඔයා ඔයාට මොනවාරි විශේෂ බාධාවල් ආවද? ඔයාට මොනවාරි විශේෂ බාධාවල් ආවද? කොහොම දාලා දාලා අන්තිමටම තමයි කතන්දරේ ඔක්කොම අහලා ඕන්නම් මේ අපේ රටේ මෙන්න මෙහෙම අදහසකුත් තියෙනවා මේ භූතයන්ගෙන් යක්ෂයන්ගෙන් බාධාවල් වෙනවා කියලා. ඒ ගැන ඔයා මොකද කියන්නේ කියලා අන්තිමට තමයි අහන්නේ. ඉතින් එහෙම එහෙම එහෙම නියම ක්‍රමවේදයට ප්‍රශ්න කරලා මේ සංස්කෘතියේ කිසිම කෙනෙක් මම ඇත්තටම සුදු අය 40 දෙනෙක් එක්ක විතර කතා කරලා තිනවා ඒ අය සමහර අය මේ වෙස්ට් එකේ උගන්වන ටීචර්ස්ලා භාවනා උගන්වන අය ඒ කිසිම කෙනෙක් දැන් යක්ෂයෙකුට භූතයෙකුට ඇට්‍රිබියුට් කරන්න පුළුවන් මේ දෙයක් බයජනක දෙයක් කියලා නැහැ. නමුත් ලංකාවේ ඇත්තට කතා කරොතින් එහෙම ලංකාව ඇයට ඒ වගේ දේවල් කියන්න. එතකොට ඒකට හේතුව මොකද්ද? අපේ සංජානනය අපි ලෝකයේ දකින හැටි රඳා පවතින අපේ සංස්කෘතිය මත. අපේ අපේ ලංකාවේ සංස්කෘතියේ කතන්දර තියෙනවා මහසෝන ඊරියකා එතකොට කලු කුමාරයා ඔය අරයා මෙයා ඔක්කොම ඉන්නෝනේ අපේ සංස්කෘතියේ. ඒවා ඒවා සම්පූර්ණයෙන් බොරුයි කියලා මම කියන්නෙත් නෑ. නමුත් ඒවා අපි ගොඩක් වැළඳගෙන ඉන්න නිසා අපට ඒ වගේ දේවල් හරහා බලපෑම එන්න පුළුවන් හැකියාව වැඩි. එහෙම නැත්නම් අපේ මනස අර වගේ සංකල්පත් පාවිච්චි කරලා වැඩේ abuse කරලා අපේ වැඩේ කඩාකප්ප කඩාකප්පල් කරන්න තියෙන chance ගොඩක් වැඩි. මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ ගැනත් මොකද සාමාන්‍යයෙන් ලංකාවේ සංස්කෘතියේ ආපු කෙනෙක් හරි ලේසියෙන්ම අර වගේ අත්දැකීමක් ප්‍රේතයන්ට භූතයන්ට දාන්න පුළුවන්. ඉතින් මම එහෙම දෙයක් වෙන්න බැහැමයි කියලා කියන්නේ නැහැ. නමුත් මගේ අත්දැකීම තමයි 99%ක්ම තනි කර මනසෙන් කරන මේ උඩරවැටි තියෙන්නේ. මනසට පුළුවන්කමක් තියෙනවා නැති දේවල් මවල පෙන්වන්න. ඇත්තටම දැන් නැති නිත්‍ය බවක් මනස මවා ගන්නවනේ. ඒතර නැති ආත්මයක් මනස මවා ගන්නවා. එහෙමනේ මේ අවුල ඔක්කොම හැදෙන්නේ. ඒ වගේම තමයි ඔය සද්ද බද්ද රූප පෙඩීම එක එක දේවල් හැඟෙන ඒවල් දැන් උදාහරණයක් විදිහට සමහරලාට මම ටිකක් වැඩිපුර වෙලා භාවනා කරනකොට සමහරලාට ධන හිසෙන් එනවා පුදුම වේදනාවක්. ඊට පස්සේ දැන් මට හිතෙන්නෙම මේ කායික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මෙතන මසල්ස් ඔක්කොම ඇදිලා හොඳටම දැන් ඒක මැවිලක් තියෙනවා. මසල්ස් ඇදිලා හරීම පීඩාවටපත් වෙලා දැන් ලොකු ඩැමේජ් එකක් වෙයි මගේ කකුලට, ධන හිසට. දැන් නම් හරියන්නේ නැහැ. දැන් මගේ මට කරුණාව ප්‍රැක්ටිස් කරන්න තියෙන කමේ තමයි නැගිටලා මේ කකුලට සහනයක් දෙන එක කියලා හිතෙන්නේ. ඔහම ඉඳලා ඉඳලා සෑහෙන වෙලාවක් අල්ලන් ඉඳලා හරි මම දැන් නැගිටිනවා කියලා තීරණය කරලා එකපාරට නැගිටින්නේ නැත්නම් එහෙම වෙන මොකක් හරි කල්පනා කරගෙන හිටියොත් එහෙම අර කකුලේ වේදනාව නැහැ. දැන් එහෙම වෙන්න බෑනේ. ඔයගලන් තේරෙනවද මම කියන දේ? මේ ආපු දැඩි වේදනාව කායික එකක් නම් මම නැගිටිනකන් ඒක නැගිටලා කකුල අත ගන්නකන් කකුලට පහසුවක් දෙනකන් මේක නැති වෙන්න බෑනේ. මම හරි නැගිටිනවා කියලා තීරණය කරපු ගමන්ම කොහොමද මගේ හිමින් සැරේ මේ මට දැනෙන්නේ නැතුව කකුලේ වේදනාව නැති වුනේ. ඒ කියන්නේ ඒ කකුලේ වේදනාව මානසික වූවක්. එහෙම නැත්නම් මේක සයිකොලොජිකල් කම්පෝනන්ට් එකක් තියෙනවා බරපතල. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. කායික වේදනාවක් නම් කකුලේ මසල් ඇදිලා නම් මේක සෛල මොකක් හරි විකෘතියක් වෙලා නම් මේක ෆිසිකල් ඩැමේජ් එකක් නම් ෆිසිකල් ස්ට්‍රේන් එකක් නම් ඒක මම නැගිටලා යනකම් තියෙන්න ඒක එකපාරට යන්න බෑනේ. එකපාරට යන්න බෑ. ඒ නිසා මේ වගේ දේවල් ගොඩක් වෙලා වෙලා මට තේරුම් ගිහිලා තියෙනවා අපේ මනස හරියට රවට්ටනවා. මේ වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ රවට්ටන එකේ කෙලවරක් නැහැ. ඒ නිසා අර මේ ඔය ධම්මජීව සායනහන්සේ සමහර වෙලාවට කියන්නේ හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියලා. ඒ නිසා ඒ කතන්දරේ හරියටම හරි භාවනා කරන්න ගියාම වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ ඔයගේ කේක තුරුම්බු ගණන්ලා දානවා. මේක එක පැත්තකින් හරි ඉන්ට්‍රෙස්ටිං දෙයක් මේක තේරුම් ගන්න. අනිත් පැත්තෙන් මේ බාධකී මැඩගෙන යන්න වෙනවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේ කියපු කාරණේ හොඳයි. ඒක සමා ත්‍රිවිධ සමා කරගෙන මෛත්‍රී සහගතව කටයුතු කරලා එලෙමන්ට් කියලා. ඒ වගේම ලංකාව යෝගින් ගොඩක් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒකත් හොඳයි සිහිපත් කරන එක. බුදුහාමුදුරන්ට ජීවිතේ පරිත්‍යාග කරලා කටයුතු ආරම්භ කරනවා. එතෙන්දි පරිත්‍යාග කරනවා කියලා කියන්නේ වචනේ පර පරිසමාප්ත අර්ථයෙන්ම බුදුහාමුදුරන්ට පරිත්‍යාග කළා කියන එකයි. එහෙම පරිත්‍යාග කළාට පස්සේ මේක ඇත්තටම මීනින් එක ඒ ඊට එහෙම පරිත්‍යාග කරාට පස්සේ ආයි කකුල රිදෙනවා එහෙම නැත්නම් මේ කබඩ් එකේ සද්දයක් එනවා ඒක ඇතුලේ ඉඳලා කවුරු හරි ඉඳලා මගේ ඇඟට පණිවිඩ දන්නේ නැහැ කියලාවත් හිතෙන්න බෑ මොකද ඒ ආසාව පරිත්‍යාග කරනවා කියන්නේ කියලා කියන්නේ ආසාව අතාරිනවා කියන එකනේ ඒ ආසාව අතහැරලයි බුදුහාමුදුරන්ට පරිත්‍යාග කරන්නේ. ඊට පස්සේ කාය ජීවිත নিরপেক্ষකව කය ගැන ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැරලා භාවනා කරන්නයි තියෙන්නේ. ඒ ගැඹුරටම යනවා නම් මේ මට්ටමට තමයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් කොච්චර වුණත් අර ජීවිත ආසාව තියෙනකන් අර වගේ එක එක දේවල් මනසට දාන්න තියෙන ඉඩ ඉතින් වැඩි. මේ කාරණේ තමයි මට කියන්න තියෙන්නේ තිරසන්නයි. හොඳයි උන්වහන්සේ ඉදිරිපත් කරපු කාරණාවට සමගාමීව යන ධර්ම කාරණාවක් තියෙනවා සූත්‍රයක් ඒ පිළිබඳව පුංචි කාරණාවක්ම කෙටියෙන් සිහිපත් කරන්නම් දැන් එතන අදහස් වුණේ අර බය කියන කාරණාවත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බය ඇති වෙන්නේ ඇයි කියන තැනි මොකද්ද බය කියන එකට අර්ථය නිර්වචනය භයන්ති භික්කවේ කාමානමේතං අදිවචනං මහණෙනි භය කියන්නේ කාමයට නමක්. දුක්ඛන්ති භික්කවේ කාමානමේතං අදිවචනං මහණෙනි දුක කියන්නේ කාමයට නමක්. රෝගෝති ඊළඟට ගණ්ඩෝති සංඝෝති පංකෝති ආදී විදිහට බුදුරජාණන් වහන්සේ අදහස් කීපයක් දේශනා කරනවා. එතකොට රෝගයක් කියන්නේ ඊළඟට gaduwak කියන්නේ මේ විදිහට ඇතිවෙන ස්වභාව බය විදි බය ඇති වෙන්නේ මේ විදියට මෙන්න මේ ස්වභාව ටික නිසා නැත්තම් බය කියන්නේ කැමැත්ත තියෙන තැනදී ඇතිවෙන හිතේ ගැස්මක්. ඒ පිළිබඳව ඒ සූත්‍රානුසාරිනුත් අපි ඉදිරි දවසක තව කතා කරමු. මොකද මේ සූත්‍රය ටිකක් විස්තර සහිතව තියෙනවා කොහොමද එතෙන්ට කතා කරන්න කියලා. ඉතින් අපි මේ මාතෘකාව නැවත මෙතෙන්දී සම්බන්ධ කරගන්න බැහැ. මොකද අපිට ඉස්සරහ තව කාරණා දෙකක් කතා කරන්න ඉඩ තියෙන නිසා. බය කියන්නේ කැමැත්ත හරහා එන එකක් කියන එක හොඳට මතක තියාගත්තාම පහසුයි. දැන් අනේ මට නැති වෙයිදෝ මට මෙහෙම වෙයිදෝ කියන අහිමි වෙයිදෝ කියන සැකයක් තියෙනවනේ අපේ. ඒක තමයි බය. ඒතර භාවනාවේදීත් ඒන්නේ ඒකයි. දැන් අපිට ඔය වෙලා තියෙන කෙලෙස් අතහැර ගන්න බැරි කම නිසා තමයි අපිට බය ඇති වෙන්නේ. අතහැරියාම බය නැතුව ඉන්න පුළුවන්. ගහයිද බනීද කියන තැනින් ඉන්න වෙන්නේ වැරදි කරොත්නේ. හැමතිස්සේම අඬ අඬා බයේ තැතිගෙන ඉන්න වෙන්නේ වැරදි කරොත් දඬුවම් ලැබෙයි කියන තැනින් බයේ ඉන්න වෙනවා. ඒ නිසා හොඳම දේ වැරදි නොකර ඉන්න එක. වැරදි නොකර ඉන්නකොට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ පිළිබඳව එහෙම සිහිපත් කරමින් අපි ඉස්සරහා කාරණාවට යනවා සාකච්ඡාවට ඒ තමයි මරණානුස්සතිය. මරණය පිළිබඳව කොහොමද මෙනෙහි කරන්නේ කියන කාරණාව සම්බන්ධව අපි සාකච්ඡා කරගනිමු මරණානුස්සතිය වඩනකොට මට ඇහෙච්ච සහ මට තියෙන දැනීම තමයි අපිට ඒක උගන්වලා තියෙන්නේ ජීවිතං අනියතං මරණං නියතං කියන තැනින්. ජීවිතය අනියතයි මරණය නියතයි කියන වචන කීපයෙන් තමයි උගන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව විවිධාකාරයට දේශනා කළා තියෙනවා මරණානුස්සතිය මරණය පිළිබඳව මෙනෙහි කරමින් භාවනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සූත්‍ර දෙකක් අපිට හමු වෙනවා. ඒ සූත්‍ර දෙකේ තියෙන සාරය පාවිච්චි කරන්න තමයි මේ මරණානුස්සති භාවනාව පිළිබඳව කතා කරන්න අදහස් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මරණානුස්සතිය වඩන්න කොහොමද මරණානුස්සතිය වඩන්නේ නිවන අරමුණු කරගෙන මහත්ඵල වෙන විදියට මහානිසංස වෙන විදියට බහුල වශයෙන් කොහොමද මේ මරණානුස්සතිය වඩන්නේ නිවන කෙලවර කොට ඇති මරණානුස්සතිය ඔය ඇත්ත කොයි ආකාරයකද වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ හැවුවහම උන්වහන්සේලා විවිධ උත්තර සපයනවා. ඒ උත්තර ටික තමයි මේ සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ තියෙන මරණ මරණ සතිය පිළිබඳ සූත්‍ර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි මරණ සති සූත්‍රයේ තියෙන්නේ ඒ උන්වහන්සේලගේ අදහස්. ඉතින් ඒක අපි දැනගමු මේ විදිහට. මම මේ විදිහට මරණානුස්සතිය වඩනවා කියලා එක භික්ෂුන් වහන්සේ නමක් උත්තර දෙනවා. ස්වාමීනි මම රැයක් හෝ ජීවත් වෙනවා නම් දවාලක් හෝ ජීවත් වෙනවා නම් එක දවසක් හරි ජීවත් වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මම මෙනෙහි කරනවා නම් ඒක මම මේ ජීවිතේම කරන්න ඕනේ ඉක්මනින් කරන්න ඕන මොකද මේ ශාසනය මෙනෙහි කරගෙන ශාසනය වැඩ ටික කරගත්තේ නැත්නම් මම මේ රැයක හෝ දවාලක හෝ ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඒ නිසා මං ඉක්මනින් සාසනික කටයුතු කරගන්න ඕනි කියලා මරණය පිළිබඳ මෙනෙහි කර කර සාසනික කටයුතු වල යෙදෙනවා. ඊළඟට තව වික්ෂුන් වහන්සේ නමක් පවසනවා දවසක් හරි මම ජීවත් වෙනවා නම් යහපති එක දවසක්වත් මට ජීවත් වෙන තියෙනවා නම් හොඳයි මේ බුද්ධ ශාසනයට අනුව කටයුතු කරන ගම ඊළඟ වික්ෂුන් වහන්සේ පැහැදිලි කරනවා යම් තාක් කාලයක් මම ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලය තුලින් මම එක දවසක් හරි යැපීම සඳහා ආහාර පානය කරනවා ආහාර අනුභව කරනවා නම් ඒ අනුභව කරන කාලය තරම් කාලයක්වත් මම ජීවත් වුණොත් ඇති මට මේ බුද්ධ ශාසනය වැඩ ටික කරගන්න. තව භික්ෂුන් වහන්සේ නමක් පැහැදිලි කරනවා මම වළඳනකොට මේ ජීවත් වෙන කාලයේදී බත් පිඬු හතරක් පහක් වළඳන තරම් කාලයක්වත් මට ජීවත් වෙන්න තියෙනවා නම් ඒ කාලය තුල මම බුද්ධ ශාසනය කටයුතු කරගන්න ඕන මැරෙන්න කලින් ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් පැහැදිලි කරනවා යම් තරක් කාලයක් මම ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලය තුල ආහාර අනුභව කරනකොට එක බත් පිඬක් කටේ දාලා හපනකොට ඒ හපලා ගිලින තරම් කාලයක්වත් මට ජීවත් වෙන්න තියෙනවා නම් මට එපමණත් ඇති මේ බුද්ධ ශාසනයේ කටයුතු කරගන්න. තව භික්ෂුන් වහන්සේ නමක් මතක් කරනවා යම් පමණ කාලයක් මම ආශ්වාස කරනවද? ඒ ආශ්වාසය කරලා ප්‍රශ්වාසය කරනවද? ඒ තරම් කාලයක් ජීවත් වුණොත් ඇති මම මේ බුද්ධ ශාසනය කරගන්න ඕනේ බුද්ධ ශාසනය වැඩ ටික කරගන්න ඕන. ඒ කියන්නේ උඩට ඇදපු හුස්ම පහළට දාන තරම් කාලයක්වත් මම ජීවත් වෙනවා නම් ඒ කාලය තුළ මම මේ ශාසනය කටයුතු කරගන්න ඕනි කියලා තමන් වීරිය ගන්නවා. මේ විදිහට උන්වහන්සේලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා මේ මේ විදියට අපි මරණානුස්සතිය වඩනවායි කියලා. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ සියලු කාරණා අනුමත කරනවා ওই විදියට තමයි වීරිය අරගෙන කාලය ගත කරන්නේ මහානකම කරන්නේ කියලා. ඊළඟට දෙවනි සූත්‍රයේ සඳහන් වෙන කාරණාව තමයි මේ භාවනානුයෝගී පුද්ගලයා බණ භාවනා කරන කෙනා මෙහෙම කල්පනා කරනවා. මගේ මරණයට හේතු සාධක ගොඩයි. මොනවද හේතු සාධක? සර්පය දෂ්ට කරන්න පුළුවන්. ගෝනුසු පැත්තේ ආදී සතුන් විසගෝර සර්පයන් මාව දෂ්ට කරන්න පුළුවන්. එහෙම දෂ්ට කරොත් මම ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. ඒ සතුන් දෂ්ට කළ රාත්‍රී කාලයේ ගෙවන මම මේ නයිපොලොන් ගෝනුසු ආදී මේ විසගෝර සර්පයන්ගේ දෂ්ට කිරීමෙන් මට මැරෙන්න වුණොත් ඒ කියන්නේ මට කෙලෙස් පිටින් මැරෙන්න වෙනවා. බුද්ධ ශාසනයේ තියෙන කාලේ කෙලෙස් පිටින් මට මැරෙන්න වුණොත් ඒක මහා අභාග්‍යයක්. ඒ නිසා මං වීරිය කරන්න ඕනි කියලා රෑ නිින්ද පැත්තකට දාලා භාවනා කරනවා. එතකොට ආය කල්පනා කරනවා රාත්‍රී කාලය ලැබෙනකොට දවල් කාලය ලැබෙනකොට දවල් කාලෙත් මේ සර්ප ආදී සතුන්ගෙන් විසගෝර සර්පයන්ගෙන් දස් මේ හානි වෙලා මම මැරෙන්න පුළුවන් ඕන වෙලාවක. ඒ කියන්නේ මගේ මරණය ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මං ඉක්මනින් වීරයෙන් කටයුතු කරගන්න ඕනි. කොයි වෙලාවක හෝ මට මේ මරණය එන්න පුළුවන්. ඊළඟට ඒ කල්පනා කරන්නේ මගේ කෙලෙස් තාම බැහැර වෙලා නැහැ. මට තව එහෙමම අකුසල ධර්ම ඉතිරි වෙලා තියෙනවා. මේ විදියට මේ රැයේ දවාලේ කොයි වෙලාවක හෝ සතෙක් දෂ්ට කරලා මාව මැරුණොත් මට අකුසල් පිටින් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මං ඉක්මනින් මේක කරගන්න ඕනි කියලා මරණය පිළිබඳව මෙනෙහි කරනවා. ඒ විදිහට මෙනෙහි කරමින් උන්වහන්සේලා භාවනාවේ යෙදෙනවා. ඊළඟට කල්පනා කරනවා මේ ශරීරය විවිධ ආබාධ වලට ගොදුරු වෙන තැනක් මම එක හුස්මක් උඩට අරගෙන පහළට දාන්න කලින් මම මැරෙන්න පුළුවන්. එක හුස්මක් පහළට දාලා ඊළඟ හුස්ම උඩට අදින්න කලින් ඒ කාලය ඇතුළත මම මැරෙන්න පුළුවන්. කන දෙයක් හිර වෙලා මැරෙන්න පුළුවන්. බොන දෙයක් හිර වෙලා මැරෙන්න පුළුවන්. වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට ඒ අතරතුර මැරෙන්න පුළුවන්. හිටගෙන ඉන්න කෙනෙක් වාඩි වෙනකොට ඒ අතරතුර මැරෙන්න පුළුවන්. හාන්සි වෙනකොට ඒ අතරතුර මැරෙන්න පුළුවන්. ඇවිදිනකොට ඒ අතරතුර මැරෙන්න පුළුවන්. මේ විදියට මට මරණය හමු වෙන්න තියෙන අවස්ථාවල් බහුලයි. මරණය නොලැබී තියෙන අවස්ථාවලට වැඩිය මරණය ලැබෙන්න තියෙන අවස්ථා ටික තමයි මට වැඩි. මේ ඕනම වෙලාවක මම මැරෙන්න පුළුවන්. ඒ මැරෙනකොට මා තුල තාම දුරුුනේ නැති අකුසල ධර්ම තියෙනවා. ඒ අකුසල ධර්ම එක්ක මට මැරෙන්න වෙනවා. ඒක මට මහා අභාග්‍යයක්. ඒ නිසා මම ඒ අකුසල ධර්ම දුරු කරගන්න වීරය කරන්න ඕනි කියලා සමත විදර්ශනා වඩනවා. එහෙම වඩන්නේ ඇයි? එහෙම හිතන්නේ මෙනෙහි කරන්නේ ඇයි? සසර භය ඇති කරගන්න මේ ජීවිතේ මේ මනුෂ්‍යත්වයක් ලබාගෙන ඉන්න මම අකුසල් පිටින් කෙලෙස් පිටින් මැරෙන්න වුණොත් ඒක භයානකයි. ඒ නිසා මම ඉක්මනින් ඒ අකුසල් බැහැර කරගන්න කටයුතු කරගන්න ඕන ජීවත් වෙන්න තියෙන ඊටාම සුළු කාලයයි ඇහැපිය හෙළන තරම් කාලයක් තමයි අසුරු සැනක තරම් කාලයකුත් ටත් වැඩියෙන් අඩුව තමයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ කරගන්න ඕන ඉක්මනින් කියලා වීරය කරනවා. ඉතින් එතෙන්දී තමයි සම්මා වායාමයේ කියන එක එන්නේ. ඉතින් මෙහෙම මරණය පිළිබඳ මෙනෙහි කරනවා. මෙනෙහි කර කර අපි කුසල් රැස් කරනවා. ඊළඟට අනිකුත් භාවනා ක්‍රමවලට යෙදෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරමින් බලනකොට තමන් තුළ අකුසල් ධර්ම නැත්තම් අකුසල් ධර්ම දුර වෙලා නම් ඒ දුරුණු අකුසල් ධර්ම දුර වෙච්ච බව දැනගෙන ඒ කෙනා නුවණින් දැනගෙන ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව දිවාරය කාලය ගත කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේකෙන් පැහැදිලි කරන අදහසක් තියෙනවා මට මතකයි සසඳනවන වෙන්න ඕනි ගිය සතියේ සාකච්ඡාවේදී එක අදහසක් ඉදිරිපත් කළා මේ බුද්ධානුස්සතියෙන් ශ්‍රද්ධාවත් මෙත්තානුස්සතියෙන් තරහ දුරු කර ගැනීමත් මරණානුස්සතියෙන් වීරිය වැඩිවීමත් අසුභයෙන් රාගය දුරු කර ගැනීමත් කියන කාරණා නේද මතුවෙන්නේ කියලා. ඒ අදහසේදී එකඟතාවයක් තියෙනවා මෙතන මේ මරණානුස්සතිය පිළිබඳව දේශනාවෙදිත් පැහැදිලි වෙන්නේ අප්‍රමාදී වෙන්න කියලානේ වීරය කරන්න කියලා. එතකොට මම මෙන්න මේ මේ හේතු නිසා මගේ ජීවිතය නැති වෙන්න පුළුවන් ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන් ඒ නිසා මම ඉක්මනින් මේ කුසල් වඩාගෙන අකුසල් බැහැර කරගෙන සිත නිදහස් කරගන්න ඕනි කියන වීරිය හදා ගන්නවා. අප්‍රමාදී බව ඇති කර ගන්නවා. එහෙම අප්‍රමාදී බව ඇති කරගත්තු කෙනා බය නැතුව පරිසරයට මුහුණ දෙනවා. ඒ නිසා තමයි අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං, අප්පමත්තා න මී යන්ති යේ පමත්තා යතාමතා කියලා දේශනා කරේ. අප්‍රමාදී බව තමයි නිවනට හේතු වෙන්නේ. අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ නිවන ලැබෙනවා කියන එකයි. පමාදෝ මච්චුනෝ පදං පමා වෙනවා කියලා කියන්නේ මායයට අහු වෙනවා කියන එකයි. මැරෙන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් මැරෙනවා. ඊළඟට මැරෙනවා කියන්නේ කෙලෙස් පිටින් නැවත ඉපදෙනවා. අපමත්තා න මීයන්ති. අප්‍රමාදී උදවිය මැරෙන්නේ නැහැ. අප්‍රමාදී උදවිය මැරෙන්නේ නැහැ කියන්නේ මේ ජීවිතයෙන් පස්සේ නැවත මරණයක් හම්බ වෙන්නේ නැහැ මොකද උත්පත්තියක් ලැබෙන්නේ නැති නිසා. උත්පත්තියක් හදන හේතු ටික අවසන් කරාම නැවත උපතක් හැදෙන්නේ නැහැ. ඒ නිසා නැවත මරණයක් හමු වෙන්නේ නැහැ. මේ ජීවිතයේ අවසානයෙන් පස්සේ එතනින් සියල්ල කෙලවර වෙනවා අප්‍රමාදීව කටයුතු කරන කෙනාගේ. පමාදෝ මච්චනෝ පදං පමා වෙච්ච කෙනාට මරණයක් හම්බ වෙනවා. මරණය හම්බ වෙන්නේ ඇයි? නැවත නැවතත් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන්න සිද්ධ වෙනවා කියන එකයි එතන සිහිපත් කරන්න. ඉතින් ඒ විදිහට මේ නුවණ උදා කරගන්න අපිට මේ කාරණා උපකාර වෙනවා. මරණානුස්සතිය වඩන්නේ ওই විදිහටයි. ඉතින් වෙන ක්‍රමයක් නැති නිසා තමයි මේ විදිහට මේ සූත්‍ර දේශනාව උපටලා දැක්කුවේ. තවත් මතක් කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපිට මරණය පිළිබඳව වඩනකොට තමන්ගේ මරණය පිළිබඳවයි මේ මෙනෙහි කරන්නේ. මම මේ ක්‍රමවලින් ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. මම කෙලෙස් පිටින් මැරුණොත් මෙන්න මේ විදියටයි මට විපාක හම්බ වෙන්නේ කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර Taman කෙරෙහිම බලන එක තමයි මරණානුස්සතියේදී කරන්නේ. එතකොට ඒක ඕනම වෙලාවක මෙනෙහි කර කර ඉන්නත් පුළුවන්. ඊළඟට වාඩි වෙලත් එහෙම මෙනෙහි කරලා හිත එකඟ කරගෙන විදර්ශනාවට අවශ්‍ය විදියට හිත සංසුන් කරගෙන පරිසරයක් හදා ගන්නත් පුළුවන්. එහෙම මරණානුස්සතිය වඩනකොට වීරිය ඉපදෙනවා අප්‍රමාදී බව ඇති වෙනවා ඒ නිසායි මේ මරණානුස්සතියත් අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් ওই කාරණාව තමයි මරණානුස්සතිය පිළිබඳව පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ පිළිබඳව අදහස් තියෙනවා නම් අපි ඉදිරිපත් කරලා ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරලා ඉතිරි කාරණාවට අපිට යොමු වෙන්න පුළුවන් සාකච්ඡාව සඳහා. සමිනාස අවසරයි. ඉතින් අතර එක කාර්යයක් මතු වුණා මේ වහන්සේ දැන් අපි අපිට තේරුම් කරලා දුන්න විදිහට ප්‍රමාදය කියන එක තමයි අපි මේ මරණය සම්බන්ධයෙන් මතක් කරගෙන මරණය තමන්ගේ මරණය ගැන මේ මොන වෙලාවක වෙන්න පුළුවන් හුස්මක් අරගෙන අනිත් එක පිට කරන්න ඉස්සෙල්ලා පව මරණය වෙන්න පුළුවන් කියන ඒ වගේ ඒකෙන් අපි අප්‍රමාදය කියන එකට අපි මේ යොමු වෙලා ඒකෙන් නිවන සඳහා කරන වැඩපිළිවෙලට යොමු වෙන එක තමයි කරන්න කෙනෙක් ඒක අවබෝධයක් ආවා ඊට අමතරව ඇත්තටම මගේ මේ ඔට ආපු ප්‍රශ්නය තමයි දැන් අපිට ඕකර මේ දැන් තමන්ගේ මරණය කියන එක ඉතින් එහාට ඉස්සරහට ගෙනහිල්ලා ඕකර නවසිගතකේ වගේ එකට වගේ අපිට දාලා එතනි ඒක කරොත් ඒකේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මැරිලා තමන්ගේ බොඩි එක ඩිකම්පෝස් වෙන වගේ තත්ත්වයකට එන හැටි තමන්ට විෂුවලයිස් කරගෙන ඒක මෙනෙහි කරගෙන ගියොත් එතන හිකේ වැරද්දක් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපිට එහෙනම් හොඳයි. එහෙම අදහසක් ඇත්තටම හොඳයි එතන එන එක. මොකද මේ නවසීවතිකයේ උගන්වන්නේ මේ ශරීරය නැත්නම් රූපය පඨවි සහ ආපෝ ධාතු කොටස් දෙකෙන් එකතු වෙච්ච මේ ශරීරයේ තියෙන ස්වභාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධ කරන්න. නමුත් විෂුවලයිස් කරගෙන මේ තමන්ගේ මරණය සිද්ධ වුණාම මේ විදියටයි තියෙන්නේ කියන තැනින් අරගෙන ඒක දිහා බලාගෙන වඩන්න පුළුවන් එතනත් මරණානුසතියේ ආකාරයට ගත හැකි ඒක අපි අරමුණු කරන විදියට එහෙම කරද්දී මේ වීරියත් ඉපදෙනවා අනිත් පැත්තෙන් එහෙමනම් මේ කුණු කයට තවත් ඇලිලා වාසය කළ යුත්තක් නැහැ නේද? ඒ කියන්නේ මේ රූපය කියන උපාදාන කළ යුත්තක් නෙවෙයි කියන තැනට නුවණ සහ වීරිය උදා කරගන්න පුළුවන් කියන එක පැහැදිලි වෙනවා හොඳයි අදහස් මත කරපු එක. අවසරයි සන්නස. සන්නස දැන් දැන් ඔබ වහන්සේ අර මරණ සතිය වඩන ක්‍රම දෙකක් ගැන කියවුණා. එකක් තමයි ඒ කියන්නේ අර සංඝයා වහන්සේලාගෙන් විමසපු එක ඒ කියන්නේ සමහර සංඝයා වහන්සේලා කිව්වා දවස් භාගයක් එහෙම කියලා අවසානට බුදුරජාණන් වහන්සේ පිළිගත්ත අර වඩා අගය කරා මේ වත් කටක් කනකල් ඒක ගිලින කල්වත් ඉන්නේ නැතුව ඒක මේ ධර්මයේ සිහි කරා ගන්න පුළුවන් නම් හොඳයි කියන එක හෝ උස්මාත් කරගෙන පිට කරා ගන්න කලින් ධර්මයේ සිහි කරා ගන්න පුළුවන් නම් හොඳයි ඒ අවස්ථාව පාවිච්චි කර ගන්නවා කියන එක වඩා හොඳයි කියන එක බුදුරජාණන් වහන්සේ තුන්දී මතක් කරා කියලා වගේ තමයි මට හරියට මතක මේ <coughs> දැන් සන්නස දැන් මට මේ ඔය මරණ සතිය මතක් කරනකොට එක සැරයක් මට මතක් වුණේ අර අර දකුණු අර කොරියාවේ මේ තමයි 400ක් නෑමක ගිහිල්ලා ඒ උදේ කෑම කාල කට්ටිය කෑම කමින් ඉඳලා දිනවා. ඉතින් ඒ ඉතින් විනෝද වෙමින් ඉඳ ඇතිනේ. ඒක මේ එක මොහොතින් මේ ගිලුණා මේ එක විනාඩි ගණනක්වත් යන්න බැරුව ගියා. ඉතින් අර සමහරලාට අර කියනවා වගේ කෑම කටක් අරගෙන ඊළඟ කෑම කට ගන්න කලින් සමහර කට්ටිය මරුණා. මේ හුස්ම අරගෙන ඊළඟ හුස්ම ගන්න කලින් ඒගොල්ලෝ මැරුණා. ඉතින් මේ ඒ වගේ අවස්ථාවලදී අපි ඕන කෙනෙකුට එන්න පුළුවන්. දැන් අපි ගොඩක් කලාවට ඉන්නේ අසතියෙන් ගොඩක් කලාවට අපේ මේ ජීවිතය ගත වෙන්නේ. ඒ කියන්නේ සතියේ ගොඩාක් හොඳටම පුරුදු නොවන කෙනෙක් නම් ඉතින් ජීවිතේ වැඩි කාලයක් ගත වෙන්නේ අසතියෙන්මයි. ඉතින් අපිට අර මරණ මොහොතේදී හරි එහෙම සතිය ඒ කියන්නේ මේ මේ දැන් ඔන්න දැන් මැරෙන්න යනවනේ ඊළඟ හුස්ම ගන්න කලින් කියලා එහෙම මතක් වුණොත් එහෙම ඒ වෙලාවට ඒ කියන්නේ අපිට වුණුත් වෙලත් මම හිතනවා වෙන්න ඕනේ කලින් සතිය හරි මොකක් හරි විදර්ශනාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවකද ඒ කියන්නේ එතන බුදුරජාන් වහන්සේ ධර්මයේ එක මොහොතකින් හරි මතක් කරා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන කියන එක මට ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ එතෙන්දී අදහස් කරලා තියෙනවා මේ එක මොහොතකින් උනත් ධර්මය මතක් කරා ගන්න පුළුවන් විදිහක් ඇති. ඉතින් ඒක එහෙම දෙයක් තියෙනවා නම් මතක් කරලා දෙන්න කියන ඉල්ලීම කරන්න තමයි කතා කරේ. හොඳයි මහත්තයාගේ අදහසට උත්තරෙත් මහත්තයාම දුන්නා. මරණාසන්න මොහොතේ හරි මේ පිළිබඳව මතක් වුණොත් ඒක අපිට යහපතක් වෙනවා කියලා. ඉතින් එහෙම යහපතක් වෙන්න මරණ මරණ මොහොතේදී මතක් වෙන්නත් අපිට පුහුණු කරන ලද මනසක් හමු වෙන්න ඕන. අනේ එතනයි අපිට තියෙන භයානකකම නොපුහුණු මනසක් තිබුණොත් අපි ඊළඟට ඒ වෙලාවට ඒක මතක් කරගන්න අමතක වුණොත් එතෙන්දී අපිට හැමතිස්සෙම තියෙන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දිගට මම මේ මොනවාද මේ මේ මේ මම දැන් මේ කියන හදන අදහස දිගට අරගෙන යන්න හදන්න එපා. දැන් ඔය මැරෙන වෙලාවේ පින්සිතක් මතක් කරගත්තොත් චුතිචිත්තය පිරිසිදු කරගෙන හොඳ තැනක් හදාගන්න පුළුවන් කියන අදහස් එහෙම අපි හදාගෙන ඉන්නවා. ඉතින් මට හිතෙන දේ තමයි මැරෙන වෙලාවේ පින්සිතක් පහල කරගන්නත් පින්කම් කරලා තියෙන්නත් ඕන. ඊළඟට ඒ පිළිබඳව සිහි කර කර අපේ නුවණ උපදවන්නත් ඕන ධර්මයේ මෙනෙහි කරන්නත් ඕන. එහෙම නොවි නොදියුණු හිතකට නොපොහුණු හිතකට කොහොමද අවසාන මොහොතදී යමක් ඇති වෙන්නේ. සොයන්ව එන්න තියෙන අවස්ථාව සිහිමුලා වෙලා ඉන්න කෙනෙකුට අඩුයි කියන එකයි මට තේරෙන්නේ. ඉතින් දැනට ඒක කියන්න බැරි මටත් මරණාසන්න මොහොත එනකොට තමයි මේ වගේ අත්දැකීමක් කියාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණේ තමයි අපිට අවදානමක් තියෙන නිසා කලින් සූදානම් වෙලා ඉන්න ඕන එක අපි කවුරුත් පිළිගන්න කාරණාව. මම කැමති මේ මේ වෙලාවේ උදාහරණයක් විදියට ගේන්න දැන් ඔය ටිබෙට් හාමුදුරුවරුන්ගේ තියෙනවා සම්ප්‍රදායක් වජිරයාන සම්ප්‍රදායේ. ඒ හාමුදුරුවෝ මේ ධර්මය ඒගොල්ලෝ නිකන් මන්ත්‍ර වගේ තමයි මතක තියාගෙන ඉන්නේ. කොයි වෙලාවෙත් ඒ සූත්‍ර කොටසක් ධර්ම කොටසක් බුදු ගුණය, දහම් ගුණය මොනවා හරි එකක් මෙනෙහි කර කර මෙනෙහි කර කර කියන්නේ කිය කියා. ඒ හාමුදුරුවෝ ළඟින් යනකොට නිකන් කුරු කුරු ගාන සද්දයක් ඇහෙනවා. ඒ මොකද්ද වෙන්නේ? අර ඇටමාලෙත් තියාගෙන දවස පුරාම නොනවත්වා කතා කරන කනබොන ඒ වෙලාවල් හැරුණකොට කටෙන් කෙරෙන අනිත් වැඩ හැරුණකොට හැම වෙලාවකම ඒ අය ඒ මන්තරයක් ජප කර කර ජප කර කර තමයි ඉන්නේ ඒක හිතට දීලා. ඒ ටිබෙටුන්ගේ මලපොත කියන එකත් සකස් වෙලා තියෙන ඒ වගේ අදහසකුත් එක්ක කියන එකයි මම දැනගෙන තියෙන්නේ. එතකොට ඇසිපිය හෙළන තරම් කාලයක් අපිට ජීවත් වෙන්න තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. රවි මහත්තයා මතක් කළ උදාහරණයේ අර නැවක් ගිලුණු අවස්ථාව. ඉතින් අපිට මීට ටික කාලයකට කලින් අපේ තියෙන උදාහරණයක් තමයි ලංකාවේ සහය යවට රටවලට ආපු සුනාමි අවස්ථාව. ඊළඟට හොඳට මෙනෙහි කරලා බලන්න ළඟ ළඟ කීයක් නම් ගුවන් යානා කඩාගෙන වැටුණාද? ඒ විදිහේ දේවල් එක්ක ඇත්තටම මරණය පිළිබඳව ඉගෙන ගන්න තියෙන හොඳ අවස්ථාවල්. මට මතකයි ලංකාවේ එක අවස්ථාවක මීට අවුරුදු ගානකට කලින් ගාලුපාරේ අලුත් අවුරුදු දවසට කලින් දවසේ CTB බස් රථයක් බියර් කන්ටේනර් එකක හැප්පිලා බස් එකේ කට යටිපැත්තට හිටින විදියට පෙරලලා බස් එක ගිනිගත්තා. එතකොට ඒකේ ඉඳපු බොහෝ දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා, හානි වුණා. පහුගිය දවස්වල කඳුනාය ගිහිල්ලා පවුල් පිටින් ගම් පිටින් වැළලුණා. මේ රටවලත් ඕනතරම් කුණාටු සුලිසුලන් තියෙනවා. ඊළඟට දැන් නිකමට හිතන දැන් මේ රටවල් අවියායුධ නිදහසේ පාවිච්චි කරන්න දෙන රටවල් දැන් මේ ඇමරිකාවේ බොහෝමයක් ප්‍රාන්තවල තුවක්කු පාවිච්චි කරන්න දෙන විශ්වවිද්‍යාලවලත්. අපි කඩේකට යනකොට ඔය ඇවිදින්න යනකොට ඔය ඕන තැනකදී අනුන්ට තියෙන වැඩිල්ලක් හරි අපිට වදින්න පුළුවන්. ඒ විදිහට අපි මැරෙන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න වෙන්න ඉතින් ධර්ම කාරණාවක් විදිහට මතක් කරන්න වෙන්නේ මේ ධර්මතාවය නුවණින් දැකලා ජීවිතේ බය දැකලා ජීවිතේ අත්දැකීම් කරගෙන අපේ මේ ජීවිතේට ඕන තරම් අත්දැකීම් තියෙනවා තේරුම් ගන්නවා නම් ජීවිතේ තේරුම් ගන්නවා නම් හැදෙනවා නම් ඕන තරම් අත්දැකීම් අපිට තියෙනවා නමුත් අර පවට පින් දෙන්න බෑ කියලා කියමනක් අපේ තියෙනවා එතකොට කොච්චර උත්සාහ කරත් මෙතෙන්ට එන්නේ නැති අය ඉන්නවා කොච්චර බන කිව්වත් බන ඇහුවත් එතෙන්ට හිත හැදෙන්නේ නැති අය ඉන්නවා. එක එක්කෙනාගේ කර්ම ස්වභාවය අනුවත් ඒක වෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් එහෙමයි. ඉතින් අපිට හැබැයි කල්යාණ මිත්‍රයන් විදියට අනිත් අයට කිසියම් වීරයක් ඇති කරන්න උත්සාහයක් ගන්න පුළුවන් අනේ මෙන්න මෙහෙමයි ස්වභාවය ඒ නිසා මෙතෙන්ට උනන්දු වෙන්න කියලා උනන්දු කරවීමක් කරන්න පුළුවන් සහ යම් කෙනෙක් මේකට කැමැත්තක් දක්වනවා නම් අපි හිතමුකෝ බරපතල විදියට වැඩි කර කර ඉඳපු කෙනෙක් පවා යම් විදියකින් කිව්වොත් මම දැන් ඒ ඔක්කොම වැරදිනවත්තර දැන් මම බණ භාවනා කරන්න කැමතියි කියලා ගරහන්න එපා. ඒ මිනිස්සු හෙලා දකින්න එපා. අර ඔක්කොම වැරදි අමතක වෙන්න කතා කරලා උදව් කරන්න පටන් ගන්න. එතකොට මේ මිනිස්සු හැරෙනවා. මේ ළඟ ළඟ අත්දැකීමක් දෙකක් මට තියෙනවා ඒ සම්බන්ධව. එතකොට ඒ අය දැන් සතියකට දවසක්වත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න හොයන්න පෙළඹිලා ඉන්නවා. එහෙම කෙනෙක් මට කතා කරා ඇත්තටම. කතා කරපු වෙලාවේ මට හරියට සතුටක් දැනුණා මේ මිනිස්සයා කොයිතරම් දැන් වෙනස් වෙලා තියෙනවද වෙනස් වෙන්න හදනවද කියලා. ඒ අනුව මම ලොකෝ දිරිගැන්වීමක් කරා ධර්මය වෙනුවෙන් යම් කැමැත්තක් තියෙනවා නම් පුහුණු කරනවා නම් බය වෙන්න එපා අත දෙන්න ඕන වෙලාවක අපි ඉන්නවා අපිට පුළුවන් විදිහට අපි බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා දෙන්නම් ජීවිතේ තේරුම් ගන්න ඔය උනන්දුව ඇතිවුණු එකම ලොකු භාග්‍යයක් කියන එක හොඳට හිතට කාවදින්න කතා කරා. එක දවසක්වත් නෑර තියෙන හැම දෙයකදීම සම්බන්ධ වෙලා දැන් ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්න එකතු වෙන බව තමයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඉතින් එහෙම වීරය හදන්න පුළුවන් ඒ නිසා අපේ තියෙනවා මේ බොහොම දුර්වල ගතියක් මේ වැරදි කරපු මිනිස්සු වැරදි කරපු තැන්ටම දොක්කලා ඔහේ ඉන්නවනේ අපි අපි ඔක්කොම වංශක්කාරයෝ අපි ඔක්කොම උගත්තු අපි ඔක්කොම දන්න උදවිය. එතකොට මේ නොදන්න උදවියට දුර්ජනයන්ට සුදනෙක් වෙන්න අපි උදව් කරන්නේ. සමහර විට දුදනෙක් සුදනෙක් වෙන්න හදනකොට අපි කියන්නේ ආ එයා දැන් කරන්න තියෙන ඔක්කොම කරලා දැන් ඔන්න සුදන වෙන්න හදනවා කියලා. ඉතින් ඇත්තටම සුදනෙක් වෙන්න හදනවා නම් සතුට වෙලා උදව් කරන එක තමයි කරන්න තියෙන්නේ. එහෙම තමයි ඇත්තටම අපි එතෙන්ට මිනිස්සුන්ව ගන්න ඕන. ඒක කල්යාණ මිත්‍රයන් විදියට ලොකු උපකාරයක් බවට පත්වෙනවා. අනුකම්පාවෙන් කරුණාවෙන්ම කතා කරලා එතෙන්ට පිරිස ගන්නයි ඕන කරන්නේ ඒක හුදු ලාභ පරමාර්ථයෙන් නෙමේ අනුකම්පා සහගතව ඒ නිසානේ බුදුරජාණන් වහන්සේත් සෑහෙන දුරකතර ගෙවාගෙන භික්ෂුන් වහන්සේලාත් එක්ක සමහර විට එක පුජ්‍යලයේ කරමුණු කරගෙන වැඩපු අවස්ථාවල් තියෙනවා. උන්වහන්සේගේ කරුණාවෙන් දැකලා, දිවසින් දැකලා. ඉතින් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දිහා බලලා කාර්ද උපකාර කරන්න පුළුවන් කියන තැනින් උන්වහන්සේ කටයුතු කරෙත් ඒ නිසා. ඉතින් ඒ නිසා ඔය ඇත්තොන්ට තෝරන තරම් අවස්ථාවල් එහෙම හමු වෙනවා. යම් කෙනෙක් කවුරු හරි කිව්වොත් අනේ මම කැමතියි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉගෙන ගන්න කියලා පුළුවන් තරම් ඒ අයට උදව් කරන්න ඒ පිළිබඳව යොමු වෙන්න දැන් ඔය ඇත්තෝ උනත් මේ අහන්න කැමතියි කියලා කියන නිසා මේක සාකච්ඡා කරන්න කැමති නිසයි මේ තරම් කාලයක් කැප කරගෙන මේ සාකච්ඡා කරන්න පෙළඹිලා ඉන්නේ. මොකද ඔයත්තුන්ගේ කැමැත්ත තියෙනකොට අපිටත් කැමැත්තක් හැදෙනවා කියලා දැන්. ඉතින් අදහසක් ඉදිරිපත් කළේ රවි මහත්තයා කියපු කාරණාවට යම් කෙනෙක් යම් කෙනෙකුට කල්යාණ මිත්‍ර භාවයෙන් උදව් කරනවා නම් සියලු දේ පැත්තකට දාලා උනත් කමක් නැහැ. උදව් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි ජීවත් වෙන්න ඊටාම සුළු කාලයක් වෙන්න පුළුවන්. එතෙන්දී අපි ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒක ධමපද දේශනාවක් තියෙනවා. මුකුත් නොදැන අවුරුදු සීයක් ජීවත් වුණත් වැඩක් නෑ. එක දහම් පදයක් දැනගෙන එක දවසක් ජීවත් වීම වඩා උතුම් කියලා දේශනා කරනවා. මොකුත් නොකර අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. එක දවසක් හරි සමත විදර්ශනා වඩාගෙන ජීවත් වෙලා මැරු. එක දවසක් ජීවත් වෙලා මැරුණත් ප්‍රමාණවත් කියන අදහසක් තියෙනවා. ඉතින් නිසා අපිට එතෙන්ට හිත හදාගන්න ඕන, වීරිය උදා කරගන්න ඕන කියන එකයි අදහසට යමක් එකතු කරොත් තියෙන්නේ. තුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ අපි සාකච්ඡා කරේ මරණාසතිය නේ ඉතින් මට ඒ එකම තව මහත්මයෙක් ගෙනාවා අපේ කය ඩිකම්පෝස් වෙනවා එක ගැන මෙනෙහි කරන්න කියන එක ඉතින් මට තේරුණේ එතන ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම සාකච්ඡා කරගෙන ආවේදී ඇවිල්ලා මරණාසතිය ඒක සාමාන්‍යයෙන් ඉතින් අපි හැමතිස්සෙම කරන්න ඕන දෙයක් කියන එක තමයි මට එතනින් තේරුනේ. එතන සාමාන්‍යයෙන් ඒක භාවනාවක්ම කියන එක නෙවෙයි ඒක අපේ to make a right effort කියන එක කියන්නේ to keep you pushing towards let's do more meditation to කියන එක තමයි මට ඒකෙන් තේරෙන්නේ like පුළුවන් තරම් දිරි ගන්නන්න මේ ආත්ම භාවයේදීම නිවන් සම්පත්තිය ලබා ගැනීමට කරන්න තියෙන වැඩ ටික කරන්න කියන එකකින් ඒකින් මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අදහස් කරාද කියලා ඒක මරණාසතිය කියන එක භාවනාවක් හැටියට දැන් අපි සාමාන්‍යයෙන් එක තැනක වාඩි වෙලා ආස්වාස ප්‍රස්වාස කරන එක ගැන හොඳට මෙනෙහි කරන ඒ වගේ මෙනෙහි කරන්න ඕන භාවනාවක් හැටියට නෙවෙයි මට තේරෙන්නේ මරණානුස්සතිය හැබැයි මට ඒ එකම තේරෙනවා දැන් අපේ බඩි එකේ ඩිකම්පෝසන එක ගැන කතා කරනකොට මොකද අර තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මේකේ සම්බන්ධ වෙලා ඉන්න කිව්වා YouTube එකේ තියනවා කියලා මම ඒවා ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බැලුවා ඒවා ගැන මට හොඳට තේරුණා ඉතින් මට පුළුවන් මගේ බඩි එකෙත් ඒ ඒක ඩිකම්පෝස් වෙලා යන හැටි හොඳට බලන්න ඉතින් ඔය දෙකේ වෙනසක් තියෙනවයි කියන එක තමයි මට තේරෙන්නේ මගේ අදහස වැරදිද හරිද කියන එක ඔබ වහන්සේට ඒක කරෙක් නිවැරදි කරන්න පුළුවන් තුනුවන් සරණයි රජිත මහත්තයා ඉදිරිපත් කරපු අදහසයි ගිෂාන් මහත්තයා ඉදිරිපත් කරපු අදහසයි දෙකම අනුමත කරගන්න පුළුවන් අදහස් රජිත මහත්තයා සිහිපත් කළේ ඒ අර වීරය උපදවා ගන්නවා වගේම අපි නවසීවතික ක්‍රමයට මේ මරණයක වෙනස දකින්නේ කොහොමද කියන එක සම්බන්ධව බැලීමත් සුදුසුයි නේද කියන අදහස ඒ අදහසට ගන්නකොට එතනත් ඇත්තටම ඒ වීරිය උපදවාගෙන රාගය දුරු කරගන්න ගමන්ම ඒ පැත්තෙන් අනිත් පැත්තට වීරිය උපදවාගෙන මේ මාර්ගයට තව හයිය හදා ගන්න තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. ඉතින් ගිෂන් මහත්තයා අදහස් කරෙත් ඒ විදිහට එතෙන්දී ගිෂන් මහත්තයා අහපු කාරණාව තමයි මේක වාඩි වෙලා එහෙම භාවනාවක් විදිහට කරන දෙයක් විදිහට කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපේ දැන් අර බුදුගුණ වගේ භාවනා මෙනෙහි කරන වෙලාවලටත් මතක් කරේ තමන්ගේ ඉතිරි ඉරියව් තුනෙන්ම වාඩි වෙන ඉරියව්වෙන් නැතුව අනිත් ඉරියව් තුනෙන්ම ඉන්න ගමනේ ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙනෙහි කිරීම වශයෙන්. එතකොට මරණානුස්සතියත් ඒ විදිහට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කරන්න පුළුවන්. ඒ වගේම වාඩි වෙලත් කිසියම් වෙලාවක් අරගෙන මරණය පිළිබඳ මෙනෙහි කරනවා. දැන් මේ මේ අවස්ථාවල මැරෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියන එක හිතට කාවද්දන එක තමයි කරන්නේ. එහෙම මෙනෙහි කරද්දී මරණය පිළිබඳව කියන අරමුණ අරගෙන මෙනෙහි කරනකොට ඒක තවදුරටත් හිතට සමීප වෙනවා. සමීප වෙනකොට ඒ තුළ තව තවත් අපිට හිත එකඟ කරගන්න පුළුවන්. එකඟ වෙනවා කියන්නේ මරණය පිළිබඳ මෙනෙහි කරමින් ඉන්නකොට ඒ මෙනෙහි කරන කාලය තුළ ඒ හරහා හිතේ එකඟතාවයක් හැදෙනවා. ඒ හැදෙන එකඟතාවය තුළ අපිට සමාධිගත වීමකට යන්න පුළුවන් කියන අදහස තියෙනවා. ඒ නිසා කැමති විදිහකට කැමති ඉරියව්වකින් මරණානුස්සතියද වඩන්න පුළුවන් කියන එක තමයි අදහස. මේ කියන්නේ දැන් අපි කිසියම් අරමුණක් ගත්තොත් අපි තුම අසුබය කියලා අසුබය කියන එක ඒ අසුබ සංඥාව අරගෙන හිත එකඟ කරන එකනේ කරන්නේ. ඒ වගේ මරණ සංඥාව අරගෙනත් හිත එකඟ කරනවා. එකඟ කළා හිත සමාධිගත කරගන්නත් පුළුවන්. ඒ වගේම නිතර නිතර මරණය පිළිබඳ මෙනෙහි කරලා වීරිය උපදවන්න ඕනේ. ඒ කියන්නේ මම මැරෙනවා මම මැරෙනවා කියලා හිත හිතා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඒ හිතීම තුළ ඒ සිහිපත් කිරීම තුළ ඒ මෙනෙහි කිරීම තුළ අපිට පුළුවන් වෙන්න ඕන වීරිය උපදවාගෙන කල යුතු අනිකුත් ධර්ම කොටස් ටික පුහුණු කරගන්න. ඉතින් මේ අදහස් දෙකම අනුමතයි එතෙන්දී මේ කතා කරපු කාරණා එක්ක විරෝධතාවයක් නැහැ ඒකට. මට තව දෙයක් අඩංගු කරන්න අදහස් වුණා. අපි ඒකම කතා කරා පොඩි පොඩි දේවල් ටිකක් ඒ සාකච්ඡාවේදී අදහස් වුණා අර නැවක හිටපු ළමයි ටික නැති වෙන එක ගැන මේ රටේ තුවක්කු පාවිච්චි කරන එක සහ ලංකාවේ ඔය බස් එකක් නැති වෙච්ච එක සුනාමි එකේදී 30000ක් විතර එක මොහොතක නැති වෙච්ච එකයි ඒ වගේ මම දැකලා තියෙනවා ඉතින් නැති වෙච්ච මලසිරුරුත් අපි කැම්පස් එක ඉන්න වෙලාවේ ඔය අවුරුදු තියක යුද්ධයක් තිබ්බනේ ලංකාවෙත් ඉතින් එතන නැති වෙච්ච කට්ටියත් ඉතින් මට පොඩි කාලේ වුණත් හැමතිස්සෙම බයක් හිතිලා තියෙනවා අපිට ඉතින් බස් එකේ යනකොට හරි කාර් එකක ඩ්‍රයිව් කරනකොට හැප්පිලා මැරෙන්න පුළුවන් කියන ඒ අදහස එනවා මට සැරෙන් සැරේට ඉතින් ඒක ගැන මට බයක් වෙලා තියෙනවා හැබැයි මට සමහර වෙලාවට දැන් තේරෙනවා මේ බයක් පොඩි කාලේ වගේ තිබ්බේ බයයි දැන් තියෙන ඒක ගැන මම කම්පෙයා කරනවා සමහර වෙලාවට ඉතින් මට එච්චරම බයක් කියන එකක් නැහැ කියන එක. හැබැයි ඒක වුණාම තමයි ඇත්තටම වෙන්න මොහොතකට ඉස්සෙල්ලා තමයි ඇත්තටම ඒක ගැන හරියට තේරෙන එකක් තේරෙනවා නම් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මට ස්වාමීන් වහන්සේ එක්කම සාකච්ඡාවකදී හරි වෙන ධර්ම සාකච්ඡාවකදී වෙන්න ඇති මට තව එකක් හොඳට තේරිච්ච දෙයක් මාර්ගඵල ලැබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්ව වැරදියට චෝදනා ලබලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ හිටපු කාලේ උල තියන්න නියම කරලා තිබිලා ඉතින් ස්වාමීන් වහන්සේට මේක ගැන හොඳට මතකයක් ඇති with relevance names and etc මොනවාද බුදුරජාණන් වහන්සේ ඒක දිවසින් දැකලා එතනට වඩින එක ගැන ඉතින් ඒ වෙලාවේදී මට කියන්න උවමනා වෙලා තියෙන්නේ මේ මරණ මොහොතේදී වුණත් හරියට සිහිය පිටවන්න එක ගැන තමයි අපිට මෙහෙම එන මොහොතේදී හරි ඒ සිහිය හරියට පිහිටවා ගත්තොත් අපිට ලොකු ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියන එක මට තේරෙනවා. එවැනි ධර්ම දේශනාවලින් අහනකොට ඉතින් අපිටත් ඒ ශක්තිය මේ වගේ ධර්ම සාකච්ඡාවලදී ඒ වගේ ශක්තියක් ලැබෙනොයි හරි ලැබේවා කියලා තමයි ඉතින් අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉතින් නැවත මතක් කරනවා මේ ස්වාමීන් වහන්සට තේරෙනවද කියලා ඒ කුල ඇඟ හරහා යන ඒක ගැන ඒක ගැන මෙනෙහි කරන්න පුළුවන්ද කියලා ඉතිංග ඒක ගැන මං හිතනවා හොඳ එක්සාම්පල්ලයක් වෙන්න ඕනේ කියන එක මේ සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේට සමහර වෙලාවට මේකට වැඩි විස්තර එකතු කරන්න පුළුවන් වෙයි තුනුවන් සරණයි ගිෂන් මහත්තයා ඉදිරිපත් කරපු ඒ අදහස සහ එතන මතක් කරපු කතාව ඇත්තටම මට හරියටම මතක නැහැ මොකද ඒ සිද්ධාමය කියලා. නමුත් එහෙම සිද්ධි වාර්තාකරණයක් මතකයක් තියෙනවා. නමුත් මට තොරතුරු 100%ක්ම මතක නැහැ. අපි බලමු ඉස්සරහට නැවත කතා කරන අවස්ථාවක් ලැබුණා මේ සම්බන්ධව. තව මොකොත් මරණානුස්සතිය සම්බන්ධව ගත යුතු යමක් තියෙනවද? එහෙම නැතිනම් අපිට ඉදිරි කාරණාව සාකච්ඡා කරමු. එහෙමයි ස්වයනාස් මම පොඩි කාරණයක් එකතු කරන්න කැමතියි. ස්වයනාස් යාර සඳහන් කළ එක ගාතාවක් අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නවියන්ති ඒ පමත්තා යථාමතා කියලා. ඉතින් එතන මේ මට හිතෙනවා එතන ස්වයනාසි පැහැදිලි කළා අප්‍රමාද කෙනා මැරෙන්නේ නැහැ අප්‍රමා අප්‍රමාද කෙනා මේ රහත් ඵලයි දක්වා දිනු කරලා එතනින් පරිණිරවාණයට යන්නේ එයා ලාමක මරණයක් ලබන්නේ නැහැ කියලා. ඒ වගේම මට හිතෙනවා පర్యాయ වශයෙන් තවත් අර්ථයක් ඒකට පෙන්වන්න පුළුවන් කියලා. රහත් ඵලයට හෝ සෝවාන් ඵලයටපත් උනේ නැතත් යම් මිනිසෙක් හරියට අප්‍රමාදව ඉන්නවනම් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියපු අප්‍රමාදයට ලං ලංවීමක් හරි වෙනවනම් භාවනාමය වශයෙන් අපේ විදර්ශනා වේගය තියුණු කරලා මට හිතෙනවා එයත් මැරෙන්නේ නැහැ කියලා. මොකද හේතුව මම එහෙම කියන්නේ දැන් අපි මේ ජීවිතය මරණය මේ සියල්ල අපි අපි තුල තියෙන සංකල්ප අපි ජීවිතය කියලා කියන්නේ එක්තරා සංකල්පයක්. සාමාන්‍ය මිනිස්සයා ජීවිතය කියලා කියන්නේ එයාගේ මුලා වෙච්ච මනසින් එයා හිතන් ඉන්න සංකල්පයක් මිස මෙතන ඇත්තට වෙන දෙයක් නෙමෙයි ගන්නෙ. එතකොට දැන් මරණය තුන් ආකාරයි කියලා ධර්මයේ පෙන්වා දෙනවා. එකක් තමයි සම්මුති මරණය, අනිත් එක ෂණික මරණය තුන්වෙනි එක සමුච්ඡේද මරණය. එතකොට එතන සම්මුති මරණය කියලා කියන්නේ ওই ලෝකයා කියන මේ සීයා මරුණා ආච්චි මරුණා ගස මරුණා කියලා අර කාලයක් තිස්සේ මේ පවතින රූප પરම්පරාවල් ආයි මතුවෙන්නේ නැතිව ඒ પરම්පරාව අහෝසි වෙලා යන එක. අනිත් ෂණික මරණය තමයි මේ ඉපදෙන ඉපදෙන ස්කන්ධ ඒ වෙලාවෙම අහෝසි වෙලා යනවා. හරියට දැන් ওই වැසි දවසක දිය කඩਿੱත්තක් දිහා බලන් ඉන්නකොට වැසි බින්දු වැටුණා වැටෙනවා. වැටතර දිය බුබුල හැදිලා හැදි හැදි කැඩි කැඩි යනවා. ඒක නිකන් ෂණික ක්‍රියාවලියක්. හැදෙනවා කැඩෙනවා හැදෙනවා කැඩෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අර සන්තනි සන්තති ගණය සමූහ ගණය වගේ මේ අපේ දෘෂ්ටියේ සංජානනයේ යම් යම් අඩුපාඩු තියෙන නිසා අපේ ඇත්ත වැහෙන නිසා තමයි මේ ඔක්කොම ඒකත්වයෙන් අරගෙන අර ජීවිතය නිකන් ගංගාවක් වගේ මේ අපිට තේරෙන්නේ මේක ඇත්තටම නාම රූප ධර්ම පරම්පරාව ගංගාවක් වගේ ගලාගෙන යනවා. එතකොට නමුත් සාමාන්‍යයෙන් අපි ගඟක් දිහා බලනකොට අපි අපිට හිතෙන්නේ මේ හැමදාම දකින්න ගඟ තමයි දකින්නේ කියලා. නමුත් ඇත්තටම හැම තිස්සෙම මේ ගඟේ තියෙන වතුර ටික පල්ලෙහාට යනවා උඩින් වතුර එනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. ඒ වගේ මේ సంతානෙදී හරියට විදර්ශනා ඥානෙ ටිකක් දියුණු කරලා බලන්න පුළුවන් නම් මෙනෙහි කිරීමේ වේගය වැඩි කරන්න පුළුවන් නම් මේ ධර්ම પરම්පරාව නාම රූප ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා එතන එතන පේනවා. එතකොට එහෙම එහෙම දකින්න පටන් ගත්තට පස්සේ ඇත්තටම ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපේ තියෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක අර්ධයක් වෙනස් වෙනවා. එතනින් පස්සේ මරණය කියන එකත් වෙනස් වෙනවා. මොකද මරණය කියන්නේ මායාවක් විතරයි. සම්මුති මරණය කියලා කියන්නේ මායාවක් විතරයි. මොකද දැන් මැරෙන්න තියෙන දෙකයිනේ එක්කෝ නාමය මැරෙන්න ඕන එක්කෝ කය මැරෙන්න ඕන. මේ කයේ මරණයක් ගැන ඇත්තටම පරමාර්ථ වශයෙන් කතා කරලා වැඩක් නෑ. මොකද මේ කය මහා භූතිකයි සතර මහා භූත වලින් හැදිලා තියෙන්නේ. මේ ධාතු කොටස් ටික වෙන විදිහකට හරි විශ්වයේ තිබුණානේ. එතකොට මේ මේ තියෙන ධාතු කොටස් ටික කනබොන ආහාරයෙන් හැදුනේ මේ කනබොන ආහාරයෙන් හැදුන මේ ශරීරය ඒ වගේ මේක සතර මහා භූතිකයි මහා භූත හතරෙන් හැදුනේ මේ ටික මේ කඩේක තියෙන අල අලගෝණියේ හාල්ගෝණියේ ඒ අනිත් ද්‍රව්‍ය විදියට මේ මේ ශරීරයේ තිබුණා කොහේ හරි. එතකොට මේ ටික කොහේ කොහේ හරි මේ රීසයිකල් වෙනවා විශ්වය තුල. මේකේ මරණය කියන්නේ සැබෑ මරණයක් නෙමෙයි. එතකොට අනිත් පැත්තෙන් හිතගත්තොත් එහෙම හිතේ මරණයක් ගැන කතා කරලා වැඩ නැහැ. හිත කොහොමත් ඇති වෙලා නැති වෙලා යන වේගෙන් ඇති වෙලා නැති වෙන ක්‍රියාවලිය මෙතන තියෙනවා. ඒ නිසා මේ කාරණේ නුවණින් දකින්න පුළුවන් නම් එතන එයාට ඒ මොහොතේ එයා එයා මැරෙන්නේ නැහැ ඇත්තටම. මරණය කියන මට හිතෙනවා මරණය කියන සංකල්පය එයාට වළංගු වෙන්නේ නැහැ. දැන් සමහරලාට ඔය බණ පොතේ තියෙන සමහර කතාවල් කියනකොට අපිට නිකන් මේ සමහර අයට තරහක් යනවා. ඇයි මේ වගේ දේවල් කියන්නේ ලියලා තියෙන්නේ මේවා කොහොමදත් ඇත්ත නෙමෙයි කියලා. දැන් එහෙම එක උදාහරණයක් මම කියන්නම්. ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අටුවාවේ තියෙනවා මෙන්න මේම කතන්දරයක්. ඒ ස්වාමින් වහන්සේලා මොනතරම් මේ කැප වෙලා භාවනා කරාද කියන්නයි අටුවාචාරින් වහන්සේ මේවා කියන්නේ. නමුත් සමහර අයට මේවා දිරවන්නේ නැහැ. දැන් ඔන්න හාමුදුරුවෝ ටිකක් භාවනා කරගෙන ඉන්නවා මේ කැලේක. ඒ මේ ටික දවසක් යනකොට තේරෙනවා මේ හාමුදුරුව පිරිස අඩු වෙනවා. ඒ මොකද කියලා හොයලා බැලුවම කැලේ ඉඳන් ව්‍යාග්‍රේ කැවිලා මේ හාමුදුරුවම රැට ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා කනවා. මේ හාමුදුරුව අනිත් හාමුදුරුවන්ට අනිත් භාවනා කරන යෝගීන්ට කරදරයක් වෙයි කියලා සද්දයක්වත් කරන්නේ ඉතින් මේක තමයි කියන අන්තිමට ලොකු හාමුදුරුවෝ කතා කරලා කියනවා දැන් ඉතින් මේක හරියන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ ව්‍යාග්‍රේ ආවොත් එන්න ඊට පස්සේ කියන්න ඕන කියලා. සම්මුතියක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ එදා ව්‍යාග්‍රය ආවට පස්සේ ඔන්න ව්‍යාග්‍රය ඇදගෙන යනකොට මේ අර හාමුදුරුවෝ සද්ද කරනවා. හද්ද කරන කියනවා මෙන්න ව්‍යාග්‍රය මාව ඇදගෙන යනවා කියලා. ඊට පස්සේ ව්‍යාග්‍රය මේ හාමුදුරුවන්ව නිය පඳුරෙන් අර ඒකේ අටුවාවේ තියෙන මෙමය නිය පඳුරෙන් ඒ කියන්නේ නිය ක්ලෝ එකෙන් ඇදගෙන ගියනවා කාටවත් ලඟ වෙන්න බැරි ගල් කුලකට යනවා. ගල් කුලට ගිහිල්ලා පාදයේ ඉඳන් කණ්ඩ පටන් ගන්නවා. කණ්ඩ පටන් ගන්නකොට මේ කතාවේ තියෙනවා සාමාන්‍ය ගොප්පැටියේ විතර කනකොට අර වේදනාව සතිපට්ඨාණයෙන් සතියෙන් වේදනාව යටපත් කරලා උන්වහන්සේ සෝවාන් වෙනවා ඊට පස්සේ තව ටිකක් උඩට කනකොට අනාගාමී වෙනවා හදවත හරිය කනකොට උන්වහන්සේ රහත් වෙනවා රහත් වෙලා මේ ලස්සන ගාථාවකුත් කියන කියලා තමයි අපවත් වෙන්නේ ඒ ගාථාවේ කියවෙනවා මේ මේ මට මතක විදිහට මේ මේ කයක් නැහැ හිතක් නැති මේ කය අනුන් විසින් කෑ යුත්තේය ඒක හරි ලොකු ඉන්සයිට් එකක් තියෙනවා ඒ කතන්දරේ මොකද හිත මේ කයට අයිති නම් ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕන අපේ අපේ ඔතොරිටි එක තියෙනවායි කියලා මේ ඒක ඒ සිත පවත්ත ගන්න මනුස්සයට පුළුවන් වෙනවා. නමුත් එහෙම ඔතොරිටි එකක් එහෙම ආධිපත්‍යයක් මේ නාම ධර්ම විශේෂය හෝ හිත විශේෂය හෝ කය විශේෂය ඇත්තේ නැහැ. එතකොට ඉතින් එහෙම කියලා උන්වහන්සේ රහත් වෙනවා. දැන් මට මේ කියන්න ඕන කාරණේ තමයි දැන් කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ මේවා පසුකාලීනව ගොතපු කතාවල් මේවා වෙන්න බෑ මේවා මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. මමත් ඇත්තටම සමහර ඔය වගේ සමහර කතන්දර ගැන මීට අවුරුදු 18කට 20කට කලින් හිතුවා මේ මේ සමහර කතන්දර මේ නිකන් ඔහේ හදලා දාලා මේවා වෙන්න බෑ කියලා. නමුත් මට දැන් හිතෙනවා මේවා වෙන්න පුළුවන් කියලා. මොකද ඒ ජීවිතය ගැන මරණය ගැන රහත් වෙලා නැතත් අපි අප්‍රමාදීව ඉන්නකොට අපේ තියෙන ඉන්ටර්ප්‍රිටේෂන් වෙනස් වෙනවා අපේ තියෙන ප්‍රයොරිටීස් වෙනස් වෙනවා ඒ නිසා මම මේ මේ මරණය කොහොම සිද්ධ වෙනවා ඒ නිසා මම මේ මරණය කියන මේ අවස්ථාවේදී කලබල කරලා අනිත් යෝගින්ට කරදර කරන්න ඕනේ නැහැ කියන හැඟීම ඇති වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒතර එහෙම වෙන්නේ අර අපි මේ ජීවිතය කියන්නේ මොකක්ද කියන කාරණය ගැන මේ තියෙන ආකල්පය ඒ එක්කලා ඒ ගොඩනගෙන සංස්කාර සම්පූර්ණයෙන්ම වෙනස් වීමක් වෙනවා අපි භාවනා කරනකොට. ඉතින් ඇත්තටම අප්‍රමාදීව ඉන්නකොට අර ගාතාවක් තියෙන්නේ එන්න මෙහෙම එක යදතීතම් පහීනන්තං අපත්තං චනාගතං පච්චුප්පන්නේචු ඒ ධම්මං තත්ත තත්ත විපස්සති. එතකොට අතීතය ඉවරයි අනාගතය තාම ඇවිල්ලා නැහැ. මේ දැන් මතුවෙන නාම රූප ධර්ම මෙතන මෙතන විදර්ශනා කරනවා. එහෙම මනසකින් ඉන්නකොට එයාට ඔය සාමාන්‍ය මිනිස්සයා කියන මරණය එයාට නැහැ. ඒ සංකල්පය විසිරිලා ගිහිල්ලා තියෙන සංකල්පය අපිට තියෙන්නේ මේ ඔක්කොම ටික ඝන සංඥාවෙන් එකට පවතින දෙයක් තියෙනවා සදාකාලික නිත්‍ය ස්ථිර සදාකාලික යමක් තියෙනවා ඒ වගේම මේ නාම රූප ධර්ම වලට අධිපතිකම් කරන්න පුළුවන් යම් ශක්තියක් තියෙනවා කියන මුලාවත් එක්ක තමයි මේ කතන්දරේ ගොඩ නැගිලා තියෙන්නේ. ඇත්තටම අපි ජීවත් වෙන්නේ කතන්දරයක. අපේ ජීවිතය කියන්නේ කතන්දරයක්. ස්ත්‍රිය පුරුෂයා දුව පුතා අම්මා තාත්තා මේ ඔක්කොම කතන්දර ටිකක් තියෙන්නේ. ඇත්ත බොහොම ඇත්ත වෙනයි කතන්දර ටිකක් එක තමයි ඇලිලා ඒවත් එක්ක ඉන්නේ ඒ කතන්දර ටික හැදුනේ මනසින්නේ ඒ හැදුණු තැනින්ම ඒව අහෝසි වෙලා යනවා ගිහිල්ලා වෙන දෙයක් දකින්නේ ඒ නිසා ඒ මට්ටමට එනකොට අපමත්තා නමියන්ති අප්‍රමාදව ඉන්න කෙනා බැරෙන්නේ නැහැ මරණය යාට අදාළ නැහැ ඒ ඒ ඒ ප්‍රඥාව හොඳටම පිහිටනවා කලින්ම මේ රහත් වෙන කෙනා අනිත් නැති කෙනාට වෙන ප්‍රශ්නේ තමයි ඒ භාවනාව නැවැත්තුවට පස්සේ පරයන්කෙන් නැගිට්ටට පස්සේ ආය අර පරණ මුලාවල් ටික මේ ආත්ම සංඥාවල් ටික ආයෙනවා. ඒවට ඊට පස්සේ ආයිතින් අර පරණ ලෝකේ තමයි ඉන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි මේ අර මේ ධර්මතාවල හොඳට පිහිටි පිහිටන්න තියෙන අමාරුවයි තියෙන මේ කාරණේ තමයි මට අර ගාතාවට පర్యాయ තීරමක් විදියට මේක කියන්න මම කැමතියි. ඊළඟ සැරේ හොඳමයි එහෙමනම් අපි ඒ අදහසුත් එක්ක දැන් ඊළඟ කාරණාව සාකච්ඡා කරන්න ගියානම් හොඳයි කියලා ඉතින් අපිට තව පැයකට කිට්ටු කාලයක් තමයි තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධව. මෛත්‍රී භාවනාව සම්බන්ධව වඩන ක්‍රම පිළිබඳව අපේ දීර්ඝ සාකච්ඡා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ප්‍රිය කරන පොදුවේ හැමෝටම උගන්වන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව. ඊළඟට බොහෝ ප්‍රතිඵල තියෙන ආනිසංස තියෙන විවිධාකාරයේ පරයය වලින් දේශනා කරපු භාවනා ක්‍රමයක් මෛත්‍රී භාවනාව. මම හිතනවා මේ හැම දිනාටම අත්දැකීමක් තියෙනවා. ඒ වගේම හැමෝටම ප්‍රතිඵල තියෙනවා. මෛත්‍රී භාවනාව වැඩිම සම්බන්ධව විවිධාකාරයේ අත්දැකීම් ඒ පිළිබඳව කිසියම් විමසීමක් කරොත් හොඳයි කියලා අදහසක් ආවා. මොකද නැවත අපිට කතා කරන්න තියෙන්නේ මෛත්‍රිය පිළිබඳව මෛත්‍රී භාවනාව පිළිබඳව සූත්‍රානුසාරයෙන් ධර්මයේ පැහැදිලි කරලා තියෙන විදි කොයි විදිහටද කියන එක සම්බන්ධව ඉතින් අපි ප්‍රධාන සාධක විදියට දැනට ගන්නේ කරණීයමෙත්ත සූත්‍රයත් මෛත්‍රී ආනිසංස දේශනා කරපු මෙත්තානිසංස සූත්‍රයත් ඒ කියන කාරණා තමයි වැඩිපුර අපේ කතාබහේ තියෙන්නේ මෛත්‍රිය පිළිබඳව තව ඉගැන්වෙන දේශනා තියෙනවා. මෛත්‍රිය මූලිකව උගන්වන්නේ තරහ දුරු කරගන්න වැඩපිළිවෙලක් විදියට සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී ඇතුල් නොවුනට අභිජ්ජා දෝමනස්ස දුරු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙලට මෛත්‍රී භාවනාවත් සම්බන්ධයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරපු ධර්මපරයායන් අපි පුහුණු කරන්න ඕන අපේ පරම ඉලක්කය මුල් කරගෙන මේ යද්දී අපිට ලැබෙන ප්‍රතිඵල බොහොමයි ඒ පිළිබඳව අපි සාකච්ඡා කරගනිමු බොහෝ වෙලාවක් බොහෝ දිනක් නිහඬ විඳපු නිසා මම කැමති විනාඩි කිහිපයක් නැවත අවස්ථාවක් ගන්න දැන් තම තමන් කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ ඒ විදියට ඒ වගේම තියෙන ප්‍රතිඵල කොයි විදියද කියන එක පිළිබඳව ඔයත්තුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඒකට අනුව අපිට පරිසරය ගොනු කරගන්න පුළුවනි ඊළඟට තියෙන ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන් ඊට පස්සේ එන අදහස් එක්ක අපි දෙනම ඒ පිළිබඳව ධර්මයෙන් තියෙන කාරණා ටික ඉදිරිපත් කරන්නම් කොයි විදියටද අපිට මේ මෛත්‍රී භාවනාව සම්බන්ධව බුදු දේශනාවේ හමු වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් ඔයත්තුන්ට අවස්ථාව තියෙනවා විනාඩි කිහිපයක් අරගෙන අදහස් ඉදිරිපත් කරන්න එක්කෙනෙක් ලොකු වෙලාවක් ගන්න නැතුව තමන්ගේ තියෙන අත්දැකීම සහ මෛත්‍රී භාවනාව කරන්නේ කොයි විදිහටද කියන එක සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරන්න මේ ඒ කරන විදිය සම්පූර්ණම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ විදිහේ පරයායක තමයි මම පුහුණු කරන්නේ කියන අදහස කියවහම ප්‍රමාණවත් එතකොට අපිට අදහසක් එනවා කොයි කොයි විදිහෙන්ද මේක යෙදෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන් භාවනා කරන්න වාඩි වුණාම වාඩි වෙන වෙලාවට මම සාමාන්‍යයෙන් ඉස්සර මුල් විනාඩි 15 විතර ගත කරන්නේ මෛත්‍රී භාවනාවට. මම මෛත්‍රී භාවනාවට කරනකොට මම ගොඩාක් ලෝකෙ වටේ යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් විදිහට මම ඉස්සලාම මම නිදුක් වෙත්වා මම නිරෝග මට මෛත්‍රී කරගන්නවා. ඒ වෙලාවට මම මගේ මුළු ශරීරෙම මේක ෆීල් වෙන්න අරිනවා. මෛත්‍රී භාවනා මෛත්‍රිය. ඊට පස්සේ මම ඉස්සලාම මම හිතන මුළු එක එක ඩොමේන්ස් ගැන ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යෝ දිව්‍ය ලෝකවල ඉන්න දේවරුත් බ්‍රහ්ම ලෝකවල ඉන්න දේවරුත් ඒ වගේම මුළු විශ්වයේ ඉන්න හැම සත්‍යෝ අපායගත අමනුෂාදී ඉන්නවට සත්‍යෝ මේ සියලුම සත්‍යයක් කිසිම සත්‍යයක් නැහැ අර කොටේ මට මෙත්තා සූත්‍රයේ තියෙන්නේ වාතගතක් ස්වාමීන් වහන්සේ ඊටසත් ඒ ඔක්කොම සිහිපත් කරනවා ඉස්සලා මුලදී මම හැම වෙලේම මේක සිහිපත් කරන්නේ මම හිතනවා මම සියලුම සත්‍ය කියනකොට ඒ සියල්ලම අඩංගු කරනවා කියලා ඊට පස්සේ මම මේ සත්‍යන්ට මෙනේ මේ මෛත්‍රී කරනවා මේ විදිහට මම ටික වෙලා කරගෙන ඉඳලා ඉතින් මම සුවපත් වේවා කියන සත්‍ය සුවපත් වේවා කියන කීකින්ද ඊට පස්සේ මම ඒක එක වචනයකට අඩු කරන කියන්නේ සුව මම එතකොට මම කියන සුවපත් වෙනවා සියලු සත්‍ය වෙනකොට මම සුවපත් වෙත්වා කියලා ඒ විදිහට තමයි මම මේ භාවනා කරගෙන යන්නේ මම දැන් මම කරන විදිහ හරිද කියලා ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මෛත්‍රී භාවනාව මට හුඟක් උපකාර වෙච්ච භාවනාවක්. දැන් නිකන් සාමාන්‍ය වැඩ කරනකොට උනත් උදාහරණයක් විදිහට මම උයනකොට පවා මම ටිකක් හිතනවා මේ මෙත්තාවෙන් හිතන්න පුරුදු වෙනවා ඒ උයන දේ ගැන පවා මට ඉස්සර ටිකක් තරහ යන එක්කෙනෙක් මට මම ඒ දැන් ඒ තරහ තියෙන එක මම හුඟක් මේ කන්ට්‍රෝල් කර අඩු කරගත්තා මේ මෛත්‍රී භාවනාවේ උපකාරයෙන් ඒක මට කියන්න පුළුවන් ලොකුම අත්දැකීමක් මට ලැබිලා. ස්වාමීන් වහන්සේ මම මේ මෛත්‍රී වඩන්නේ ඉස්සෙල්ලා මම මට තරහ නැති තරහ නැති වෙත්වා වෛර නැති වෙත්වා ඊර්ෂ්‍යා නැති වෙත්වා සුවපත් වෙත්වා එහෙම කියලා තමයි මට ඉස්සෙල්ලා මම මෛත්‍රී කරගෙන මං ගෙදර ඉන්න අයට මෛත්‍රී කරනවා ඊට පස්සේ ගමේ ඉන්න අයට ඊට පස්සේ නගරයේ ඊට පස්සේ පළාතේ ඊට පස්සේ මේ රටේ ඊට පස්සේ මුළු ලෝකෙම ඉන්න සියලු සත්ත්වයන්ට මේ විදියට වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා එහෙම කියලා මේ විදියට මේ මේ මෛත්‍රී කරනවා ඊට පස්සේ මේ මම ගොඩක් වෙලාවට බස් එකේ යන වෙලාවටත් එහෙම වැඩට යන වෙලාවටත් බස් එකේදී මම ගොඩක් වෙලාවට පන්සිල් අරගෙන එහෙම මේ තෙරුවන් අඳලා එහෙම මෛත්‍රී කරගෙන එහෙම මෛත්‍රී කරනවා මේ මොකද මට සමහර වෙලාවට ඒක ගොඩාක් මේ වෙනවා මට ඔෆිස් එකේ සමහර වෙලාවට ගොඩාක් තියෙනවා ගොඩක් එක එක මෙව්වව තියෙනවා මම ඒගොල්ලන්ටත් හැමතිස්සෙම වැඩට යන්න ඉස්සෙල්ලා බස් එකේදී ඒ මෛත්‍රිය පතරවගෙන තමයි මම යන්නේ මේ ඒ වගේ මට ගොඩක් ගොඩාක් ඒක හිතට මෙව එකක් වෙලා තියෙන මම ගොඩාක් ඒක පුරුදු කිරීම නිසා මම සාමාන්‍යයෙන් හවසට භාවනා කරනකොටත් ඉස්සෙල්ලම මෛත්‍රී භාවනාව කරලා තමයි ඊළඟ භාවනාව වලට යන්නේ ස්වාමීන් වහන්සේ මේ මගේ අත්දැකීම් නම් ටිකක් වෙනස් කියලා මට තේරෙනවා මං examples ටිකක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ටිකක් කිව්වනේ මම ඉස්සර අර මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ඒක ගැන මෙනෙහි කරලා තියෙනවා සහ ඒක කියනවා මෛත්‍රී භාවනාවක් හැටියට හැබැයි මම මෑතකදී දැනගෙන තියෙනවා සාමාන්‍යයෙන් එහෙම ඒ අපි නිකම් භාවනා ගොඩක් එකට දාගෙන තමයි ඒක කරන්නේ කියන එක මෑතකදී හුඟක් වෙලාවට මට තේරිලා තියෙන දෙයක් සහ මට අහලා තියෙන දෙයක් ඇවිල්ලා එක <clears throat> සුවපත් වේවා කියන එක ඒක එකක් හැටියට තමයි මං ගන්නෙ එහෙම නැත්නම් නිදුක් වේවා මම හුඟක් වෙලාවට හිතනවා ඉස්සෙල්ලාම මං ගැන ඊට පස්සේ මට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය මධ්‍යස්ත කවුරු හරි එක්කෙනෙක් ගැන ඊට පස්සේ දස දිසාවල් කියන ඉන්න සියලු දෙනාටම ඒ එක මෛත්‍රිය නම් එහෙම නැත්තම් සුවපත් වේවා ඒක විතරක් ගැන හිතනවා ඒකින් විතරයි මෛත්‍රිය කරන්නේ සහ මම හුඟක් වෙලාවට මම දන්නවා මම ගිය සැරේ සාකච්ඡාවේදී කිව්වා මම ඔය කරණීයමත්ත සූත්‍රයේ වුණත් කාර් එකක යනකොට සමහර වෙලාවට සජ්ජායනා කරනවා එහෙම නැත්නම් නිකන් කන්ටම්ප්ලේට් කරනවා එහෙම නැත්නම් අවස්ථාවක් ලැබුණාම ඒක සාමාන්‍යයෙන් ප්ලේ කරනවා ඒක ගැන කන්ටම්ප්ලේට් වෙන්න ඒකෙදි මම මොකක් වෙලාවට හිතනවා මේ මාර්ගයේ යන කට්ටියට මෛත්‍රී වෙන්න කියන එක. එතකොට මට බාධාවක් නැතුව ඒ ගමන යන එකට මම ඒක කරලා තියෙනවා. මට තව හොඳ උදාහරණයක් වගේ දෙන්න පුළුවන් එකක් තියෙනවා මම දන්නවා මම මිනසෝටා වල ඉන්නකොට මම නෑෂිල් වල ඉන්ටර්විව් එකකටදී ඒක ෆෝන් ඉන්ටර්වියු එකක් විතරයි සාමාන්‍ය ෆෝන් ඉන්ටර්වියුස් දෙන්න එකක් නැහැ. ඉතින් මම දැනගෙන හිටියා කවුද බෝඩ් එක මාව ඉන්ටර්වියු කරන පැනල් එක ගැන. මගේ ඉන්ටර්වියු එකට ඉස්සෙල්ලා රෑ මම මේ පැනල් එක කන්ටම්ප්ලේට් කරලා ඒගොල්ලන්ට මෛත්‍රී කරා. ඒ කරන ඉන්ටර්වියු එකට ඉස් හරියටම වගේ ඉස්සෙල්ලත් මම ඒක ඒ කන්ටම්ප්ලේට් කරා ඒ පැනල් එකට මේක උනේ අවුරුදු 17කට වගේ උඩදී කියන එක තමයි මට මතක. ඉතින් ඒක මං හිතනවා සෑහෙන එෆෙක්ට් එකක් වුණයි කියන එක. මොකද පස්සේ ඒ ඩේටා එක බලනකොට මට ඒක තේරිලා තියෙන දෙයක්. ඒක නිසා මාව නියෝජනය වුණයි කියන එක. ඉතින් මං ඒ වගේ මං වැඩ කරන තැන්වල සමහර වෙලාවට මට තේරිලා තියෙනවා කට්ටිය ටෙන්ෂන් එකක ඉන්නකොට මං හුඟක් වෙලාවට ඉතින් මෛත්‍රිය කරන ටාගට් කරලා ඒ එක එක පුද්ගලයන් ගැන මන් දන්නා මගේ ඩෙපියුටි CIO එක දවසක් කියපු දෙයක් ඉෂාන් I have observed you uh, whatever happens uh, you seems to be very calm and collect in a uh, in a perfect storm කියලා. ඉතින් මං හිතන්නේ ඒ සියලුම අදහස් එන්නේ අපේ කරන දේවල් සහ එක එක ටාගට් කරලා ඒ මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෛත්‍රියෙන් කියන එක ඒක තමයි මට දෙන්න පුළුවන් එකම උදා. ඒ උදාහරණ ටිකක් හැටියට තමයි මම මේ සාකච්ඡාවට ගේන්න පුළුවන්. තුනක් සරයි. අවසර ස්වාමීන් වහන්සේ මෛත්‍රී භානාව කරනකොට මම වෛර නැත්තේක් වෙම්මා ඉදුක් වෙම්මා සුවපත් වෙම්මා කියලා කියන එක හිතෙන් මෙනෙහි කරනකොට ඒ වෙලාවකට දැනෙනවා මම දැන් එහෙම කෙනෙක් කියලා. එතකොට හරීම හිතට හරි සැහැල්ලු ගතියක් දැනෙනවා. මම කරන්නේ ඊට පස්සේ ඒ සැහැල්ලු ගතිය වතුරනවා අනිත් හැම කෙනාටම මේ විදිහට දැනෙන්න කියලා මේ විදිහට මේ මෛත්‍රී හිත අන්තිමකට විදිහට දැනෙන්න කියලා මේ මෑතකදී චන්දානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේ උපදේශ දුන්න මෛත්‍රී භාවනාව කරන්න කියලා විදිහට මට ඒක තමයි සාකච්ඡාට එකතු කරන් තියෙන්නේ තුනන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී භාවනාව පොඩි කාලේ ඉඳලා වඩන කෙනෙක් ඉස්සර පොඩි කාලේ නම් මෛත්‍රී භාවනාව ඉතින් ගොඩක් ලේසි මොකද රාග ද්වේෂ අඩු හින්දා හැබැයි um, විස්සෙන් දහන මේ විස්සෙන් පස්ස තමයි ගොඩක් රාග දෝෂ අඩු කරගන්න uh, ඕන විදිහට මෛත්‍රී භාවනාව පුරුදු වෙන්න පටන් ගත්තේ එතකොට ගොඩක් ලොකු සහනයක් ඇති වෙනවා මෛත්‍රී භාවනාවෙන් අනිත් භාවන පටන්ගෙන එකෙන් ඔක්කොටම සෙට් um, කරලා ඉවරලා මටත් සෙට් කරගෙන අනිත් ඔක්කොටමත් සෙට් කරගෙන මෛත්‍රිය වඩලා භාවනා කරනකොට අනිත් භාවනාවල් වලට ලේසි වෙනවා ඊට පස්සේ පුතා හම්බුණාට පස්සේ තමා තම එකම එක දරුවා එකම දරුවා මෛත්‍රී වඩනවා වගේ ඒ විදිහට මුළු ලෝකෙටම ඒ විදිහට මෛත්‍රී කරන්න පුළුවන් කියලා හිතනකොට මේ ඒකිනුත් ගොඩක් සහනයක් ඇති වෙනවා. ඒක තමයි හැමතිස්සෙම මම ඒක ඒ නිදසුන තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීනාංශ දැන් මෙතන එක අදහසක් කියුණා මෛත්‍රිය කරනකොට දැන් අර ඉන්ටර්වයුව එකක් තියෙන අවස්ථාවකදී මේ ඒ පිරිසට මෛත්‍රී කරලා ගියා කියලා. ඉතින් මේ ඇත්තට මේක හොඳ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ මේ දැන් අපි කාට වුණත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මෛත්‍රිය පතුරවන්න කියලා. ඇත්තට මම මට එක්තරා අවස්ථාවකදී එක්කෙන් eh, එක eh, එහෙම පිටින් කරදරයක් එන අවස්ථාවක දෙන්නෙක්ගෙන් තුන් දෙනෙක්ගෙන් මම ඒ අයට eh, විශේෂයෙන් ඉලක්ක කරගෙන එහෙම මෛත්‍රී කරලා තියෙනවා. ඇත්තට මට මේ අවස්ථාව තිබුණේ මට ඒ කරදරෙන් ගැලවෙන්න තියෙන අවශ්‍ය අවශ්‍යතාවය නිසා. ඉතින් මේ ඊට පස්සේ මට ඒක පස්සේ දුනා මේ මගේ ඒක ටිකක් ආත්මාර්ථකාමී පරමාර්ථයක් උදෙසා කරන දෙයක්ද කියලා. එතකොට මෛත්‍රිය කරනකොට මේ එහෙම අපි ටිකක් අර පුද්ගලික අපි අතරම මේ කාම ලෝකයේ කාම දෙයක් ලබා ගන්න ඒ කියන්නේ අපි තුම අපේ අපේ රැකියාව ගැන හෝ එහෙම නැත්නම් අපේ වෙන දෙයක් ලබා ගන්න හෝ වෙන එහෙම සතුරු කරදරයක් නැති කර ගන්න හෝ එහෙම හිතලා කරන එක හරිද කියලා මට කීප සැරයක් හිතුණා ඒක ඒ ගැන වහන්සේට මොනවද කියන්න පුළුවන් එහෙම එහෙම නැත්නම් අපි ඊට වඩා පුළුල් පරමාර්ථයක් උදෙසා වෙලාම මෛත්‍රී කරන එක හොඳද එහෙම නැත්නම් මේ දෙකම හරිද දේවාන් සර්ණස් වහන්සේ සාමාන්‍යයෙන් මේ විනීත කතා කරන්නේ මමත් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් කියපු විදිහට මෛත්‍රී භාවනාව කාලයක් තිස්සේ කරනවා. නමුත් මෑතකදී අවුරුදු දැන් දෙකක් විතර තිස්සේ මගේ හිතට එන දෙයක් තමයි මම භාවනා කරද්දී දැන් තරහ වගේ හිතේ තත්ත්වයක් ඉතාම පැහැදිලිව මට අඳුනා ගන්න පුළුවන්. මෛත්‍රී කියන සිතුවිල්ල මගේ ජනනය වෙද්දී ඒක මට තේරෙන්නේ උපේක්ෂා සහගත තත්ත්වයක් විදිහට. මට ඒක අඳුනා ගන්න අමාරුයි. හිත තරහක් නැහැ කියලා තේරෙනවා. නමුත් මෛත්‍රී කියන දේ හරියටම හිත හිතට දැනෙන්නේ මට මේ මේ වෙලේ තියෙනවායි කියලා. ඉතින් ඒ වගේම මෛත්‍රී කරන වෙලේ මම මතක් කරගත්තොත් සමහර සත්තුන් ඒවා හරි බයයි. මගේ ඒ වෙලේ හිත ටිකක් සැලෙන ගතියක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ සාකච්ඡාවෙන් ඔබ වහන්සේට ඒකට උදව් කරන්න පුළුවන් වෙයි කියලා. ස්වාමීන් වහන්සේ තව මට හිතෙන දෙයක් තමයි අපි මෛත්‍රී භාවනාව කරනකොට ඇත්තටම අපි කරන්නේ අපේ හිතේ අපේ හිතේ තියෙන ද්වේෂය යටපත් කරන එක. අපි අපේ තරහකාරයෙකුට හරි කාට හරි අපි මෛත්‍රී කරනවා නම් අපි හැම වෙලේම ඒ තැනත්තා මම දැන මේක මගේ අදහස ඒ තැනත්තා ගැන තියෙන ද්වේෂය යටපත් කරනකොට අපි ඒ තැනත්තා කෙරෙහි තියෙන ආකල්පයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා අපේ ඇතුලේ. එතකොට අපි ඒ තැනත්තා හම්බුනාම හරි දැක්කාම හරි අපි ඒ තැනත්තා කෙරෙහි ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා කියලා මට හිතෙනවා. අර මොකද අර අර තැනත්තාට දැනෙනවට වඩා අපි කරන්නේ අපේ අපේ සිතුවිලි দমনය කරගෙන ඒ මතෙන් ඒ තුලින් අපි තමයි අපි ඊගාට අපි ඒ කෙනෙක් එක්ක තියෙන ගැටීම හැටි මොකක් හරි එක මේ දකින්නේ හරි ඒ වෙන ක්‍රියා කරන්නේ හරි කියන එක. මම දන්නේ මට ඒක ඔබ වහන්සේට පැහැදිලිද කියලා මම කියන්න හදන එක මම දන්නේ ඒක මං හරිද කියන එක ඔබ වහන්සේගේ අදහසක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම සසඳ කියන එකටත් මාත් එකඟයි මමත් හැම වෙලේම හිතනවා මම මෛත්‍රී වඩනවායි අනුන්ට මෛත්‍රී වඩනවායි කියවට මම මගේ හිත හදා ගැනීමෙන් මටත් ඇත්තටම ශාන්තියක් වෙනවා නේද මටත් මෛත්‍රියක් ඉබේම එනවා නේද කියන එක. ඔබ වහන්සේ ඒක තව ටිකක් පැහැදිලි කරලා දුන්නොත් සාකච්ඡාවේදී වටිනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මේ රාධික කතා කරන්නේ මම කලකින් දැන් මෛත්‍රී භාවනා කරලා තිනවා දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ටිකක් වෙනස් විදිහට මම කරන්න පටන් අරගෙන තිනවා ඒ කියන්නේ මම පටන් ගන්න ඉස්සෙල්ලා දවස් දිගේම මගේ සිත දිහා විකින් විට බලනවා මම දිනපතා භාවිතා කරන පිළිපදින ආදි වට්ටමක සීලය මම කොහොමද පිළිපදින්නේ කියලා. ඉතින් ඒක නිතර කරලා තියෙන නිසා හැමදේම වගේ කරන නිසා මම මෛත්‍රී භාවන පටන් ගන්න ඉස්සෙල්ලා මම ටිකක් මගේ සිත දිහා බලනවා කොහොමද මගේ මනසේ තත්ත්වය කියලා. මේ ස්මානිය ඇතුළතේ මේ දවසේ ඇතුළතේ කොහොමද මගේ මනස කියුනේ කියලා. ඊට පස්සේ මම හුඟක් අර මෙත්තා සූත්‍රයේ මුල ටික කියන එක එක ගතිගුණ මෙලෙක් භාවයෙන් හිතමානි භාවයේ ඒ වගේ මම බලනවා මේ මේ වගේ සිතක් මට තියනවාද කියලා එහෙම කළා තමයි මම දැන් මෛත්‍රී භාවන පටන් ගන්නෙ. හුඟක්ම රිට්‍රීට් එකකට ගියොත් මම දවසක් දෙසරයක් උදේටයි රැටයි ওই විදිහටම කරනවා පැයක්වත්. ඊට පස්සේ මම මෛත්‍රී භාවනාව කරන්නේ එතකොට මම මෛත්‍රී භාවනා කරනකොට මම සාමාන්‍යයෙන් එක එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගැන සාමාන්‍යයෙන් සිතන්නේ මම හැම එක්කිනාටම මෛත්‍රී භාවනා කරනවා කෙනෙක් මගේ සිතට ආවොත් මම එතකොට ඒ කෙනා ගැන අනුකම්පාවෙන් ඒ කෙනාට මෛත්‍රී භාවනා කරනවා මිස මම කෙනෙක්වත් හිතට ගන්න හදන්නේ නැහැ මම මට මේ මෛත්‍රී භාවනාව හුඟක් සතුට ලැබිලා තියෙනවා. මට ඒක ඒක කරනකොට මටත් හුඟක් සතුටක් එනවා. මට හිතන්නේ ඒක මම හුඟක් අනුකම්පාවෙන් හුඟක් සතුටින් කරන හින්දා දානයක් නොවුනට දානයක් හැටියට මට හැඟීමක් එනවා. ඒ මොකද මම කරන්නේ හැම එක්කෙනාටම දිගට පැයක් කරලා ඊට පස්සේ මම පටන් ගන්නේ ආනාපාන සති භාවනාව. එතකොට මගේ හිත හොඳටම තැන්පත් හුඟක් ප්‍රීතිය සතුට ඇතිවලා ආනාපාන සතියත් හොඳට වැඩෙනවා. හුඟක්ම මම කතා කරන්නේ මේ මේ දවස් 10ක මාසෙක රිට්‍රීට් එකක් ඇතුළත හුඟක් හොඳට මට වෙනස් වීමක් පෙන්ලා තියෙනවා. මගේ ආනාපාන සති භාවනාවෙත් මෙහෙම මෙත්තා උදේ රෑ කරලා තියෙනකොට සාමාන්‍යයෙන් හැමදාම gedara කරනකොට නිකම් මං පැයක් පැයකමාරක් කරන නිසා මං මිනිත්තු 20ක් විතර මෛත්‍රී භාවනාව කළා ඊට පස්සේ ආනාපාන සති භාවනාව කළා. සරණයි. තෙරුවන් සරණයි මටත් පුංචි කාරණයක් මගේ අත්දැකීම එකතු කරන්න. මම මෛත්‍රී භාවනාව කරන්නේ අචාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ උගන්වන ක්‍රමේ අනුගමනය කරනවා. අපි කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේත් ඒ ක්‍රමේම වගේ තමයි ගොඩක් තැන්වල දේශනා කරනවා. මට ඒක සප්පායේ හොඳට එක්තරා මට්ටමකට අඳුරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ක්‍රමේ මොකද්ද? එතනදි කෙටියෙන් මෛත්‍රී භාවනාව කරනකොට ස්වභාවයෙන්ම මෛත්‍රිය ඇතිවෙච්ච මොහොතක් මගේ ජීවිතයේ අත්දැකීම් ටික බලලා ස්වභාවයෙන්ම මෛත්‍රිය ඇති වෙච්ච තැනක් සිහිපත් කරලා ඒ ඒ චිත්ත ස්වභාවය ඒ මනෝභාවය නැවත නැවත මෙනෙහි කරලා බලවත් කරගන්නවා. එහෙම බලවත් කරගත්තා මේ මනෝභාවය ඊට පස්සේ අර සුවපත් වේවා නිදුක් වේවා කියන වචන පාවිච්චි කරලා මේ පතුරවන්න පුළුවන්. ඉතින් අර ඒ ක්‍රමයට මේ වැඩිපුර අවධානය යොමු කරන්නේ වචනවලට වඩා අර මනෝභාවය ඇති කර ගැනීම ගැන. එතකොට අපිට ඇත්තටම දැන් තරහ යන්නේ මොනවා හරි අතීතයේ සිද්ධ වෙච්ච මේ තරහ ඇතිවීමට හේතු වෙන යම් කිසි දෙයක් යමක් කවුරු හරි කියපු දෙයක් කරපු දෙයක් ඔයගේ දෙයක් මතක් වෙලා ඒම නිසා ගොඩක් වෙලාවට එහෙම වෙනවා. එතකොට එතකොට ඒ ඒ කාරණේ නැවත නැවත සිහිපත් කරනකොට තරහ හොඳටම බලවත් වෙනවා. ඒ ක්‍රමවේදයම තමයි මෛත්‍රියත් හදා මේ අපි දිනු කරගන්නේ මේ ක්‍රමයට. ඉතින් ඒක මහන්සි වෙන්න ඕන නැතුව කොහමවත් මොනකමෙන් ගත්තත් නියම මෛත්‍රිය ඇති කරගන්න මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒකලා මම අර අපේ රිවි මහත්තයා අහපු ප්‍රශ්නයකට උත්තරක් දීලා මම කතාව නවත්තන්නම් මහත්තයා අහනවා මම වැඩක් කරගන්න තිබුණාම අනිත් අයට මෙත් වඩන එක මේක ආත්මාර්ථකාමීකමක්ද කියලා. අපි හරියට හේතුවයි ඵලයයි දකිනවනම් ඒක ආත්මාර්ථකාමීකමක් නෙමෙයි උදාහරණයක් විදිහට අපි හිතමු ඔන්න අපි හිතමු මොකක් හරි අපි අරන දැන් මෙහි ඉඳලා ඔයගොල්ලෝ යනවා ලංකාවට යනකොට ලැප්ටොප් තුනක් විතර ඔයගොල්ලෝ අරන් යනවා. දැන් අර ටැක්ස් ගන්න මිනිස්සයා කවුද කස්ටමර් එකේ ඉන්න මිනිස්සයාට මෙත් වඩනවා ඔයගොල්ලෝ අනේ මේ මිනිස්සයා මට මේ බෑග් ගන්න නැතුව යන්න දෙත්වා කියලා. එහෙම කරනවා නම් ඔයගොල්ලෝ ආණ්ඩුවට දෙන ගාණක් ඉතුරු කරගන්න නම් හදන්නේ ඒක හොරකමක්. ඒක ඒ ඒ වෙලාවට නුසුදුසු කාරණේ සඳහා මෙත් වැඩීමක් ඒක හරියන්නේ නැහැ. නමුත් Taman දන්නවනම් උදාහරණයක් වශයෙන් Tamanට සාධාරණ හේතු මත Tamanට තියෙන අපහසුාවක් මේ නැති කරගන්න for the right reason මෙත් වැඩීමේ කිසි දෝෂයක් නැහැ. ඒක ඒක කරාට වරදක් නැහැ කියලා මට හිතෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් රිවි මහත්තයා වෛද්‍යවරයෙක් අපි හිතමු රිවි මහත්තයාගේ දණහිස්ස වැඩිලා තුවාල වෙනවා. ඒ තුවාල වුණාම ඕකට සුද්ධ කරලා ඕකේ ප්ලාස්ටරයක් ගහන එක ඒක ආත්මార్థකාමී වැඩක් නෙමෙයිනේ. ඒක ඔයා දන්නවා ඇයි මම කුමන කාරණා කාරණේ සඳහාද මම මේක කරන්නේ කියලා. ඉතින් නමුත් අර මානසික ලෝකයේ අපිට තියෙන සමහර ප්‍රශ්න විසඳා ගන්නට අපි කල්පනා කරනවා අනේ මම මේක කරන එක වැරදිද? මේක සෙල්ෆිෂ් වුණාද? අන්න එහෙම එකක් මේ සමාජයේ තියෙනවා. ඉතින් ඒක අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් බලන්න ඕන කියලා මට හිතෙනවා කුමන කාරණේ සඳහාද මම මේ මෙත් වැඩීම කරන්නේ මේක මේක පිටිපස්සේ තියෙන කෛරාටිකකමද එහෙම නැත්නම් සත්‍ය කරුණාවද මෛත්‍රියද කියලා. මේක අනිදා මට කියන්න ඕන. ස්වාමීන් වහන්සේ මම ඉස්සරලා කියන්න මට කොම් වැරදිච්ච තරක් කරේ මේ අවස්ථාවක් වගේ එකක්. ඒ කියනවා මුලින්ම ඉස්සර මෙත්තඩන් පටන් ගන්න තිබුණේ මේ සියලු සත්‍යෝ සූපත් වේවන දුක් වේවා නිරෝගී වේවා කියලා ඒ විදිහට ඊට පස්සේ තව එකතු කරා තරහ නැත්තෝ එත්වා වෛර නැත්තෝ එත්වා කියලා ඒක මගේරේ දස දිශාවට පතුරවන විදිහට එතකොට මට මෙහෙම එකක් ටික කාලයක් යනකොට හැමතිස්සෙම භාවනා අවසානයේදී මේ ඇස් උඩින් නිකන් ඔළුව කැක්කමක් වගේ ආවා ඒකට මං හිතුවා දැන් මම දැන් උතුරු දිශාවේ කියනකොට මං ඉන්න දිශාවේ මගේ ඉදිරියට තමයි මං හිත තිබ්බේ එතකොට පැත්තට පිටිපස්සට එහෙම උඩ යට කියලා එතකොට මේ ඒක කාලයක්ම තිබුණා එහෙම භාවනා කරලා ඉවර වෙනකම් ඉවර වෙනකොටම අර S2 උඩින් විදෙන ගතියක්. ඒක මේ කල්යාණ මිත්‍රයෙකුට පැවසුවාම කිව්වා ඒ එතකොට මේ අර මම ඇතුල් ඇසෙන් අර මේ පැති පැති වලට ඒක ඇස බෝලෙනුත් මං හිතන විදිහට මටත් ඒක පස්සේ කල්පනාවෙන් කරනකොට තේරුණා එහෙම අර ඒ දිශාවල් වලට හිත විතරක් නෙමෙයි නිකන් ඇස් වලිනුත් මොකක් හරි නොදැනුවත්වම වෙනවද කියලා ඒක නිසා වෙන්න පුළුවන් ඒ රෝගයක් වගේ හැදුනේ කියලා. පස්සේ මම ඒක එහෙම නවත්තලා අර ඉස්සලාම Tamanට හොඳටම අර අම්මා කෙනෙක් අර එකම දරුවට සතියට මෛත්‍රිය වගේ වෙනකම්ම Tamanටම මගේ Tamanගේ ශරීරය දිහා හිත මවාගෙන සුවපත් වේවා කියලා ඒ ඒ භාවිතා කරන්නේ ඒ ටික ඒ ටික දාලා ඉස්සලා හොඳටම Tamanට සැබෑවට මේක දැනෙනකම්ම ඒක Tamanට විතරක් කරනවා. ඊට පස්සේ ඊළඟට මේ අපිට සිටින සොනිවර්සේ සිටින ඇත්තෝ ඊළඟට ගම්ම නගරේ විදියට අර මේ ලෝකේ පුරාවටම එහෙම විසිර පතුරවන විදිහට කරා ඇත්තටම එතකොට තේරුණා අර ඉස්සල්ලා Tamanට විතරක් කරගන්නකොට යම්කිසි හිතේ හැඟීමට තමයි හිත තිබ්බේ මම ඒ හිතේ හැඟීම අර පැතිරිලා යන ස්වභාවයක් කියන්නේ අර හිත පළල් වෙනවා කියලා කියන්නේ වගේ යන්න එහෙම මොකක් හරි ඒක පැතිර වෙන ස්වභාවයක් ඇත්තටම දැනුනේ එහෙම කරනකොට ඒක තමයි මගේ අත්දැකීම. අර මොනවා හරි ඔබ වහන්සේට කියන්න දෙයක් තියෙනවා නම් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව ගැන මේ තේරුම් කරනකොට පුළුවන් නම් මේ දැනගන්න කැමතියි මෛත්‍රියයි කරුණාවයි අතරේ අපිට සමහර ලාවට මේ අයිට අඳුර ගන්න බෑ මේ මෛත්‍රියද කරුණාවද කියලා. ඒ වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න දෙන්න පුළුවන් නම් හොඳයි පුළුවන් පින් තෙරුවන් ස්වාමීන් වහන්සේ මේ මම අතන මෛත්‍රිය වඩන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලනවා මේ දුක්ඛය කියන එක පොඩ්ඩක් මෙනෙහි කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ ඒ විදිහට බලලා එතකොට තමන් ඉන්න දුක්ඛයත් ඒ වගේම මේ අනිත් මේ සත්‍යොත් ඉන්න මේ පුදුම දුක්ඛයක කියන එක දැකලා එතනින් එහාට තමයි මෛත්‍රී වඩන්න මම යොමු වෙන්නේ. හැබැයි ඒ ඒක කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ සියලු සත්ත්වයන්ට මෛත්‍රී වඩන ඉස්සෙල්ලා මම බලනවා මට පුළුවන්ද කියලා කනිම සූත්‍රයේ තියෙන ආකාරයට බුදුහාඳුරු දේශනා කළ තියෙන ආකාරයට ඒ ඒ qualities තමන්ගේ තුලින් ඒක මතු කරගන්න. ඒ කියන්නේ සක්කුජෝච සුජෝච වගේ අර කියලා තියෙන උජු සුජු තමන්ගේ සීලය ඒ ආවර්ජනය කරන එක වගේම තමන් සුවච වෙන එක ප්‍රගල්පන වෙන එක ඒ වගේ අර බුදුහාමුදුර කියලා තියෙන කාරණා මෙනෙහි කරනවා දීර්ඝ වශයෙන් බලලා ඊට පස්සේ මගේ මන්තුලියක නැත්තම් මම මේ ධෛර්යයක් ගන්නවා ඊළඟ පාර භාවනාවට ඉඳ ගන්නකොට මම ඒ ඒ ක්වොලිටි එක හදා ගන්නවා කියන එක. ඒ වගේ ඒ ඒක තුලින් මම දැක්කා මගේ මේ ප්‍රායෝගිකව ඇතුළත දියුණු වීමක් භාවනාවත් වැඩෙනවා ඒත් එක්කම ඊට පස්සේ අන්තිමටම මේ ඒ දස කුසලයම වඩාගෙන මේ උඩට අවිල්ලා මනස මේ උඩට ගෙනල්ලා තමයි මෛත්‍රිය වඩන්න පටන් ගත්තේ. එතින් තමයි අර සීල සත්‍යෝ නිදුක්කත්වා කියන තැනට මේ කර්ණිමත් සූත්‍රය අන්තිමට හරියට එන්නේ. එතකොට අර මුලදී අර දුක්ඛය කියන එක මෙනෙහි කරනවා. මොකද මේ තෙන්දි තමයි අත්‍තරම මේ මෛත්‍රියක් වඩන්න අවස්ථාවක් එන්නේ. සියලුම සත්වෙින් තෙන්දි තමයි මෙත්තා ප්‍රමාණය දක්වා මේ ගෙනියන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි අත්දැකීමෙන් කියන්න පුළුවන් තේරුවසන. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම මෛත්‍රී භාවනාව කරන්නේත් දසදසාවටත් තමන්ට කුලින් මෛත්‍රිය වඩාගෙන කෙනින් කෙනින් ගෙදරට ඒ විදිහට ලෝකය පුරා පැතිරෙන විදිහටත් මටත් තියෙන අත්දැකීම ගොඩක් හිතේන සංසුන්කම තරහව අඩු වෙලා තියෙනවා කායිකවත් තරමක් දුරට හරි සමතාවයෙන් බලන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. ඒක දැන් කාලයක් තිස්සේම ගොඩාක් දිගටම පැය ගණන් නෙමෙයි නමුත් කෙටියෙන් විනාඩි 20 30 වගේ දවස ගානේ මෙනෙහි කරනවා සමහරවිට හැමදාම කෙරෙන්නේත් නැහැ නමුත් කොහොම හරි ඒකේ අත්දැකීම තියෙනවා ඊට අමතරව මට ඔබ වහන්සේට ට යොමු කරන්න කැමැතියි. කලණීය මෙත්ත සූත්‍රය මම අහලා තියෙනවා. මේ ඒකෙත් පද වල අදහස මතුවෙන විදිහට ඒක සත්කායනා කරමින් කෙනෙක් එක්කෙනෙක් යොමු කරගෙන හරි කීප දෙනෙක් යොමු කරගෙන හරි ඒ කර්ණීය මෙත්ත සූත්‍රය සත්කායනා කරනකොට ඒ විදිහටම මේ මෙත් වැඩිම සිද්ධ වෙනවද එහෙම නැත්නම් ඒක තුල යටපත් වූ අර කෙලෙසියක් මතුවලා එනවද කියලා අර රිවිලා හැම කියපු විදිහට අපිට නොදැනුවත්වම හිතේ වංචනික භාවය නිසා එහෙම එකක් එනවද කියලා ඒ ගැන ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලා ගන්න කැමැති තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම ඉස්සරම මම ඇත්තටම මෛත්‍රී භාවනාව ගොඩාක්ම පුහුණු කරපු කෙනෙක් නෙමෙයි හැබැයි මම ජීවිත වුණා. ඒ කියන්නේ මම නිදුක් වෙත්මා, නිරෝගී වෙම්මා කියලා ඊට පස්සේ ඒ මගේ මම මේ විදිහට එහෙම කරලා ක්‍රමයක් තමයි දිශාවලට දිශාවලට කරනවා. ඒකෙදි මට තේරුණ එකක් තමයි දිශාවලට කොට මට ඒක අර මේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා කියනවට වඩා එතනින් ඒ විදිහට යනවට වඩා මට ඒකේ නිදහස් කියලා වගේ අන්න ඒ වගේ අත්දැකීමක් මට තියෙන නිකන් නියුට්‍රල් ෆීලිං එකක්. ඉතින් මට මේ ක්‍රම දෙකම එකද එහෙම නැත්නම් එක ක්‍රමයකට වඩා තව ක්‍රමයක් සුසුද කියන ගැටලුව නම් තියෙනවා. ඒකට උත්තරයක් මම දන්නේ නැහැ. ඒක තමයි මට මං හිතන්නේ ෂෙයා කරන්න පුළුවන්. ඊට සරණයි. හොඳයි එහෙනම් මං හිතන්නේ බොහෝ දෙනෙක් අදහස් දැක්වුවා. මම ගිය සතියේ මතක් කරා වගේම අසුභ භාවනාව ගැන කතා කරන්න නැති වුණාට මෛත්‍රී භාවනාව ගැන කතා කරන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ හැමෝටම බොහෝම සමීප අත්දැකීමක්. පුංචි ළමයගේ ඉඳන් වැඩිහිටිය දක්වාම මෛත්‍රී භාවනාව වඩන්න කැමතියි. ඒක මේ බෞද්ධයෝ විතරක් වඩනවා කියන අදහසක් නැහැ. අන්‍ය ආගමිකයන්ට පවා ඉගැන්නුවොත් ඕනම කෙනෙකුට ඉගැන්නුවොත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අදහස ගන්න කැමති උදවිය ඉන්නවා. ඒ වගේම මෛත්‍රී භාවනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා සම්බන්ධ කරගෙන අපි තව ටිකක් විස්තර කතා කරගනිමු. ඇත්තෝ ඒ දක්වපු අදහස් ඒ ඒ ගුරුවරු ඇසුරු කරගෙන ඒ අත්දැකීම් හදාගත්තු විදිහ සහ අපි කොහොමද පුරුදුනේ කියන එක සම්බන්ධවයි අදහස් ඉදිරිපත් වුනේ සහ මට පැහැදිලි වුණු කාරණාව තමයි සියලු අදහස් වලින් මෛත්‍රී භාවනාව සමත භාවනාවක් විදියට ඉතාමත්ම ප්‍රයෝජනවත් හැමෝටම පහසු හැමෝම කැමති ප්‍රතිඵල බොහොම උදා කරගන්න පුළුවන් ස්වභාවයකින් වැඩෙන බව වඩන බව කියපු අදහස් වලින් පැහැදිලි. මෛත්‍රී චේතෝ විමුක්තියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෛත්‍රී භාවනාවෙන් ඇතිවන සමතයක් පිළිබඳව චේතෝ විමුක්තිය කියලා කියන්නේ චිත්ත විමුක්තිය සමතය කියන එකයි. ඒ වගේම මෛත්‍රියෙන් මෛත්‍රී භාවනාව මගින් උදා කරගන්න සමතයක් තුළ ඉඳගෙන විදර්ශනා භාවනාවත් පුහුණු කරන්න පුළුවන්. එතකොට සමත සහ විදර්ශනා ක්‍රම දෙකටම මෛත්‍රී භාවනාව අදාළයි. රිවි මහත්තයා සිහිපත් කරපු කාරණාව ගත්තහම මට එතන පැහැදිලි වුණේ අපි තමන් විතරක් අරමුණු කරන්නේ නැතුව එහෙමනම් හැම දිනාටමත් එතකොට මේ සත්පුජ්‍යල සංඥාවෙන් එළියට ගිහිල්ලා අපි වඩන්න පුළුවන් නම් හොඳයි නේද කියන අදහසත් එක්ක එතෙන්දි තමයි මේ සමත සහ විදර්ශනා ක්‍රමයට මෛත්‍රී භාවනාව අවශ්‍යයි කියන තැන අපිට පැහැදිලි වෙන්නේ. මෛත්‍රී භාවනාව වඩන ක්‍රම පැහැදිලි කරා විවිධ ආකාරයට මම අනුගමනය කරපු ක්‍රමයක්ම පැහැදිලි කරන්නම්. ඔය ඇත්තෝ ඔය ගොඩක් වෙලාවට දිසාවලට හිමි කරපු ක්‍රමවේදම තමයි ඉතින් අපිත් අනුගමනය කරන්නේ. ඒක පොදු කාරණාවක්. ඒ එකම මම කරපු එක විදිහක් තමයි මව් කුසට ආපු දවසේ ඉඳන් මේ දක්වාම දැනට මේ ඉන්න ස්වභාවය දක්වාම මෙනෙහි කරගන්නවා මෙනෙහි කරගෙන හොඳින් නරකින් සැපෙන් දුකෙන් කොයි විදියටද මෙතෙන්ට ආවේ කියන එක පිළිබඳ මෙනෙහි කරගෙන ඊට පස්සේ එතන ඉඳන් ඒ කියන්නේ මම එහෙමනම් මේ ස්වභාවයකින් ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට මේ දැනට ඉන්න මම කියන තැනට ඇවිල්ලා තියෙන්නේ මේ විදිහටයි ඊළඟට මට බාහිරින් හමු වෙන උදවිය ඇවිල්ලා තියෙන්නේත් ඒ විදිහටමයි මම ආපු පිළිවෙලක් තියෙනවා මම ආපු ගතියක් මාර්ගයක් තියෙනවා ඒකට සමාන ගතියකින් තමයි අනිත් අයත් ඇවිල්ලා තියෙන්නේ එතකොට අපි ආපු හැමදේනම ගතියේ ලොකු වෙනසක් නැහැ අපි හැමදේනාටම තියෙන්නේ මව් කුසකින් ඇවිල්ලා මෙලොව එළිය දැකලා ආහාර පාන වලින් පෝෂණය වෙලා අධ්‍යාපනයක් ලබාගෙන රස්සාවක් කරගෙන කසාදයක් බැඳගෙන ඒ විදිහට ඉන්න සරරාවක් ගිහි පැවිදි රටාවක් ওই විදිහේ පරිසරයක්නේ අපිට වෙන් වෙලා තියෙන සකස් වෙලා තියෙන්නේ. එහෙම රටාවක ආවහම එහෙනම් අපි හැමදෙනාම ඇවිල්ලා තියෙන එකම විදිහකට. එහෙම ආපු රටාව තුළ මමත් අනිත් අයත් ඇවිල්ලා තියෙන සමාන රටාවක නම් ඇයි මම තවදුරටත් අනිත් අයට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ? මේක සමානතාවයක් නේද මෙතන තියෙන්නේ එහෙමනම් මේක ඊර්ෂ්‍යා ක්‍රෝධ වලින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කියන එක මෙතනින්ම අවසන් වෙන්න ඕන එකක් නේද කියන තැනින් අරගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන තැනින් මම හිත අරගෙන යනවා එතකොට එහෙම ගිහිල්ලා ගත්තු සමතයක තමයි විදර්ශනාවට අරගෙන යන්නේ මේ කියන්නේ අපි එකිනෙකාට ගැළපෙන පහසුයි කියන ක්‍රමවේදවල තමයි අපි මෛත්‍රිය පරිහරණය කරන්නේ දැන් චන්දානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දෙනමක් පිළිබඳ සිහිපත් කරමින් මතක් කරා උන්වහන්සේලා කරන්නේ මේ විදිහට මමත් ඒ විදිහේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්න කියලා. ඒතර අපි කාටත් තියෙනවා පුජ්‍යලිකව සකස් වුණු ක්‍රමයක්. මොකද කොහෙන් මොනවා හැවත් අපේ අච්චුවට දාගත්තාම ඒ ගැලපෙන ක්‍රමේ තමයි අපි ඊට පස්සේ අරගෙන යන්නේ. ඒතර මට හොඳයි කියලා හිතෙන ක්‍රමය මට සරලයි පහසුයි කියලා දැනන ක්‍රමය තමයි අපි කවුරුත් අනුගමනය කරන්නේ. බුද්ධ දේශනාවෙන් යෝජනා වෙන්නේ සමත සහ විදර්ශනා ක්‍රමයට මේක වඩන්න ඕනි. මොකද කෙලෙස් බැහැර කර ගැනීම සඳහා කියන තැන. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී මෛත්‍රී භාවනාව වැඩෙන්න ඕන ක්‍රම තුනක් දේශනා කරනවා. වඩන්න ඕනි ක්‍රම තුනක් දේශනා කරනවා සමත ක්‍රමයට. ඒ වගේම මෛත්‍රී භාවනාව නිසා ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන බවත් දේශනා කරනවා. ඒ පිළිබඳව කිසියම් පැහැදිලි කර ගැනීමකුත් කරලා දෙන්න කැමතියි. අද සම්පූර්ණ වෙලාව නැතත් අපි ඊළඟ දවසකට හෝ මේක යොමු කරගන්න පුළුවනි. මෛත්‍රී භාවනාව මගෙන් පටන් අරගෙන අනිත් අයට වඩන්න හොඳයිද? මම නැතුව මාව අතහැරලා අනිත් පොදුවේ අරගෙන වඩන්න හොඳයිද කියන තැනක අපි බොහෝ දෙනෙක්ගේ තර්කයක් තියෙනවා. අපි ඒ තර්කයේ පැත්තකින්ම තියමු. තියලා මේ සමත සහ විදසුන් ක්‍රමයට මමත් සියලු සත්වයොත් කියන තැන අතහැරලා සමත සහ විදසුන් ක්‍රමයට කොහොමද මේ මෛත්‍රී භාවනා වඩාගන්නේ කෙලෙස් දුරු වෙන්න තරහ දුරු කරගන්න කියන තැනින් අපි කතා කරමු ඇත්තටම මට පැහැදිලි වෙච්ච කාරණාවක් තමයි කායානුපස්සනාව හරියට වඩාගෙන යනවා නම් වැඩෙනවා නම් අපිට පලි ගහන්න තරහ ඇති කරගන්න වෛර කරන්න ඊර්ෂ්‍යා ක්‍රෝධ කරන්න තරම් සංඥාවක් එන්නේ නැහැ හේතුව ආත්ම සංඥාව දුර වෙවි යනවා හේතූන්ගෙන් හටගත්තු ඵලයකට තමයි මේ රණ්ඩු වෙන්නේ මරා ගන්න හදන්නේ කපා කොටා ගන්නේ කියන තැනකින් පේනවනම් සතර මහා ධාතු ගොඩක් එක්ක නේද මේ හැප්පෙන්නේ කියලා පේනවනම් අපිට බොහොම පහසුවෙන් මේ වැඩේ ලියා ගන්න පුළුවන්. එතකොට ගොඩාක් මේකේ කරුණ හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් පැත්තට පටලවා ගන්න එපා. මෛත්‍රිය කියන්නේ ආලය සෙනෙහස නෙවෙයි. මෛත්‍රිය කියන්නේ ආදරයට නෙමෙයි. ආදරයට නමක් නෙවෙයි. ඒ නිසා මේ ඉංග්‍රීසි භාෂාවේදීත් මෛත්‍රිය කියන එකට වචනයක් නැහැනේ. love and kindness කියන දෙක එකතු කරලා ආදරයයි කරුණාවයි කියන දෙක එකතු කරලා තමයි මෛත්‍රී භාවනාවට අර්ථකථනයක් දීලා තියෙන්නේ. දැන් මම අහලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා loving friendliness වගේ අදහසකුත් කියලා තියෙනවා. මිත්‍ර භාවයක් වගේ අදහසක්. මෛත්‍රියෙන් ආදරය හාත්පසින් වෙනස්. මගේ අර්ථකථනය තමයි ආදරය කියන්නේ ආලය, රාගය, සෙනෙහස ඒකට පැරලල්ව යන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ටික ඔක්කොම එකතු වෙච්ච එකක් තමයි ආදරය කියන්නේ. ඒ නිසානේ ආලය අන්දයි කියන්නේ. මෛත්‍රිය කියන්නේ ඊට වැඩිය වෙනස් අදහසක්. මෛත්‍රියේ නැහැ ඇලෙන ස්වභාවයක්. මෛත්‍රියේ නැහැ ගැටෙන ස්වභාවයක්. ඒ නිසා අපිට පොදුවේ බෙදන්න පුළුවන් එක තමයි මෛත්‍රිය. පොදුවේ මෛත්‍රිය බෙදන්න පුළුවන්. ආදරය බෙදන්න බෑනේ. දැන් හොඳට බලන්න නෝනගේ මහත්තයාගේ ආදරේ බෙදන්න ගියොත් එහෙම කොහෙන්ද ගැලවර වෙන්නේ? ඒ නිසා අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියන තැන මාත්‍රකාව ඉගැන්වෙනකොට අසල්වැසියටත් මෛත්‍රී කරන තැනකින් ඉගැන්වුවා නම් ගොඩක් කලාවට පෞල් ජීවිත පවා ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟට ආදරය බෙදනකොට බලන තමන්ගේ දරුවන්ට අනුන්ගේ දරු අනිත් දරුවන්ට ආදරය බෙදෙන්නේ කොහොමද කියලා. හැබැයි මෛත්‍රිය බෙදන්න පුළුවන්නේ සමව. තමන්ගේ ආගමටයි අනිත් අයගේ ආගමටයි ආදරය බෙදන්නේ කොහොමද කියලා බලන්න. නමුත් මෛත්‍රිය බෙදන්න පුළුවන්නේ. තමන්ගේ රටටයි අනුන්ගේ රටටයි ආදරය බෙදන්නේ කැමැත්ත සෙනෙහස ආලය බෙදන්නේ කොහොමද කියලා බලන්න. නමුත් මෛත්‍රිය බෙදන්න පුළුවන්නේ. එතකොට මෛත්‍රිය ආදරය, ආලය, සෙනෙහස, රාගය කියන මේ කෙලෙස් මල වලින් තොර එකක්. ඒ නිසා තමයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන තැනින් ගන්න පුළුවන්කම තියෙන්නේ. මෛත්‍රී භාවනාවේදී වැඩිීමේ පහසුවට වර්ග කරගත්තට වැඩිීමේ පහසුවට කොටස් කරගත්තට මෛත්‍රිය පැතිරෙනකොට ඒක සමපාතයි. ආදරයෙන් නැතුව සෙනෙහසින් නැතුව මෛත්‍රියෙන් ආපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට සමසිතකින් සමමෙතකින් ලෝකයේ ධර්ම දේශනා කරන්න පරිසරය උදා වුණේ. ඒ නිසා මෛත්‍රිය පාරමිතාවක් බවටත් පත් වෙනවා. මෛත්‍රියේ තියෙන මූලික අදහස ඒක. ඒ අදහස තේරුම් ගන්න හිතලා බලන්න ආදරය සීමා සහිතයි. ආදරය සීමා සහිතයි. හැබැයි මෛත්‍රිය සීමා රහිතයි. කෙලවරක් නැතුව අප්‍රමාණව වඩන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාණ චේතෝ විමුක්තියක් විදියට වඩන්න කියනවනේ අප්‍රමාණව මෛත්‍රී සිත වඩන්න කියලානේ කියන්නේ මහත්ගතව විපුලව පැතිරෙන විදියට විශාල වශයෙන් පුළුල් විදියට වඩන්න කියලානේ කියන්නේ. මෛත්‍රියේ අර්ථය සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා තරහ නැත්තෝ ක්‍රෝධ නැත්තෝ වෛර නැත්තෝ ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියන තැන. එකිනෙකා කාකොටා නොගන්නා බවට කුලල් කන්නේ නැති බවට මානුෂිකත්වයට පැමිණෙන බව තමයි සිහිපත් කරන්නේ එක ඇහක් රකින එක තියෙන තමන්ගේ එක ඇහක් රකින කෙනෙක් වගේ එකම පුතා වගේ ඊළඟට මොණර පිල් ටික රකින මොණරෙක් වගේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ මෛත්‍රිය ඇසුරු කරන්න කියනවා. ඒ වගේම අනිත් අයට මෙත්සිත පතුරවන්න කියනවා. මෛත්‍රී භාවනාව පිළිබඳව බොහෝ දේශනාවල සඳහන් වෙනවා. මෙත්ත සූත්‍රය මෛත්‍රී ආනිසස සූත්‍ර අපි දන්න සූත්‍ර. ඒ වගේම මෛත්‍රිය පිළිබඳව තව එක දේශනාවක් තියෙනවා යම් කෙනෙක් කෝටි ගාණක් වියදම් කරලා සංඝ සතු දානයක් දෙනවට වැඩිය ආනිසංසදායකය ඇහි පියහන තරම් වාරයක් මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මහා සංඝික දානයකට වැඩිය ආනිසංසදායකයි කියලා. ඒ විදිහටම ආසන්න දේශනා තව තියෙනවා මොහොතක් හෝ අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් එය සියල්ලටම වැඩිය ආනිසංසදායකයි ආදී විදිහට. එතකොට ඒ විදිහේ පරිසරයක තමයි මෛත්‍රිය දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ. මෛත්‍රියට ලොකු අගයක් දීලා තියෙනවා. මෛත්‍රිය වඩන්න ඔය ඇත්තෝ යොදාගෙන තියෙන පහසු ක්‍රමවේදේ ඒ විදිහට අනුගමනය කරාට කමක් නැහැ. මෙතෙන්දී මතක් කරන්න ඕන එක කාරණයක් තමයි අපි මේ මෛත්‍රිය වඩන්නේ කුමක් අරමුණු කරගෙනද කියන එක සම්බන්ධව ඇත්තෝ නුවණ උදා කරගන්න. ඇයි මේ මාර්ගය වඩන්නේ සම්මා දිට්ඨියෙන් යුතුවනේ. සම්මා දිට්ඨිය නැතුව අපි වඩලා වැඩක් වෙන්නේ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා කියන්න පුළුවන්. සම්මා දිට්ඨිය ඕන. ඒකෙන් කියන්නේ ප්‍රතිඵල නැහැ කියන එක නෙමෙයි. ප්‍රතිඵල තියෙනවා යම් කෙනෙක් මෙත් සිත ඇති කරගත්තොත් සම්මා දිට්ඨිය ඇතා නැතා ඒ කෙනාට ප්‍රතිඵල තියෙනවා ඒකේ සුවපත් සිත ඇති කර ගැනීම නිසා අනිත් අයට සෙත් පැතීම නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ඉලක්කය කෙලෙස් මල දුරු කර ගැනීම ඒ මාර්ගයේදී මේක සමත විදර්ශනා වශයෙන් පාවිච්චි කරනවා වගේම සම්මාදිට්ඨියෙන් යුතුව පාවිච්චි වෙන්න ඕනේ සම්මාදිට්ඨියෙන් යුතුව වෙනකොට සමත විදර්ශනා දෙකට ඇතුළත් වෙනවා එතෙන්දී අපිට හරිම පහසුයි මේ වැඩපිළිවෙල කරගෙන යන්න. ඉතින් මේ හදන්නේ මේ කතා කරන්න පෙළගස්ස ගන්නේ පැටලෙන්නේ නැතුව ගැටලු හදාගන්න නැතුව කොටු වෙන්නේ නැතුව නිදහස් මනසකින් මේක කරන්නේ කොහොමද කියන එකට එන්න. සම්මා සංකප්පයේ තියෙන අව්‍යාපාද සංකප්ප සහ අවිහිංසා සංකප්ප කියන දෙක එන්න නම් මෛත්‍රී සිත අනිවාර්යෙන් අවශ්‍ය කරනවා. ඒ සංකප්පය සම්මා වෙන්න නම් දිට්ඨිය සම්මා වෙන්න දෙපේ. සම්මා දිට්ඨිය එන්න ඕන. එහෙනම් සම්මා දිට්ඨිය මුල් කරගෙන මේ මෛත්‍රී සිත ඉපදෙනවා නම් වැඩෙනවා නම් එතන අපිට නිර්වාණ ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලකට මේ පරිසරය සකස් වෙනවා. ඒ නිසා අපිට ඒ අත්දැකීම සහ ඒ දැනීම, ඒ නුවණ, ඒ වැටහීම මේකෙදි අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. මේ කාරණාව මතක් කරන්නේ නැවත නැවත මේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වුණේ සමත ක්‍රමයට ඇත්තන්ගේ භාවනා අධ්‍යක්ීම ව්‍යාප්ත වෙලා යන බව. ඒකෙදී සමත ක්‍රමයට එනකොට ඔය කුමන ආකාරයක හෝ ක්‍රමයකින් මෙනෙහි කිරීමෙන් මගෙන් පටන් අරන් හෝ සියලු සත්වයෝ කියන තැනින් පටන් අරන් හෝ කුමන ආකාරයකින් පටන් අරගෙන හෝ චිත්ත විවේකයක් එනවනම් සමතයක් එනවනම් සමතයට ඒ කරන ක්‍රමය අදාළ නැහැ. විදර්ශනාවේදී ඒක වෙනස් වෙන්නේ. ඒ නිසා සමත විදර්ශනා ක්‍රම දෙකට ඒක කතා කරන්න අවශ්‍යයි. තව සිද්ධි දෙකක් මම මතක් කරන්නම්. එකක් තමයි අංගුත්තර නිකායේ තියෙනවා පුද්ගල කියලා සූත්‍ර කිහිපයක්. හතරක් මට මතක හැටියට. මේ පුද්ගල සූත්‍ර හතරේ කාරණා හතරක් කතා කරලා එක තැනක මෛත්‍රිය පිළිබඳව කතා කරනවා. ඒ මෛත්‍රිය පිළිබඳව කතා කරන තැන බුදුරජාණන් වහන්සේ කරුණ දක්වන්නේ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් මෛත්‍රී සිත වඩලා මරණයෙන් පස්සේ ඒ බ්‍රහ්මකායික දෙවියන් සමීපේ ඉපදෙනවා මෛත්‍රිය නිසා. ඒ කෙනා මරණින් පස්සේ එතන ඒ බ්‍රහ්ම ලෝකයේ කාලය ගත කරලා වේලාව අවසන් වුණහම එතනින් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ හෝ සතර පායේ හෝ ඉපදෙන්න පුළුවන්. දෙවනි කෙනත් ඒ විදිහට මෛත්‍රිය වඩලා ඒ කෙනත් බ්‍රහ්මයන් අතර ඉපදිලා පරිණිරවාණයට පත් වෙනවා. නැවත ඉපදීමක් නැතුව. මෛත්‍රිය වැඩුවේ දෙන්නම ලැබෙන බ්‍රහ්මලෝක අවසාන ප්‍රතිඵලයේදී තමයි වෙනසක් හම්බ වෙන්නේ. පළවෙනි එක්කෙනාට හතර අපායෙන් නිදහස් වීමකුත් නෑ තාම. මේ කියන්නේ මෛත්‍රී වඩලා අපාය යනවයි කියන එක නෙමෙයි. මෛත්‍රී වැඩුවත් සසර ගමන තියෙනවා නම් සතර අපාය ඉතුරුයි කියන එකයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙන්නගේ වෙනස කොහොමද ආවේ කියලා මුලින් වඩපු එක්කෙනා මෛත්‍රිය වැඩුවා මෛත්‍රී සිත හොඳට පුහුණු කරා පුහුණු කළා මෛත්‍රී සිතේ ලගිනවා මෛත්‍රියෙන් එන සුවපත් භාවයෙන් ඒ චිත්ත විවේකයෙන් කැමති වෙලා ඇලිලා ඒ තුල වාසය කරනවා ඒ වාසය කර කර ඉන්න කෙනා මෛත්‍රී විහරණයෙන් ඉඳලා මෛත්‍රියේ සිතෙන් ඉඳලා මැරිලා මෛත්‍රියේ ප්‍රතිඵලයක් විදියට බඹලව ඉපදෙනවා ඉපදිලා එතනින් කාලය ගෙවිලා ඉවරුනාට පස්සේ කොහේ හෝ නැවත භවයකට එනවා. ආයෙත් තව ජීවිතයකට එනවා. ඒක සතර අපායෙන් තනක් වෙන්නත් පුළුවන්. දෙවනි කෙනා මෛත්‍රී භාවනාව වඩලා එන චිත්ත විවේකය තුල ඉඳගෙන විදර්ශනා වඩනවා. ත්‍රිලක්ෂණය මෙනෙහි කරමින් විදර්ශනා වඩලා ඒ කෙනා කෙලෙස් බැහැර කරගන්නවා මමත්වය බැහැර කරනවා. ඒ කෙනාට බ්‍රහ්මලෝක ඉපදෙන්න පුළුවන් අනාගාමී කෙනෙක් විදියට. ඒ කෙනා එහෙදි පරිනිර්වාණයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවණියට කියපු කෙනා මෛත්‍රිය වඩලා ඒ තුල විදර්ශනාවත් වඩලා බඹලව ගිහිල්ලා පිරිනිවන් පාපු කෙනා තමයි බුද්ධ ශාසනයට අනුග්‍රහ කරපු කෙනා බුද්ධ ශාසනය කරපු කෙනා මගේ අනුශාසනාව පිළිපැදපු කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුජ්‍යල සූත්‍ර හතරක් තියෙනවා. මේ හතරේ ධ්‍යාන සතර බ්‍රහ්ම විහරණ ආදී ඒ කාරණා ටිකත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ කාරණාව දේශනා කරන්නේ. මෛත්‍රියට වෙනම කාරණාවක් පැහැදිලි කරනවා. එතෙන්දී මම තව කතාවක් ගේන්න කැමතියි. සුනෙත්ත කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහොම අතීතයේ ඉඳපු සුනෙත්ත කියන ගුරුවරයෙක්, ශාස්ත්‍රූවරයෙක් විශාල වූ තමන්ගේ ශිෂ්‍ය පිරිසකට බ්‍රහ්ම ලෝක සහව්‍යතාවය පිණිස බඹලව යෑමට උපකාර වීම පිණිස බණ කිව්වා. බඹලව ගිහිලා ඉපදෙන්න හේතු වෙන ක්‍රමයේ ඉගැන්වුවා. එහෙම උගන්නමින් ඉන්නකොට විටෙන් විට ශිෂ්‍යෝ මැරෙනවා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ කොහෙද කියලා මේ ගුරුවරයා සුනෙත්ත ගුරුවරයා විටෙන් විට හොයලා බලනවා. හොයලා බලනකොට මෙයාට පේනවා දැන් උගන්නන්නේ බඹලව ගිහිල්ලා ඉපදෙන්න නිසා ගෝලයෝ මැරිලා ගිහිල්ලා හැමෝම බඹලෝ ඉපදෙනවා. මොකද ඒ කියපු විදියට පුහුණු කරලා. මේ සුනෙත්ත ගුරුවරයා කල්පනා කරනවා මම මැරුණාට පස්සේ මං කොහේ ගිහිල්ලා ඉපදෙයිද? ඊට පස්සේ එයා හොයලා බලනවා මම මැරිලා ඉපදෙන්නේ ගෝලයේ ඉපදිච්ච තැනම තමයි. ඊට පස්සේ හිතෙනවා ඒ කියන්නේ මමත් ගෝලයෝ ළඟම ගිහිල්ලා ඉපදෙනවා නම් ඒගොල්ලොන්ගේ මගේ වෙනසක් නැතුව යනවනේ. ඒ නිසා මම මේ වැඩේ නවත්තන්න ඕන කියලා ගෝලයන්ට අවසාන වශයෙන් අවවාද කරලා ගෝලයෝ ටිකත් අතහැරලා සියල්ල අතහැරලා හිමාලයට ගිහිල්ලා හිමාලයේ ඉඳගෙන හත් අවුරුද්දක් පුරාවට අවුරුදු 7ක් පුරාවට එක දිගට මෛත්‍රී සිත වැඩුවා කියනවා. මෛත්‍රී සිත වඩලා අවුරුදු ගාණක් මෛත්‍රී වඩපු කෙනා මරණින් පස්සේ මෛත්‍රියේ ප්‍රතිඵලයක් විදියට බඹලව ගිහිල්ලා ඉපදුනා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. බඹලොවට ගියාට මෛත්‍රී සිත වඩලා ඒ සුනෙත්ත ශාස්තෘවරයාද අපරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි ඒ කෙනාද හත් අවුරුද්දක් මෛත්‍රී වඩලා බඹලව ගිහිල්ලා ඉපදුනත් තාම ජරා මරණ දුකෙන් නිදහස් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට ඒ සමතකමයට විතරක් අහුවෙලා මෛත්‍රී වැඩුවොත් සිද්ධ වෙන වැඩේ සහ මෛත්‍රී සිත හොඳයි කියන රසය දැනගෙන මෛත්‍රී සිතට වශී වෙලා මෛත්‍රී සිත තුළ විතරක් රැඳිලා මෛත්‍රී චේතෝ විමුක්තියේ විතරක් නැත්තම් මෛත්‍රියෙන් එන චිත්ත සමතේ විතරක් රැඳුනොත් සිද්ධ වෙන දේ තමයි ඒ සුනිත්ත ශාස්ත්‍රූවරයාට සිද්ධ වුනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩලා මේ මෛත්‍රී චිත්ත විමුක්තිය උදා කරගන්න කෙනා කෙලස් බැහැර වෙන විදියට විදර්ශනාවත් වඩන්න ඕනය. එතකොට මේ තුලින් අපිට සසර දුක නැති කරගන්නටම අවස්ථාව තියෙනවායි කියලා. මම ඔය කතා කීපයත් එක්ක ඔය තොරතුරු ටික කිව්වේ ඔය ඇත්ත ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට සහ අදහස්වලට බොහෝ තැන්වලට ඔය ටිකෙන් උත්තරයක් හම්බ වෙනවා. සමහර විට හම්බ වෙන්නේ නැති. නැති වුණොත් අපි ඊළඟ දවසට තමයි නැවත ඇත්තටම කතාවට ගන්න වෙන්නේ. මම කැමතියි මේකේ අවසානෙට එන්න. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පැහැදිලි කරනවා මෛත්‍රිය වඩන්න ක්‍රම තුනක්. මෛත්‍රී වඩන ක්‍රම තුනක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන ක්‍රම තුන මොකක්ද කියන එක අද අපි කෙටියෙන් දැනගම්මු. ඒක ඉස්සරහට තියෙනවා තව කාරණා ටිකක් කතා කරන්න. ඒ පිළිබඳව ගනිමු. නැවත හොඳට මෙත්ත සූත්‍රයත් කියවලා බලන්න අර්ථ සහිතව මොකද්ද ඒකෙත් මෛත්‍රී වඩන පිළිවෙල කියලා තියෙන්නේ කියලා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මෙත්තා කතා කියන කොටසේ පැහැදිලි කරනවා මේ විදියට. මර්යාදා රහිත වශයෙන් කෙලවරක් නැතුව මෛත්‍රී වඩන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. චිත්ත විමුක්තියක් තියෙනවා. මර්යාදා වශයෙන් ඒ කියන්නේ සීමා සහිතව මෛත්‍රී වඩන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම දිසා වශයෙන් මෛත්‍රී වඩන්න ක්‍රමයක් තියෙනවා. සීමා රහිතව සීමා සහිතව සහ දිසා වශයෙන් මෛත්‍රී වඩන්න ක්‍රම තුනක් තියෙනවා. සීමා රහිතව මෛත්‍රී වඩන ක්‍රම පහක් තියෙනවා. සීමා සහිතව මෛත්‍රී වඩන ක්‍රම හතක් තියෙනවා. දිසා වශයෙන් මෛත්‍රී වඩන ක්‍රම 10ක් උගන්වනවා. කොහොමද මර්යාදා රහිතව දේශ සීමා නැතිව, වැටකඩලු නැතුව නිදහසේ මෛත්‍රී සිත වඩන්නේ පස්සාකාරයක් දේශනා කරනවා. කොහොමද? සියලු සත්වයෝ වෛර නැත්තෝ, තරහ නැත්තෝ, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, නිදුක්ව, සුවපත්ව ජීවිත පරිහරණය කරන්නෝ වෙත්වා. සියලු ප්‍රාණියෝම සියලු භූතයෝම පුද්ගලයෝම හැම ආත්මභාව පරියාපන්නේක්ම ආත්ම භාව පරියාපන්න කළගෙන හැම ඉපදුණු සත්වයෙක්ම කියන අදහසයි. ආත්මයක් ලබාගෙන ජීවිතයක් ලබාගෙන ඉන්න, උප්පත්තියක් හිමි කරගෙන ඉන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, තරහ නැත්තෝ, වෛර නැත්තෝ, ක්‍රෝධ නැත්තෝ, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලා පස් ආකාරයකට මෛත්‍රී සිත වඩනවා. ඒකට ආසන්න කාරණයක් තමයි මෙත්ත සූත්‍රයේ ඒකේචිපාන භූතත්ති තසාවා තහවරාවා ආදී විදියට පැහැදිලි කරන තැන. හත් ආකාරයකට මෛත්‍රී වඩන ක්‍රමය තමයි හැම ස්ත්‍රියක්ම හැම පුරුෂයෙක්ම හැම ආර්යයෙක්ම හැම අනාර්යයෙක්ම හැම දෙවියෙක්ම හැම මිනිසෙක්ම හැම විනිපාතයෙක්ම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා තරහ නැත්තෝ ක්‍රෝධ නැත්තෝ වෛර නැත්තෝ වෙත්වා කියන ක්‍රම හතට වැඩෙන විදිහට ඊළඟට දිසා වශයෙන් වඩනකොට ප්‍රධාන දිසාවයි අනු දිසාවලුයි උඩ සහ යට ප්‍රධාන දිසා හතරයි අනු දිසා හතරයි උඩ යට දෙදිසාවත් එක්ක දිසා 10 ආරමුණු කළා ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අදහස අරගෙන වඩනවා එතෙන්දී මේ පරිසම්පදා මග්ග ප්‍රකරණය පැහැදිලි කරනවා ඒ දිසාවලදී ගන්න පුළුවන් අර ක්‍රම ටික පස්සාකාරය සහ හත්තාකාරයේ තියෙන ක්‍රම ටික දිසා 10ට අනුගත කරගන්න පුළුවන්. මෙත්ත සූත්‍රයේ පැහැදිලි කරන බය ඇති බය නැති ශරීර වශයෙන් ප්‍රමාණ වශයෙන් දිගු කොට මහත කෙට්ටු ආදී විදියට ඒ තියෙන ස්වභාව පෙනෙන නොපෙනෙන වාසය කරන තැන් අනුව ඒ තියෙන ස්වභාව අනුව මෙනෙහි කරමින් මෛත්‍රී වඩන්න පුළුවන්. ඒක තමයි සමත ක්‍රමයට අපිට මෛත්‍රී වඩා ගන්න ධර්මයේ උගන්වන ක්‍රමවේදය. ඒතකොට මේක අධ්‍යයනය කරගත්තු ගුරුවරු තමයි ඒකට ගැළපෙන විදියට අපිට ඒ ගුරුවරු ග්‍රහණය කරගත්තු ස්වභාවයට අපිට පණිවිඩයක් දීලා තියෙන්නේ. ඉතින් මම කැමති එතන ඉඳගෙන මේ ටික කතා කරන්න මේ දේශනාවේ පැහැදිලි කරලා තියෙන විදියට එහෙම වඩන කෙනාට මේ සාකච්ඡාව අද දවසේ අවසන් කරගන්න මම මතක් කරන්නේ මේ විදිහට මේ පස්සාකාරයකට හත්ආකාරයකට දසාකාරයකට දිසා වශයෙන් ඒ ඒ විදියට මෛත්‍රී සිත වඩන කෙනාට එහෙම වඩනකොට ඒ මෛත්‍රී සිත වඩද්දී ඒ තුල කිසියම් ශ්‍රද්ධාවක් ඉපදෙනවා නම් ඒ ශ්‍රද්ධාව මගින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියුණු වෙන බව ඊළඟට ඒ විදියට වඩනකොට එතනින් යම් වීරියක් උපදිනවා නම් විරිය ඉන්ද්‍රිය වැඩෙන බව. එතනින් ඉපදෙන සතිය නිසා සති ඉන්ද්‍රිය දියුණු වෙන බව. එතනින් වැඩෙන එතනින් වැඩෙන හිත නිසා මෛත්‍රී චිත්තයේ ප්‍රගුණ වීම නිසාම සමාධිය වැඩෙන බවත් සමාධි ඉන්ද්‍රිය දියුණු වෙන බවත් මෛත්‍රිය වඩමින් සම්මාදිට්ඨියෙන් යුක්තව මේ මෛත්‍රිය පුහුණු කරගෙන යනකොට ඇතිවෙන ප්‍රඥාව නිසා පඤ්ඤේන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන බවත් ඉන්ද්‍රිය ධර්ම ටික වැඩෙන බව බුදුරජාන් වහන්සේ දේශනාවේ පැහැදිලි කරනවා ඒ විදිහට බල ධර්ම වලටත් දේශනා කරනවා. අපි ඒ පිළිබඳව ඉදිරි දවස්වල සාකච්ඡාවට ගනිමු. මේ විදිහට මෛත්‍රී භාවනාව වඩනකොට අපිට වැඩෙන ක්‍රම ලැබෙන ධර්ම ටික. මෛත්‍රී භාවනාව සම්මාදිට්ඨියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට වැඩෙනකොට වඩනකොට අපිට ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු වෙන බව, ප්‍රගුණ වෙන බව, ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ විදිහට මෛත්‍රී භාවනාවේ පැහැදිලි කිරීම් ටික තියෙනවා. අපේ තව දවසක් මේ පිළිබඳව වැඩි විස්තර සාකච්ඡා කරනවා. දැන් මේ දේශනාව ඔයත්තන්ට ඉදිරි දවස් වෙනකොට අපිට ලැබෙයි. ලැබුණාම නැවත අහලා ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම කරගෙන මෛත්‍රී භාවනාව වඩා ගන්න මරණානුස්සතිය වඩන්න අසුබයත් වඩපු නැති අය අසුබයත් වඩා ගන්න ඒ විදිහට අපි ඉස්සරහ සතියේ සාකච්ඡාවට ගන්නවා. මෛත්‍රී පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන වෙලාවේ ඔයත්ව දක්වපු අදහස් සහ ඒ සියලු ගැටලු ඉදිරි දවස්වල අපි සාකච්ඡාවට ගැනෙනවා ඒ තියෙන කාරණා ටික වෙන වෙනම අරගෙන. ඒ වගේම මම හිතනවා බොහෝ දිනකට තියෙන ගැටලු අද විසඳෙන්නත් ඇති කියලා ඔයත්ව අදහස් කරපු දේවල් අදට මං හිතන්නේ මීට වැඩිය කාලය ගන්න ඕන නැහැ විනාඩි දැන් 3ක් වැඩිපුර කාලය වැය වෙලා තියෙනවා. ඒ නිසා අපි එහෙමනම් අදට මේ දේශනාව මම මෙහෙම අවසන් කරනවා. අපි අද දවසේ මේ උතුම් ධර්මය සාකච්ඡා කළා ධර්මයේ අත්දැකීම් ප්‍රගුණ කරගත්ත දේවල් ඔය ඇත්තෝ බෙදාගත්තා හැමදෙනාම කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ ගෞරවනීය චන්දානන්ද හඳුරන් වහන්සේ ඇතුළු හැමදෙනාම මේ ධර්ම සාකච්ඡාව පවත්ව ගන්න විවිධ ප්‍රදේශවල ඉඳගෙන අද දවසේ දායක වුණා සම්බන්ධ වුණා. මේ සම්බන්ධ වීම තුලින් රැස් කරගත්තු සියලු කුසල් අපි හැමදෙනාටම ධර්ම මාර්ගය දියුණු කර ගැනීම සඳහාම උපකාරක ධර්මයක් වේවා කියලා අපි අද දවසේ ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි